කර්ම විපාක සම්පාදක පූජ්‍ය රිදියගම සුදම්මාභිවංශ ස්වාමීන් වහන්සේ අමිත ගුණ මහග්ගං පුඤ්ඤකෙත්තං ජනානං විමල විපුල බුද්ධින් සානුයාතානුගත්තං ත්‍රිපිටක පරියත්ති චේක සම්බුද්ධ පුත්තං සිරිවැලි මඩ තේරං ධම්මදස්සෙන් නමාමි සිතෙන් සිතා මිල කළ නොහැකි සීලාදී අනර්ග ගුණ කදම්බයක් ඇත්තා වූ ජන සමූහයාගේ අනුත්තර පුණ්‍යශ්‍රේෂ්ඨයේ වූද විමල වූ විපුල වූ බුද්ධියක් ඇත්තා වූද බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව යන්නා වූද ත්‍රිපිටක පරියත්ති ධර්මයේ දක්ෂ වූද සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍රභාවයට පැමිණියා වූ ඒ වැලිමලසේ ධම්මදස්සේ මහා තේරපාදයාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා පිදුම රුදුරු වනසතුන් ගවසීගත් නිමලව මහවනමෙද දිවි පරදුවට තබා ප්‍රතිපත්තියෙහි නියලයන පෞරාණික අමිලගුණ නිධානය නම් තම ජීවිතයන් එලිපෙහෙලි කර දුන්. තම අනුගාමික ගිහි පැවිදි බොහෝ දෙනාට සුගති මඟ දහම් මඟ නිවන් මඟ කියා දුන්. ආදර්ශවත් ප්‍රතිපත්තිකාමී ගුණකරක භික්ෂු ජීවිතයකින් හෙබි. දූරදර්ශී මාර්ගෝපදේශකත්වයෙන් අපගේ පැවිදි ජීවිත ආලෝකමත් කොට වදාළ මාගේ ගුරු දේවෝත්තම අතිගරු පූජනීය නිමලව ආරණ්‍ය සේනාසදාධිපතීන් වහන්සේ වන සදා වන්දනීය වැලිමඩ ධම්මදස්සී මාහිමිපාණන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමයට මේ කුඩා ධර්ම ග්‍රන්ථය බැති කුසුමක් කොට අපමණ ගුරු බැතියෙන් හා පිය සෙනෙහසින් දෙපා නැමද පිළිගන්වමි. පෙර වදන අචින්තේය ධර්මතා සතරක් ඇත. සත්ව විසය, ලෝක විසය, බුද්ධ විෂය හා කර්ම විෂය යන සතරයි. සියල්ල දන්නා වූ ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර අන් කෙනෙකු විසින් සිතාමතා තීරණාත්මකව දත නොහැකි වෙයින් මේ ධර්මතා සතර අචින්තේය නම් වෙති. සත්ව ලෝකය ගැනත් සංස්කාර ලෝක අවකාශ ලෝකයන් ගැනත් ਸਰවඥයන් වහන්සේගේ සුද්ධි බලය ගැනත් කර්මයන්ගේ විපාක తত্ত্বය ගැනත් බුද්ධ දේශනාව පිළිගැනීමෙන් හැර වෙනත් ක්‍රමයකින් ආબોධ කරගත නොහැකි බැවින් අචින්තේයම වෙති. බුද්ධනි කුද්දක නිකායේ තේරගාථා තේරිගාථා අපදාන චර්යාපිටක ජාතක පාළි විමානවත්තු පේතවත්තු ආදී ග්‍රන්ථයන්හි සඳහන් වූ පුවත්වලින් විවිධාකාර කර්ම විපාක සම්බන්ධව අවබෝධයක් ලබාගත හැකි වෙයි. අභින්න පච්චවේක්කන සූත්‍රයේ දැක්වෙන පස්වැනි ප්‍රත්‍යවේක්ෂාව කර්මය ගැන කල යුතු යෝනිසෝ මනසිකාරයයි. සැප දුක් වේදනා විදුවමින් සෙවණල්ලක්සේ තමා අනුවම පසුපස ගමන් කරන එකම දේ නම් කුසලා කුසල කර්මයයි. එබැවින් මා සිත් තුළ හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට নিরතුරු උත්සාහ දරමි. ඒ මාගේ උත්සාහයේ සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මග නුවණ සඳහාය. ඒ පිණිස මම සදහවත් සීල සම්පන්න භාවනානු යෝගියෙක් වෙම යනු කර්මය ගැන කල යුතු වන යෝනිසෝ මනසිකාරයේ සරල තේරුමයි. කම්මස්සකෝ මේ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමේති අබින්නම් පච්ච වෙක්කි තබ්බං මම කර්මය ස්වකීය කොට ඇත්තෙමි කර්මය දායාද කොට ඇත්තෙමි කර්මය ඥාති බන්ධ කොට ඇත්තෙමි කර්මය පිළිසරණ කොට ඇත්තෙමි කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි කර්මයක් කරන්නෙමි නම් ඒට උරුමකරුවන් නෙමෙයි නිරතුරු නුවණින් මෙනෙහි කළ යුතුය යනු ඒ බුද්ධ වචනේ තේරුමයි. උසස් සංකල්පනාවෙන් උද්‍යෝගිමත්ව සාහස්ත්‍රික මහා පුණ්‍ය කර්මයක් නිමල වාරණ්‍යයේදී සිදු කිරීමට සංවිධානය කරන පූජ්‍ය රිදීගම සදම්මාභිවංශ අයතුම් වහන්සේ විසින් එම පුණ්‍ය කර්මය නිමිත්තෙන්ද වෙසක් පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන්ද මුද්‍රණය කරවා පිරිනමෙන මේ දහම් පොතෙන් උදාහරණ නිදසුන් රසක් සහිතව කර්ම විපාක සම්බන්ධව බොහෝ කරුණු අවබෝධ කරගත හැකි වේ. ඉමහත් ශ්‍රද්ධාවෙන් නුවණින් මේ දහම් පොත සම්පාදනය කළ පූජ්‍ය රිදියකම සුදම්මාභිවංශාය සුතුන් වහන්සේට තව තවත් උදාාර ලෙස ධර්ම දානයන් සපරීමට නිරෝගී සුව දීර්ඝාස රත්ත්‍යානුභාව බලයෙන් අභිවර්ධනය වේවා ධර්ම දානයේ පිරිනමන සත්පුරුෂ සැමටද මේ කියවන භාවිතා කරන සැමටද ධර්ම ඥාන මුදුන්පත් වී දෙලව ජයගෙන පැතූ බෝධියෙන් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ සාත්සාත් වේවා මෙයට මෙතැති නා වූනේ අරිය ධම්ම ස්තවිර නා වූ යන ආරණ්‍ය සේනාසනය 500 ගම වචනයක් අප සම්බුද්ධ ශාසනයේ මහා පිනති තේජවන්ත මහා රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ නමෙන් උත්තර නම් විය. මේ උත්තර මහ රහතන් වහන්සේ මීට කල්ප සිය දාහකට පෙරදී කරන ලද පින්කමක ආනිසංස බලයෙන් සංසාරික ජීවිත සුවපත් විය. කල්ප 30000කට පෙර සුවේදනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වූහ. උන්වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ළඟ තිබූ ගසකින් කිනිහිරියා මල් තුනක් අඩාගෙන බොහෝම ගෞරවයෙන් භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේගේ සී පාද මූලයේ තබා පූජා කළේ මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක අවබෝධ කළේද එම ධර්මයේ මට දාබෝධ කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරන ලදී. එදා පටන් මේ බුදු සසුන දක්වා කාලයේ වර්ෂ ගණනින් නොව කල්ප ගණනින් 30000ක් විය. මේ කාලය තුල මල් පූජා කිරීමේ පුණ්‍ය බලයෙන් සතර අපා දුකින් අත් මිදුනේය. දෙව් මිනිසුන් අතරට ලබන්නට තිබෙන සකල සම්පත් ලබන ලදී. දීර්ඝාස නිරෝගී බව දර්ශනීය ජීවිත පරිවාර සම්පත් ඇති ජීවිත උසස් කුල සම්පත් මහා ධන සම්පත් දිව්‍ය මාලිකා පිනති දරු සම්පත් මහා ප්‍රඥාවන්ත ජීවිත මහේසාක්‍ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක්‍රවර්ති රජකම් වරක්ද ශක්විති পদවිය වරක්ද ලබන ලදී එසේම රට රටවල් පාලනය කරන රජකම් ඇමතිකම් ලැබූ වාර ගණන සීමාවක් නොමැත. මෙතරම් අනුසස් රාශියක් උත්තර මහා රහතන් වහන්සේ සසරදී ලැබුවේ මල් තුනක් පූජා කිරීමේ ආනිසංසයෙන්. අවසානයේදී උත්තර කුමරුවා මේ බුදු සසුනේ පැවිදි වී සිව් පිළිසිඹියා ඥාන ෂට්ඨවිඥා ත්‍රිවිද්‍යා ලබා උතුම් අරිහත්වයට පත් වූසේක අරිහත්ත්වයේ දක්වා මෙන පින්කම උත්තර මහරහතන් වහන්සේට හේතු උපනිස්සේවිය. ඕනෑම පින්කමක් කරනු ලබන පිනත්තන් හෝ පිනත්තියන් විසින් ඊතා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කර්මය සහ කර්මඵලයේ විශ්වාස කරමින් නිවන් සුවපතා කළ යුතුය. එයින් ජනිත වන ශක්තිය අනන්ත જાතීන්හි අනුසස් ලබා ගැනීමට උපකාර වේ. නිවන් සුවපතා කරන ලබන පින්කම තුල තණ්හා දිට්ඨි මාන ආදී කෙලෙස් නොමැත. පිරිසුදු හිතෙන් කරන ලබන කුසල කර්මය ත්‍රි හේතුක වේ. ත්‍රි හේතුක පින්කමකින් තමයි සංසාරික ජීවිත පෙළ වාසනාවන්ත වන්නේ. පූජ්‍ය රිදියගම සෝධම්මා විවංශ ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද කර්ම විපාක නැමැති ධර්ම ග්‍රන්ථය ඊතා වටිනා කාලෝචිත සෑම දෙනාගේ චිත්තප්‍රසාදයේ පිණිස හේතු වන මිනිරුවනකි. විශාල පරිශ්‍රමයක් දරා දහම් පොත්පත් බලා එහි අන්තර්ගත කරුණ මෙසේ එක්තැන් කොට එළි දැක්වීමට ලැබීම ඔබ අප සමගයේ ලොකු වාසනාවකි. පින්කම් සිදු කිරීමෙන් ලැබෙන අනුසස් පිටක් මෙහි සඳහන් වේ. පින්කමකින් ලැබෙන අනුසස් ලියා නිම කළ නොහැක. මෙහි සඳහන් කරුණු හොඳින් කියවා තම තමාට කළ හැකි පින්කම් කිරීමට අදිටන් කරගත යුතුය. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනාභිවෘද්ධිය පිණිස මේ ධර්ම ග්‍රන්ථය සකස් කළ පූජ්‍ය රිතියගම සුදම්මාභිවංශ ස්වාමීන් වහන්සේට නිරෝග සුව දිගාසිරි ලැබ තවත් තරමක් ඥානෙ වැඩි දියුණු වේවායි මෙත් සිතින් පතමි. මේ ඔබට පත් කරන කොළඹ පහ ඉසිපතන මාවතේ අංක 112 නිවසේ පදිංචි ඩීජේ අලහකෝන් මැතිනිය ප්‍රදාන සත්පුරුෂ සමටද ඒ සමගයේ දූදරු පිරිසටද සමදනා නමින් මිය පරලෝ සපස් සියලු ඥාතීන්ටද සකමක් සුව පිණිස හේතු වේවා මේ පොත කියවන ඔබ සමටත් ධර්මඥානය දියුණු වේ සියලු සංසාර දුකින් අත් මිදී ලබන අමා මහ නිවන් සුව ලබත්වායි පතමි. මේට කාරුණික කහගොල්ලේ සෝමවංශ හිමි. ශ්‍රී ගුණවර්ධන යෝගාෂ්ටමය ගල්දුව කහව. හැඳින්වීම කම්මං සත්‍යේ විභජති යදිදං හේන පනේතතායාති මහා කාරුණික අසරණ සරණ සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රනීත ලෙස උසස් පහත් ලෙස බෙදනු ලබන්නේ කර්මයේ විසිනි. කර්මයේ පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහිදී මා උත්සාහ ගත්තේ සරල බසින් කතාපුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමටය. කරන ලද කර්මයේ විපාක ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේම නැත. මනලව සිට අකනිටා බඹලව දක්වා මේ සක්වල පුරා අබෑට පිරවුයේ නමුදු ඒ අබෑට ගණනට වඩා විශ්වයේ තවත් සත්‍යයන් වාසය කරන සක්වලවල් ඇති බව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්ම විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුලම නැත. මෙම ධර්ම ග්‍රන්ථයේ කර්මයේ පිළිබඳ විස්තර ස්වල්ප නමුදු කර්ම විපාක පිළිබඳ බොහෝ විස්තර ගැප්කොට දක්වා ඇත. මුලින්ම කර්මය යන්න පැහැදිලි කොට පසුව මෙහි කුසල කර්ම විපාක දක්වන ලදී. කුසල කර්ම විපාක නම් කුසලානි සංසයෝය. ඒ යටතේ කුසල කර්ම 60කට ආසන්න ප්‍රමාණයක්ද කුසල විපාක හේවත් ආනිසංස 354ක්ද දක්වන ලදී. මේ තුලින් මා සත්පුරුෂ ඔබට කීමට බලාපොරොත්තු වූයේ පැහැදුන සිතෙන් නුවණ යොදා තැම්පත් මනසින් කරන ලද කුඩා නමුදු පින්කම මහත් සැප විපාක ගෙන දෙන බවය. එසේම මෙවැනි පින්කම් කරන සත්පුරුෂයන්ගේ සිත්වලට නව ජීවයක් ලබා දීමටද අපේක්ෂා කරමු. එය එසේම සිද්ධ වේවා. මේ ග්‍රන්ථයේ දෙවනුව පෙන්වා ඇත්තේ අඳුරු විපාක පිළිබඳව වේ. අඳුරු විපාක නම් අකුසල කර්මයක් හේතුවෙන් ගෙන දෙන දුක් විපාක වේ. ඒ යටතේ යටමහා නිරයට යෑමට සිදුවන කර්මහායින් නෙදෙන දුක් විපාක දක්වා නිමි රජ දොටු ඔසුපත් නිරය පහළ වේ. එහි යෑමට සිදුවන හේතු සහිතව දක්වන ලදී ඉක්බිති සංවේග ධනවන සුළු වූ අසරණ പ്രേත പ്രേතියන්ගේ කතා කීපයක් එහි ඉදීමට හේතු කර්ම සහිතව දක්වන ලදී මිනිස් ලවදී පාක දෙන ලද పూర్ව කර්ම 56ක් දක්වන ලද්දේ අපාය දුක් නොපිළගන්නා මෝහයෙන් මුලා වී පැටලී සිටින අසරණයන්ට මනුලවෙන් කරුණ පෙන්වීමටය. ග්‍රන්ථයේ දෙවන කොටස වූ අතුරු විපාක පිළිබඳව කළ මේ දීර්ඝ විස්තරයෙන් මා බලාපොරොත්තු වූයේ දූෂිත සිතෙන් කරන ලද ඊතා කුඩා පාපය නමුදු මහත් දුක්ඛාකව ගෙනදෙන බව කීමට වේ. එසේම අවිදු අඳුර හේතුයෙන් පාපයන්නේ allele වාසය කරන මිනිසුන් අට සංවේගය පහළ වී සුමකට යොමු වේවා යනතේ මෛත්‍රී සිතිනි. මින් ජනිත කුසල ශක්තිය මාගේ උපාධ්‍යයන් වහන්සේ වන අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිරවංශාපිදාන ස්වාමීන්ද්‍රයෝත්තමයාණන් වහන්සේට සතවර්ෂාතික කාලයක් නිදුක් නිරෝගී දීර්ඝාසී සම්පත් පිණිසත් මතෝතුන් ලෞතරා බුදුබව පිණිසද වේවා එසේම අපහට අවවාද අනුශාසනා ලබා දෙමින් සතාතික දහම් ගැටළු ප්‍රමාණයක් විසඳා දෙමින් අපගේ ධර්ම විනය දැනුම උපවත් කළ මේ පොත සඳහා ගනා පෙරවදනද සපයා දුන් අතිගරු පූජනීය පාදාභි වන්දනීය ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය නා වූනේ අරියදම මාහිමිපාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුව පිණසහ මතෝතුන් ලෝතර බුදුබව පිණස වේවා එසේ මා පැවිදි කොට වදාළ මාගේ ගුරු දේවෝත්තම අති පූජනීය වැලිමඩ ධම්මදාස්සේ මාහිපාණන් වහන්සේටද මේට ලිපියක් සපයා දුන් මාගේ අභිධර්මාචාර්ය පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේටද ධර්ම විනය කියා දුන් සියලුම ගුරුතුමන් වහන්සේලාටද මිය පරලොවගේ මාගේ දෙමාපිය දෙපළටද නිවන් සුව පිණසම වේවා මේ සඳහා සහාය දුන් ගරු තිස්ස මහා රාමයේ සීල දස්සන ස්වාමීන් වහන්සේටද මේ පිටපත් කර දුන් වනජීවී නිලධාරී දිනේෂ් ඉරේෂණ මහතාටද සෝදුවත්පත් බලා දුන් ධම්ම වීරකෝන් මහතාටද නිවන් සුව පිණසම වේවා පින්වත් අලහකෝ මෑණියෝ දෙස් විදෙස් රටවල සම්බුදු සසුනේහි බැසගෙන පින්කම් කරන මහා ගුණවත් මාතාවකි බුදුහසුනට අනුපමේය සේවාවක් කළ දායකාවකි. එසේම තම දරුවන්ටත් බෞද්ධ සමාජයටත් ආදර්ශවත් ජීවිතයක් ගත කරන පින්බර අම්මා කෙනකි. ධර්ම දානය ඇති අගය වටහාගත් මේ මෞතුමිය පෙරද අපේසෙන් ලියන ලද නිවන නැමැති ධර්ම ග්‍රන්ථය දෙවනවර දෙවරක් මුද්‍රණය කරවන ලදී. මෙවර කර්ම විපාක නැමැති ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරන ලද්දේ ශාසන මාමක හැඟීමෙනි. මෙන් ජනිත කුසල ශක්තිය දීජය අලහකෝ මැතිනිය ප්‍රදාන සියලුම සත්පුරුෂ මහත්ම මහත්තේන් තත්ත්වයේ සමගේ නමින් මිය පරලොවගේ සියලුම දෙමාපිය ගුරුතුමන්ටද සියලු ඥාතීන්ටද ජීවත්ව සිටින සැමටද වෙනස් නොවන පරම සපත වූ සදාකාලික සැනසුම වූ ශාන්ත නිවන් සුව පිණසම වේවා මේ මනාව ක්‍රමවත්ව මුද්‍රණය කර දුන් ඩොට් ලයින් ආයතනයේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටද සිතක් සනසුමක්ම වේවා බුදු පිහිටින් මේ උතුම් ධර්ම දානමය පින සිදු කරන ඔබ සමගේද මේ බලන කියවන මුද්‍රණය කරන ඔබ සමගේද සිස්සතන් නිවේවා සංසිඳේවා ශාන්ත වේවා තැම්පත් වේවා අසීමිත ජීවිත තුලට තෙරුවන් පිහිට නොඅඩුව ලැබේවා සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා මේ අප සමගයේ සියලු උත්සාහය සම්මා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම පිණසම වේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු මේට මෙතැති රිදියගම සුදම්මාපි වංශ හිමි නිමල වාරන්න සේනාසනය කිරින්ද තිස්ස මහා රාමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වාපාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තේ ඉත්‍ත්‍යාවා පුරිසස්සවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්ච වෙක්කි තබ්බන්ති අනන්ත පරිමාණ අසීමිත අචින්තය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කර වූ සත්වහිත විදායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගේම নমස්කාරය වේවා පින්නතෝනේ මේ මාතෘකා කලේ අභින්නම් පච්චවෙක්කන සූත්‍රයේන සූත්‍ර පාඨයකි. ඒ නිවන් රසයෙන් රසවත් වූ ධර්ම පාඨයට අනුව සියලු සත්වයෝම කර්මය සොකීය කොට ඇත්තෝය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය සැප දුක් වේදනා ගෙන දෙන මූල හේතුව කොට ඇත්තෝය. එසේම කර්මය ඥාති කොට ඇත්තෝය. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තෝය. ඉතින් යහපත්ෝ අයහපත්ෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු විසින් ඒ කලා වූ කර්මයාගේ විපාකයේද ඔහුටම දායාද වන්නේ කියන ආත්මෝපදේශාත්මක නිර්වාණ ධර්මය කාන්තාවක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිරන්තරයෙන් සිහි කළ යුතුයයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුණා. මේ අනුව අප බැලිය යුතු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වේ. කර්මය යනු කුමක්ද? යහපත් අයහපත් කර්ම මොනවාද? එම කර්මය අපට දායාද වන්නේ කෙසේද කියාය. සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒවා මෙසේ වේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි කියාය. මේ අනුව සිතන චේතනාව අනුව සිදු කරන කර්මයේද යහපත් හෝ අයහපත් විය හැකිය. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, සම 40 කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයටද පස්පව් දස කුසල් අධර්ම වෙළඳාම් ආදී අයහපත් කර්ම සංඛ්‍යාවටද වැටෙනු ලැබේ. එසේම යහපත් කර්ම හේතුවෙන් සැපදායක සනසුන් එළවන යහපත් විපාකද අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලෙන් තෙත් කරවන දුක් විපාකද ගෙනදෙනු ලැබේ. යහපත් කර්ම වලට ගෙනදෙන සැප විපාක ආනිසංස නමින්ද දක්වා ඇත. යහපත් කර්මයන්ගේ දායාදයේද එයම වේ. කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා සතරක් ධර්මයේ සඳහන් වේ. ditthadama වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම කියාය. තමන් කරන හොඳ හෝ නරක කර්මවල කොටසකට මෙලෝ විපාක ලැබේ. එම අවස්ථාවේ වැඩ කළ චිත්ත වීතියේ පළමු ජවනයේ ශක්තියනි. දර්ශන ලෙස පුන්නනම් දුගියා චින්චා මානවිකාව, සුප්පබුද්ධ රජු ආදී අය දැක්විය හැකිය. මේවා ditta ධම්ම වේදිනේ විපාකයයි කෙටියෙන් දත යුතුය. එසේම අප කරන කොට කරන කුසල අකුසල කර්මවලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. එහිදී පහළ වූ චිත්ත වේතියෙහි සත්වන ජවනයාගේ ශක්තියනි. මේවා උපපජ්ජ වේදනීය කර්මයි කියනු ලැබේ. නිදර්ශන ලෙස දෙවිදත් තෙරුන් අපාගත වීම සරියොත් මහරහතන් වහන්සේට පහර දුන් නන්ද යක්ෂයාගේ අපාගත වීම මහා ගුණති උප්පලවන්නා මහතරණිය දෝෂණය කළ නන්දමානකේ අපාගත වීම ඉන්දික දුගියා අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම බනාසමෙන් සිටි මැඩියා දෙව්ලොව ඉපදීම ආදී දක්විය හැකිය අපරාපරිය වේදනීය නම් මේ ජීවිතයේද මතු මේ ළඟ ජීවිතයේද හැරුණු කල මේ දිගු සසරදී විපාක දෙන කර්ම වේ. එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීතියෙහි ජවන් හතින් මැද ජවන් පහවේ එනම් 2 3 4 5 යන ජවන සිත් පහවේ නිදර්ශන ලෙස චක්කුපාල හිමියන්ගේ දින තන්ද වීම මුගලම් මහරහතන් වහන්සේට සුරු පහර දීම අපුත්තක සිටුවරයාට ධනය ලැබීම උප්පලවන්නා රහත් ත්‍රිණියට විශිෂ්ට රූප සම්පත් ලැබීම ආදී දක්විය හැකිය. මෙලෝ විපාක දිය යුතු කොටසට මෙලෝ විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණහොත් මත විපාක නොයදුණු ලැබේ. පරලව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නොපැමිණියොත් අහෝසි වී යයි. උදාහරණයක් වශයෙන් දෙවිදත්තර අවුරුදු 36ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව ඒ හොඳ කර්මයන්ගේ හොඳ විපාක කොටසක් මතු ජීවිතයේ ලැබිය යුතුය ඇත. නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාකයේ ස්ථානයේ නොදිය හැකි බැවින් එම මතු ජීවිතයට ලැබීමට තිබූ සැප විපාක කොටසද හොස් වී යනු ලැබේ. නමුත් පිරූ මහණදම අපතේ නොයන්නේය. මතු යම කුසල බලය අපරාපරිය වේදනීය ලෙස මතු වී ශට්ටිස්වර නමින් පසේබුදු බව ලබන්නේක් වේ. යමෙක් බුදු පසේබුදු මහරහතන් වහන්සේ යන තත්වයටපත් වුවහොත් සියලු කර්මය ඉන්නේහා දිව්‍යකදී විපාක දීම නැතිවන්නේය. උදාහරණයක් අඟුලිමාල මහරහතන් වහන්සේ දැක්විය හැකිය. කුසල විපාක සත්පුරුෂ පින්නතුනි අප මෙහිදී බලාපොරොත්තු වන්නේ ඉහත දක් වූ මුළු සූත්‍ර පාඨයම විග්‍රහ කිරීමට නොවන අතර කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමේති යන ධර්ම පාඨය විස්තර කිරීමට වේ. ඒ අනුව යහපත් කර්ම වලට ලැබෙන යහපත් විපාකද අයහපත් කර්ම වලට ලැබෙන අයහපත් විපාකද පෙන්වනු ලැබේ. අප විසින් මුලදී යහපත් අයහපත් කර්ම මොනවාද කියන බව පැහැදිලි කරන්නට යෙදුනි. දැන් අපි ඒ කර්මයන්ගේ විපාක දක්වන්නෙමු. යහපත් කර්ම අතර මුලින්ම සඳහන් කළේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්ම වේ. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්ම නම් දාන සීල භාවනාවේ. ඒ අනුව අපි පළමුවම දාන විපාක දක්වන්නෙමු. අංගුත්තර නිකායේ පංචක නිකාතේහි සීහසේනාපති සූත්‍රයේනි. සම්දිට්ඨික හේවත් මෙලව තමා විසින් දැකගත හැකි දානානිසංස හතරක් පෙන්වා ඇත. එක දායකතමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ දෙක දායකතුමා පිළිබඳ යහපත් කීර්තිරාවයක් පැතිරේ තුන ඕනෑම පිරිසක් කරා විසරදව එළඹීමේ ශක්තියක් ලැබේ මකු වීමකට තෙදරහිත වීමකට පත් නොවේ හතර යහපත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ එසේම දානානිසංස සූත්‍රයට අනුව පහ ගිහි ධර්මයන්ගෙන් නොපිරිහුණු කෙනෙක් වන බව දක්වා ඇත. අකණ්ඩව පන්සිල්ලාදී ගුණ රකින්නෙකු යථාර්ථයයි. පන්සිල්ලාදී ගුණ රකින්නෙකු යනාර්ථයයි. තාද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමටද මෙම දානමය පින්කම හේතු වෙනවා පෙන්වා දී ඇත. පින්නතුනේ තවද සත්පුරුෂ දාන පහක් ඇති අතර විශේෂ විපාක සත්පුරුෂ දාන සූත්‍රයට අනුව මෙසේය. සත්පුරුෂ දාන විපාක පහ ශ්‍රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ට රූප සම්පත් ලැබේ එබැවින් ශ්‍රද්ධාවෙන්ම දන් දෙත්වා සකස් කොට දන් දීම හේතුවෙන් කීකරු දූපතුන් අපදරුවන් ස්වාමි පුත්‍රයන් දැසි දස්සන් ලැබේ එබැවින් දින දෑ සකස් කොට දීම පුරුදු වන්න ආගන්තුක දාන ගමික දාන දුර්භික්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ. ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන, යාන වාහන, ගේ දොර ආදී පරිභෝග කිරීමට සිත නැමනු ඇත. ලැබන දා පරිභෝග කිරීමට සිත නැමනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි. තමාදන් ආයත වෙහෙසටපත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතරංගෙන් අකීකරු දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ. සත්පුරුෂ පින්නතුනි තවත් දාන හතරක විපාක ධර්මයේ මෙසේ සඳහන් වේ. ධම්මපදත්ත කතා 46 වෙනි පිටුව. තමාගේ ධනයෙන් දන් දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කරගනි. අන්‍යයන් ඊට සහභාගී කර නොගනි. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි. තම ධනය වේදම් නොකොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ ධනයෙන් දන් දීම හේතුවෙන් මතු ධන සම්පත් නොලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත. තමාද දන් නොදෙන අතර දෙන දානයකට සහභාගී නොවීම හේතුවෙන් මතු ධන සම්පත්ද පිරිවර සම්පද්ද යන දෙකම නොලැබේ. තම ධනයද යොදා අන් අයද ඊට යොද සහභාගී කරගෙන දෙන දානයේ හේතුයෙන් මතු ධන සම්පද්ද පිරිවර සම්පද්ද යන දෙකම ලැබෙනු ඇත. ශ්‍රද්ධාව අවති කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසුරුණු සිතින් දෙන පුංචි දෙයක් වුවද මහත් ඵලවන බව පෙන්වීමට අප දාන පාළියට අනුව කරුණ පෙන්වා දෙමි. මල් පූජාවේ ආනිසංස පදුමහිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගැන පූජා කළ පිනෙන් මල් පෙති ගණනට සක්විති රජව ඉපදුණා. හස්්‍ය වතාවක් පෘථිවි රාජ්‍ය කළා අවසානයේ නියන්සුව ලැබීමට පින හේතු බව පෙන්වා ඇත. අපදාන පාළි බුද්ධ වංශ 193 වෙනි පිට තියොප්පල මාලිය හිමි. විපස්සේ බුදුරජාණන් වහන්සේට උපමල් තුනක් පුදා කල්ප 91ක් දුගතියකට නොයන ලදී. මේ පිනෙන් 300 වතාවක් සද්දේව රජව ඉපදුනා. 500 වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දැකීමට මේ පින උපනිශ්‍රය වුණා. බලන්න සත්පුරුෂයිනේ හැදනු සිතකෙන් පින්කම් කිරීමේ අගය. අපදාන පාළිය 342 සත්තුප්පල මාලක තේරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහණෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර 77ක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරදවි උපන්නාය ඒ මලේ පාට හා සුවඳ ඇට හැම දිවියකම ලැබුණු අතර අවසානයේ නිවනටද මේ උතුම් පින උපනිශ්‍රේ විය. තේරි අපදානය තිකනිකාර පුප්පිය හිමි සුමේද බුදුරජාණන් වහන්සේට ගිනිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ වේදා පූජා කළ පිනෙන් 300 වතාවක් ශක්විති රජ විය 500 වතාවක් සද්දේව තනතුරද හැම ජීවිතයකදීම පහත සඳහා විපාකද ලැබුණාහ මහත් භෝග සම්පත් ඇත්තක වුණා පහත් කුලවල නොයිපදු සස් කුලවලම ඉපදුනා කැමැති කැමැති යාන වාහන ලැබුණා බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැස දස්සන් ලැබුණා බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා සෑම කල්ලි යන අයගේ ගෞරවයට පාත්‍ර වුණා උසස් කීර්තියක් ඇත්තෙක් වුණා සෑම කල්ලි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා තම පිරිස කිසිවෙකුට ભેද කළ නොහැකි වුණා ඥාතීන් අතර උසස් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨයෙකු වුණා සීත උෂ්ණ වලින් පීඩාවක් උනේ නැහැ. කායික දාහ මානසික දාහ නැති උතුමෙක් වුණා. අවසානයේ නිවන් සුව අවබෝධයට යතුම් පින උපනිශ්චය වුණා. අපදාන පාළිය 500ක් වෙන අපදානය. පහන් පූජාවේ විපාකානිසංස අජිත ස්වාමීන් වහන්සේ පියුන්තරා බුදුරජුන්ට එක් මීතල් පහනක් පිදූ පිනෙන් කල්ප 60000ක් දෙව්ලොව සැපවිඳ දහස් වතාවක් සක්විති රජ උපන්නේය. සතෙස් වතාවක් සද්දෙව් වුණා වාර 700ක් ප්‍රදේශ රජ වුණා අවසානයේ නිවන් දැකීමටද ඒ කුසලයම උපනිශ්චය වුණා අපදාන පාළියේ 400 වන අපදානය පංච දීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධීන් වහන්සේට පහන් පහක් පිදූ පිණින් 80 වාරයක් දෙව්ලොවට අධිපති ශක් දෙවිඳුගේ බිරිඳ වී උපන්නාය දහස් ගණන් ශක්‍රිතයල් දරුවන්ට අගමෙහෙසිය වුණාය. අප බුදුසුනේදී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපනිශ්චය විය. නවවන තේරි අපදානය. සකුලාතරණීය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ චෛත්‍යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබෙනවා තේරි අපදානයේ දක්වා ඇත්තේය. හැම තැනම තමාට ප්‍රදීප දැල්වේ දිවස් ලැබේ තීක්ෂණ නුවණ ලැබේ යසසින් දිලිසෙත් ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත් උසස් කුල සම්පත් ඇත්තෙකු වේ ඒක දීපිය හිමි සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පුදා එක්තිස්වරක් සද්දෙව් රජවිය 28 වතාවක් සක්විති රජ බවත ලැබුවා තවත් විශේෂ අනුසස් දෙකක් ලැබුවා. විෂම ස්ථානවලට යන විට සම වෙන්නාහ. විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් විය. 416 වන තේර අපදානය. පින්නතුනේ පහන් සුවාසූ දහසක් විසුරුණු කැළඹුණු සිතින් විදුවත් මෙපමණ අනුසස්ගෙන නොදෙන අතර පහදුණු සිතින් එකක සිතින් බුද්ධිමත්වක පහනක් විදුවත් මහත් අනුසස් ලැබෙන බව වටහා ගනිත්වා සුවඳ දුම් පූජාවේ ආනිසංස දූපදායක හිමි පහදනු එකඟ වූ සිතෙන් බුද්ධිය යොදා සිද්ධාර්ථ බුදුරජුන්ගේ ගඳ කිලිය සුවඳවත් කළ පිනෙන් කල්ප 94ක් අපායට නොගොස් නිවන් දැකීමටම කුසලයේ උපනිශ්‍රේ වී ඇත. අපදාන පාළි 26 වෙනි අපදානය. පිළින්ද වච්ච මහරහතන් වහන්සේට සුවදන් දුම් පිඳු පිනෙන් අනුසස් 10ක් ලැබුණ බව දක්වා ඇත. අපදාන පාළිය පිළින්ද වච්ච අපදානය. සුදුවන් සුවඳවත් සිරුරක් ඇත්තකු වේ. කීර්තිමත් ජීවිතයක් ලැබේ. යසස් ඇත්තකු වේ. වහා වැටහෙන නුවණ ලැබේ. තීක්ෂණ නුවණ ලැබේ. බූරි පඤ්ඤායන නුවණ ලැබේ. හාසු පඤ්ඤායන නුවණ ලැබේ. ගැඹුරු නුවණ ඇත්තකු වේ. විඵල වූ නුවණක් ලැබේ ජවන ප්‍රඥාව ලැබේ එබැවින් සත්පුරුෂයෝ තම්පස් සිතින් යුතව කුසල කර්ම කෙරෙත්වා සුවඳ පැන් නිසීමේ අනුසස් පුසිත කම්පිය හිමි ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය වඩින විට වණුක් මල් විටක් තම්බාගස් සුවඳ පැන් ටිකක්ගෙන ඉස්සපිනෙන් 2000 500 වතාවක් සක්විති රජ විය 2500 වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවඳු වේ උපන්නේය එසේම උපනුපන් ජීවිතයෙහි සෑම ආත්මයකදීම පුසිත යන නමද සමදා බඹයක් පමණ සුවඳ වැසි පොද වසී සතවම් භාගයක් දුවට ඇඟෙන් සුවඳ වීදේ තම අතර ගස් සියල්ල සුවඳවත් වූහ කල්ප ලක්ෂයක් සැපවිඳ එම කාලය තුල පාරමීද පුරාගෙන නිවන් සුවය දාපෝත කරගත් බව අපදාන පාළියේ සඳහන් වේ. ගන්ධෝදකීය හිමි පෙර ආත්මයකදී පියුතා බුදුරජාන් පිටදුන් බෝධීන් වහන්සේට මහ වර්ෂාවේ නමුදු සුවඳ පන් කලයක් පිදූ පිණින් දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමාන ලබා මනලොවදී ආබාධයෙන් තොරව ශෝකයෙන් තොරව ලතවීමෙන් තොරව පාරමී පුරාගෙන නිවන් දැකීමටද ඒ පින උපනිස්සේවිය. අපදාන පාළිය 54 වන අපදානය. ධර්ම ශ්‍රවණානි සංස ඒක ධම්ම ශ්‍රවණීය හිමි පියමුතරා බුදු සසුනේදී එක් ධර්ම දේශසනයක් ශ්‍රවණය කළ පිණින් 31 වාරයක් ශක් දෙවිඳු විය 21 වතාවක් ශක්විති රජ විය අපදාන පාළි 427 වන අපදානය ධම්ම ශවණීය හිමි පෙර තැම්පත් සමාධිගත සිතින් නුවණ යොදා අනිච්ච සංඥා පටිසංයුක්තයක් ධර්ම දේශනයක් ශ්‍රවණය කළ පිණින් කල්ප 30000ක් දෙව් සැප වින්දේය 51 වතාවක් දිව්‍ය රාජ්‍ය ලැබුවේය 71 වාරයක් සක්විති රජ විය. අප බුදු සසුනේදී ඒ පිනද උපනිශ්‍රේ වී සත්‍යවිරිති වියේදීම රහත් බව ලැබුවේය. අපදාන 339 වෙනි අපදානයේ එබැවින් තැම්පස් සිතකින් ධර්මස්සවණය කරත්වා ආහාර පිදීමේ අනුසස් විපාක මෝග රාජ හිමි පෙර අතදස්සේ බුදුරදුන්ට තැන්පස් සිටින් නුවණ යදා දඬුවල් බෑයක් පූජා කළ පිනෙන් 14 වාරයක් සක් දෙවිදු වුණා 500 වාරයක් සක්විති රජ වුණා 820 වතාවක් පෘථිවි රාජ්‍ය ලැබුවා අවසානයේ මේ පින නිවනට උපනිශ්‍රය වුණා අපදාන පාළි 35 වන අපදානය අදිමුත්ත හිමි අත්තදස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට උග්ගස්ථානයක් දුන් පිණින් කල්ප 1800ක් දුගතිගාමී නො වූ බව අපදාන පාළියේ සඳහන් වේ. අපදාන පාළි 36 වන අපදානය. කටච්චු බික්කාදායකා තෙරණිය පෙරෙක් ජීවිතයක තිස්ස බුදුරජුන්ට එක් දන් හන්දක් පිදූ පිණින් 36 වාරයක් සක් දෙවිඳු මෙහෙසි වූවාය. පනස් වතාවක් ශක්විති රජට අගමෙහිසිය වූවාය. හත්වන තේරී අපදානය. උප්පල දායකා තෙරණිය පියමුතරා බුදුසල් සමයෙහි එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්‍රයක් පුදා දහස් වතාවක් සස් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වූවාය. එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසරදී මෙම විපාකයන් ලැබී යත්තාහ. අපදාන පාළි උප්පල දායක අපදානය. පැහැපත් වී ඉපදේ විශිෂ්ට රූප සම්පත් ලැබේ දැකුම් කලු කෙනෙක් වේ උසස් කුලවල උපදී ਸਰවාංග සම්පන්න සෝභමාන රූප සම්පත් ලැබේ. ඒ වගේම ආයුෂ වර්ණ සැපබල නුවණ යසස් භාවයේ යන ආනිසංස ලැබෙන බව ධර්මයේ සඳහන් කොට ඇත්තේය. ඉදිකටු පූජාවේ විපාක සූචිදායක හිමි විපස්සේ බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිණින් හත්වරක් සක්විති රජ විය 94 වන අපදානය පිළිංග වච්ච අපදානයට අනුව මේ විපාක ලැබෙන්නාහ කුකුස් සිතලීමේ ශක්තිය ලැබේ සැක නැත්තේක් වේ විශිෂ්ට රූප සම්පත් ලැබේ බොහෝ භෝග සම්පත් ලැබේ තීක්ෂණ නුවණක් ලැබේ ගැඹුරු වූ සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තකු වන්නේය. වස්ත්‍ර පූජාවේ ආනිසංස. ඒක දුස්ස දායක හිමි පැහැදුණු සිතින් නුවණ යොදා පියුතරා බුදුරජුන්ට එක් වස්ත්‍රයක් පිදූ පිනෙන් 36 වතාවක් සක් දෙවිඳු විය. 33 වතාවක් සක්විති රජ වුණේය. මනුලවදී පහත සඳහන් අනුසස් ලැබී ඇත්තාහ. රූමත් පුද්ගලයෙකු වේ, ගුණවන්තයෙකු වේ, සතුරන්ට නොවැඩිය හැකිය, බොහෝ වස්ත්‍ර ලැබෙත්, බොහෝ භෝග සම්පත් ලබති. උඩුවියන් ලැබේ, රන්වම් පාට ශරීරයක් ලැබේ. අමතරව පිළින්දවච්ච අපදානයට අනුව මේ ආනිසංස ලැබෙන්නාහ. දූවිලි නොයලන සමක් ඇත්තෙකු වේ, කාන්තිමත් ශරීරයක් ලැබේ, සිනදු ශරීරයක් ලැබේ. මෙට්ට පිදීමේ විපාක. සුවන්න බිම්බෝහන හිමිට පෙර මෙට්ටයක් පිදූපිනින් සක්විති සපත ඇතුළු බොහෝ සැප ලැබී ඇති බාපදාන පාළියේ 271 වන අපදානයේ සඳහන් කොට ඇත. මෙට්ට පිදීමේ හේතුයෙන් පිළින්දවච්ච හිමිට ප්‍රධාන අනුසස්සයක් ලැබී ඇත්තාහ. සම වූ සිරුරු ඇත්තෙක් වේ ගරු කරන ලද්දේ වේ බුදු ශරීරයත් වේ මනා දකුම් ශරීරයත් එක් වේ ඥානය ලැබේ පරිවාර සම්පත් ලැබේ චත්‍ර දානයේ විපාක චත්‍රදායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව සිටි පිරිණිවිය සෑය දැක වැඳ සුදු කෑල්ලකින් සෑයට කුඩයක් කොට නම් වූ පිනෙන් කල්ප 94ක් සැප විපාක ලැබුණු අතරේ පිනෙන් තෙවරක් සක්විති රජ විය. අපදාන පාළිය 293 වන අපදානය. ඒක චත්තහිමි පෙර ජීවිතයක අත්තදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිට පිනෙන් කල්ප 77ක් සැප ලැබී ඇත. එසේ මෙම කුසල බලයෙන් 77 වතාවක් සක් දෙවිඳු අතර දහස් වතාවක් සක්විති රජ විය. 412 වන අපදානය පිළින්දවච්ච හිමියන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබී ඇත. සීතලෙන් පීඩා නොලැබේ. තම ශරීරයේ කුණු නොඇලේ. උපద్రව නැත්තේක් වේ. සමකල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වේ. සියොන් වූ සමක් ඇත්තේ වේ. සිත පිරිසිදු වේ. උෂ්ණයෙන් පීඩා නොලැබේ. බොහෝ විචිත්‍ර කුඩ ලැබේ. පාත්‍ර දානයේ විපාක පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප 94ක් දුගතියකට නොගී බව සඳහන් වේ 246 වන අපදානය පිළින්දවච්ච හිමිට පාත්‍ර පිදූපිනෙන් අනුසස් 10ක් ලැබී යත්තාහ බොහෝ වටිනා රන්දිදී තලි ලැබේ උපද්‍රව නැත්තෙක් වේ අනතුරු නැත්තෙක් වේ අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ ආහාර පාන වස්ත්‍ර සයනාසන පහසුවෙන් ලැබේ. ලැබෙන සම්පත් අකාලේ විනාශ නොවේ. ස්ථිර සිත ඇත්තෙකු වේ. සම කල්හිම ධර්මයට කැමති වේ. කෙලෙස් අඩු කෙනෙක් වේ. ආශ්‍රවද රහිත වේ. දලිපිහියා පිදීමේ විපාක. සෑම කල්හිම සූරයෙක් වේ. තැම්පස්සෙත් ඇත්තෙක් වේ. විශාරද පුද්ගලයෙක් වේ. ධෛර්යවන්තයෙකු වේ. වීරියවන්තයෙකු වේ. ඔසවා ගන්නා ලද සිතත් එක් වේ තීක්ෂණ නුවණ ලැබේ. වාසිදායක හිමි මේට කල්ප 94කට පෙර පිහියක් දුන් පිනෙන් කල්ප 94ක් යනතුරුම අපාගත වී නැත. අපදාන පාළි 240 වන අපදානය. මහ පිහියා පිදීමේ විපාක පහ. යහපත් සිතත් එක් වේ, වීරියවන්තයෙක් වේ, ශාන්තිවාදී පුද්ගලයෙක් වේ. මෛත්‍රිය නැමැති ආයුධය ලැබේ. කෙලෙස් සිඳලන අනුත්තර වූ නුවණ ලැබේ. පිරින්ද වච්චපදානයට අනුවය. නියකපන අවිපදීමේ විපාක පහ. බොහෝ දැසි දස්සන් ලැබේ. ගවාස්ව සම්පත් ලැබේ. ආරක්ෂක මෙහෙකරුවන් ලැබේ. කෙස්සවුල් කපන්නන් ලැබේ. බත් පිසන්නන් ලැබේ. පිළින්දවච්ච අපදානයට අනුව පවන් අතු පෙදීමේ විපාකාට සීතයෙන් ආ උෂ්ණයෙන් පීඩා නොලැබේ ශරීර දාහ නැත්තේක් වේ මානසික දාහ නැත්තේක් වේ රාගගන නිවීමේ ශක්තිය ලැබේ ද්වේෂගන නිවීමේ ශක්තිය ලැබේ මෝහගන නිවීමේ ශක්තිය ලැබේ මානගන නිවීමේ ශක්තිය ලැබේ මිසදුටුගෙන නිවීමේ ශක්තිය ලැබේ. පිළින්ද වච්චා ප්‍රදානය. පෙරහංකට පිදීමේ විපාක පහ. දීර්ඝාස ලැබේ. ස්වර සතුරන්ට හිංසා කළ නොහැක්කෙක් වේ. අවි ආයුධ වලින් පීඩා නොලබයි. වසවිස වලින් හිංසාවක් නොවේ. අතුරු මරණයකටපත් නොවේ. පිළින්ද වච්චා ප්‍රදානය. තෙල් තබා ගන්නා බදුම් පිදීමේ විපාක පහ. මනා රූ ඇත්තෙක් වේ මනා වචන ඇත්තේ වේ උසස් සිත් ඇත්තේද වේ අවීක්ෂිප්ත සිත් ඇත්තේද වේ සකල ආරක්ෂාවෙන් ආරක්ෂිත වූයේ වේ චෛත්‍ය පිරිසුදු කිරීමේ විපාක පබංකර හිමි පෙර ජීවිතයක වන කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියමතරා බුදු සමිඳුන්ගේ ධාතු නිදහන් කොට සාදා ඇති චෛත්‍යෙහි කැලේ වෙවි වනග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අටවරක් චෛත්‍යයට වැඳ පිටු නොබාගිය කුසලයෙන් තවතිසා දෙව්ලොව ඉපදුනේ මහරන් විමනක්ද පහළ වුණේ 300 වතාවක් සක්දෙවඳිය උපන්නේ 25 වතාවක් සක්විති රජවිය මනුලවදී මේ විපාක ලැබුණාහ මහත් භෝග සම්පත් හැම විටම ලැබීම වනයේට ගියේ දේ වනයේ තමාට පිහිට ලෙස පැවතීම වනයේ කණුකටු ආදී මාර්ගයෙන් ඉවත් වීම කුෂ්ඨ රෝගයේද ගණ්ඩ කිලේශ මීමැස්මර විතච්චකානං කුෂ්ඨ රෝගයේද දද කැසිලි ආදීද නොවීම ස්වල්ප මාත්‍ර වූද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම රන් පැහැපත් සිරුරක් ලැබීම අකමැති දෑ බැහැර වේ කැමැති දේ ලැබේ සිත එකඟ වේ මනාකොට සමාධි වේ කල්ප ලක්ෂයක් තුල දුගතියට නොවැටේ අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමටද මේ පින උපනිශ්චය වී ඇති බව 337 යවන අපදානයෙන් දැක්වේ. ඉදිකට ගුලාපිතී මේ විපාක තුන. චිත්ත සුවය ලබයි. කායික සුවයට ලාභී වේ. සැපේරියව් ඇත්තෙක් වේ. පිළින්දවත් අපදානය. අංශකට පිදීමේ විපාක තුනකි. පරසිද්ධාන්නා නුවණ ලැබේ පෙර ජීවිත සිහි කරන නුවණ ලැබේ මන ශවියත්තේ වේ පිලින්ද වච්චපදානය පටිවිදීමේ විපාක 6 සමාධින්නේ කම්පා නොවේ සමාධියේ හුරු පුරුදු බව ඇත්තේ වේ නොබෙදෙන පිරිස් ඇත්තේ වේ අධිවිහිය වේතු වචන ඇත්තේ වේ එළඹ සිටි සිහිය ඇත්තේ වේ බය ඇති හැඟීම් නොවේ පාත්‍රා තවන ආධාර පෙදීමේ විපාක පාත්‍ර ආධාර හිමි පෙර පෙරසිකේ බුදු හිමිට පාත්‍ර ආධාරයක් පුදා සමන්ත වරණ නම් සක්විති රජ විය. කුජ්ජුත්තරා මහා ධර්ම කතික වැසියක් වුණේද පෙර පසේ බුදුන්ට තමන් අතේ දාගෙන සිටි වලලුවට ගලවා පාත්‍ර ආධාර ලෙස පිදූ පින හේතු වෙනේ. පාත්‍රය නොවැටි දරා සිටීමට මේ උපකාර වුණා වගේම ඇයටද ධර්මයේ දරා සිටීමේ ශක්තිය ඇති විය. මනෝරත පූර්ණේ අටුවාව 238 වෙනි පිටුව. පිළින්දවත් හිමිට පාත්‍ර ආධාර පුදා අනුසස් පහක් ලැබුණේ. කිසියකින් කම්පාන වෙන සිතක් ලැබේ. මනාව සිහිය පිහිටත් ධර්මයේ දරා ගැනීමට නුවණ ලැබේ. දරාගත් ධර්මය අමතක නොවේ. මනාව ධර්මයේ නිච්ච ලෙස වැටහෙනු ලැබේ. භාජන පිදීමේ විපාක භාජනදායක හිමි පෙර කුබල්කරුවෙක් වී සිටියේදී භික්ෂූන් වහන්සේලාට භාජන දුන් පිණි සක්විති රජ වී කල්පානෝ එකක් සැපවිඳ අවසානයේ නිවන් සපත ලැබීමට උපනිශ්චය වී ඇත. අපදාන පාළිය 232 වන අපදානය. පිළින්ද වච්ච හිමිට භාජන දන් පිදීමෙන් විපාක තුනක් ලැබුණා. හැම කල්ලි වටිනා භාජනම පරිභෝගයට ලැබේ. පතිවත ඇත්තා වූ භාර්යාවන්ද දැසි දස්සන්ද යාන වාහනද ලැබෙන්නාහ. විද්‍යාද මන්ත්‍රද නානා ආගමයන්ද සියලු ශිල්ප දෙගන ගැනීමේ ශක්තිය ලැබේ. තැටිපෙදීමේ විපාක තුන. තැටියන පිගන් ආදී නොගැඹුරු බඳුන් වේ. ඒවා පිදීමෙන් නොයෙක් ආකාර විසිතුරු තලි ලැබේ. වතෙහිද ගුණයෙහිද ප්‍රතිපත්තියෙහිද මැනවින් පවතින්නෙක් වේ. පිරිසිදු ආචාරයත් එක් වේ. පිළින්ද වාච අපදානය අනුවේ. බෙහෙත් ඖෂධ පිදීමේ විපාක. මෙත්තගුත්ත හිමි සුමේද බුදුරජුන්ට ගිතෙල් පිදූ පිණින් අටවරක් සක් දෙවිඳු වුණේය. 51 වරක් සක්විත ඇලකම ලැබුවාය. එසේම හැම ජීවිතයකම පාහේ අප්‍රමාණ භෝග සම්පත් ලැබුවාය. අවසානයේ පින නිවනට ප්‍රනිශ්චය වූ බව 403 වන අපදානයේ පෙන්වා ඇත. පිළින්ද වච්ච හිමිට බෙහෙත් පෙදීමෙන් අනුසස් 10ක් ලැබුණාහ. දීර්ඝායස ලැබේ බලවන්තයෙකු වේ වීරියවන්තයෙකු වේ වර්ණ සම්පත් ලැබේ යසස් ඇත්තේ වේ සැප ඇත්තේ වේ උපද්‍රව නැත්තේ වේ අන්තරා නැත්තේ වේ හැම කල්ලි ගරු කරන ලද්දේවේ ප්‍රිය විප්‍රයෝග දුක් නොලැබේ. පාවහම් පිදීමේ විපාක උපාහන දායක හිමි චන්දනනම් ශාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නොවනේදා පාවහන් යුවලක් පිදූපිනෙන් කල්ප 91ක් දුගතියට නොගියේය අපදාන පාළියේ 250 වෙනි අපදානය පානදි දායක හිමි අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට පයේදා පැලඳ සිටි පාවහන් යෝල පුදා 55 වතාවක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු උපන්නේය. දහස්වරක් සක්විති රජ විය. ඒ පිනෙන් සසර ගමනේදී වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබුණා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබී ඇත. අපදාන පාළිය 479 වන අපදානයි. දියපේශනා වස්ත්‍ර පිදීමේ විපාක රන්වන් පහ ඇත්තේවේ රදස් නැත්තේවේ ශරීරයෙන් නික්මන රැස් ඇත්තේවේ තේජස් ඇත්තේවේ සිනිදු සිරුරක් ඇත්තේවේ සිරුරෙහි කුණු නොඇලේ පිරින්ද වච්ඡාපදානය සරයට පිදීමේ විපාක දණ්ඩදායක හිමි මහා සංඝ රත්ණයට කුණලීයකින් හැරමිටියක් කොරදීමේ පිණින් කල්ප 94ක් දුගතියට නොගිය අතර දෙව්මිනිස් සැපම ලැබුවේය අපදාන පාළි 350 වෙනි අපදානය පිළින්ද වච්ච හිමිට සැරයට පිදීමෙන් අනුසස් 6ක් ලැබුණාහ බොහෝ පුත්‍රයන් ඇත්තේ වේ තැති ගැනීම නොවේ හැම කල්ලි අනුන් විසින් පීඩා නොකළ හැක්කේ වේ සකල ආරක්ෂාවෙන් ආරක්ෂාව ලැබේ වැරදි නැත්තකු වේ චිත්ත පීඩා ඇති නොවේ. බෙහෙත් අඳුම් පිදීමේ විපාකාට මහත්නෙත් ඇත්තේ වේ දෙක තුන හතර ඇසේ සුදු කහ රතු පැහැයන් මනාකොට ඇත්තේ වේ. නොකඩුනා වූ ප්‍රසාද ජනක ඇස් ඇත්තේ වේ. සියලු රෝගයන්ගෙන්ම මිදුණෙක් වේ. දිවස් ලැබේ අනුත්තර වූ ප්‍රඥා චක්සුසය ලැබේ. පිළින්දවත් අප්‍රදානයි. යතුරු හා යතුරු කෝපිදීමේ විපාක යතුරු පිදූ පිනෙන් ධර්මද්්වාරයේ විවෘත කරගන්නා ඥානය නැමැති යතුරු ලැබේ යතුරු කොහ පිදීමෙන් ක්‍රෝධය මද වේ වෙහස නැත්තේ වේ පටිපිදීමේ විපාක පහ නොසලෙන සමාධිය ඇත්තේ වේ සමාධියේ වසීභාවය ඇත්තෙක් වේ නොබෙදෙන පිරිස් ඇත්තේ වේ හැම කල්ම විශ්වාස කරන කතා ඇත්තේ වේ මහත් භෝග සම්පත් ඇත්තේ වේ. බෝමලු හැමදීම් ආදී විපාක. සකන් සම්මජ්ජක හිමි ඉපස්සේ බුදුරදුන් බුදු වීමට පිටදුන් පළල් බෝධි මලුව හැමදීමේ පිනෙන් පහත හඳන් අසහස් ලැබුවාහ. නිශ්චල වූ සමාධිගත සිතත් එක්ුවේ පිරිසිදු පුද්ගලයෙකු වේ වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ ශෝක නොදැනේ චිත්ත පීඩා දැවිලි නොවේ කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මර නොසෑදේ, විතච්චිකානම් වූ සමගලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, කසා සරවගලන් රෝග නොසෑදේ, වැළපීම් නැත්තේ වේ, තැති නොගනෙත් ඍජු සිත් ඇත්තේ වේ පැහැදී සිත් ඇත්තේ වේ කැමැති කැමැති සමාදෙන් ලැබීමේ ශක්තිය ලැබේ. අපදාන පාළි 421 වන අපදානය. බෝධි සම්මජ්ජක හිමිට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුණු බෝපත් දැක ඒ ගැන බැහැරට දැමූ පිනෙන් අනුසස් 20ක් ලැබේ. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් තැම්පත් සිටින් නුවණ යොදා බෝමළුව ඇමන්දත් පහත සදහම් විපාක ලැබේ. දුගටියද නොවැටි දෙව් මිනිස් සැප ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනාග පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත් ලැබේ. රන්වන් පාට දේහය ලැබේ. මුරුදු මලක් සිවියක් ඇත්තෙක් වේ. සිනදු සිවමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නැතවරේ. අවසුලන් වලින් පීඩා නොවේ. සිරුරෙන් දහදිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ. සතුරන් නැත්තෙක් වේ. නොඅඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජුගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ටපත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වෙත්. මහා යසස් ඇත්තේ වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්චය වී නිවන් සැපද ගෙන දෙන්නාහ. අපදාන පාළි 526 වන අපදානය. දුම්බන පයිප පිදීමේ විපාක 3 නාසිකාවේ මස්තලු ආදී සෑදී ඇති ගිලන් භික්ෂූන්ට දුම් පානය කළාට වරදක් නොවේ. එනි භික්ෂූන්ට දුම්බන පයිප්ප පිදීමෙන් සිහිය ඍජු වේ. නහර මනාකොට සම්බන්ධ ඇතවුන් වන්නාහ. දිව්‍ය නේත ලැබෙන්නාහයයි දක්වා ඇත. පිලින්ද වච්ච අපදානය අඳුන්නල පිදීමේ විපාක සතර ਸਰව ලක්ෂණයෙන් යුක්ත ජීවිතයක් ලැබේ දීර්ඝාස ලැබේ. නුවණැත්තෙක් වේ. සකලා යාසයන්ගෙන්ම මිදුණෙක් වේ. කුඩා පිහියා හා ලොම් උදුරන අඩු දීමේ විපාක. පිහියා පිදීම නිසා අතුල්්‍ය වූ පරිසුද්ධ වූ කෙලෙස් සිඳිනා නුවණ ලැබේ. අඩු පිදීමෙන් කෙලෙස් උදුරන නුවණ ලැබෙන බව ප්‍රදාන පාළියේ පිළින්ද වච්ච අපදානයේ දක්වා ඇත. නැශ්‍ය කිරීමේ උපකරණ පිදීමේ විපාක 8 එනම් ಗುಣධර්ම 8කින් යුක්ත වීමේ ශක්තිය ලැබෙන බව පිළින්ද වච්ච අපදානයේ සඳහන් වේ. ඒ ಗುಣධර්ම නම් ශ්‍රද්ධාව, සීලය, පව් කිරීමට ලැජ්ජා ඇති බව, පව් කිරීමට බිය ඇති බව, බහුශ්‍රත බව, ත්‍යාගවන්ත බව, ඉවසීම හා ප්‍රඥාව යන මේවාය. පුටුපිදීමේ විපාක හේමක හිමේ පියදස්සි බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධි බලයෙන් රන් පුටුවක් මවා දුන් පිනෙන් 75 වතාවක් සක්විති රජ විය. දෙතිස් වතාවක් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු විය. ඒකාසන දායක හිමි පියමුතරා බුදුරජුන්ට දඬුමස්ස මත ආසනයක් පනවා දුන් පිනෙන් 50 වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය. 80 වතාවක් ශක්විති රජ විය. අපදාන පාළි 423 වන අපදානය. ඒකාසන දායකා තෙරණිය පෙරේක් ජීවිතයකදී පැහැදුන සිතින් තැම්පස් සිතින් නුවණින් යුක්ත වෙත් හිමිනමකට වැඩ සිටීමට අසුණක් පනවා දුන් පිනෙන් 80 වතාවක් සක් දෙවිඳුගේ බිරිඳ වී උපන්නාය. 77 වතාවක් සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. ඒකාසන දායකා තෙරණිය පෙරෙක් ජීවිතයකදී පැහැදුණු සිතින්, තැම්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමි නමකට වැඩ සිටීමට අසුම්පනවා දුන් පිණින් 80 වතාවක් සක් දෙවිඳුගේ බිරිඳ වී උපන්නාය. 77 වතාවක් සක්විති රජුන්ගේ මෙහෙසිය වුණාය. මනුලවදී පහත සඳහන් අනුසස් ලැබී ඇත. හිඳ ගැනීමට රන් දිදී අසුම් පහළ වේ. චිත්ත පීඩා ඇති නොවේ. මෙට්ට පලස්සාදිය බොහෝ ලැබේ. බොහෝ භෝග සම්පත් ලැබේ. උසස් කුල සම්පත් ලැබේ. චෛතසික වේදනාවන්ටපත් නොවේ. ලස්සන වී උපදී. තමා නාවන්න, කවන්න, පොවන්න, සතුටු කරන්න, සුවඳ ගල්වන්න බොහෝ පිරිවර ලැබේ. අවසානයේ මේ උතුම් පින නිවනට උපරිශ්‍රේ වී ඇත. ඒකාසන දායකා තේරි අපදානය. මේට අමතරව පිළින්දවත් අපදානයේ මේ විපාකද පෙන්වා ඇත. සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වේ. බොහෝ කීර්තිය ඇත්තෙක් වේ. දීමෙහි ඇලුණු සිත් ඇත්තෙක් වේ. බොහෝ පුටු සසරදී ලැබෙනු ලැබේ යනු වෙනි. කොට්ට පිදීමේ විපාක 6. වටිනා කොට්ට ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත එළවා විසීමට ශක්තිය ලැබේ. ඉන්ද්‍රිය দমনයෙන් යුක්ත වේ. සිත සමාධි කරගත හැකි වේ. වත්පිළිවෙත් ආචාර සමාචාර ගුණවලින් යුත් උතුමෙකු වේ. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ. පිළින්ද වච්ච අපදානය. පිදුරු බිසි පිදීමේ විපාක මෙහි විපාක ලෙස බොහෝ උසස් වටිනා පරියංක ලැබෙන බව පිළින්ද වච්ච අපදානයේ දැක්වේ. පාපට පිදීමේ විපාක දෙක බොහෝ යාන වාහන ලැබේ. භාර්යාවෝද දැසිදස්සන්ද කම්කරුවන්ද තමාට මැනවින් උපස්ථාන කරන්නාහ. පාලම් ඒ දඬු ඉදිකිරීමේ විපාක දෝතක හිමි පියවුතරා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයට පාලමක් ඉදිකර පූජා කළ පිණින් පහත සඳහන් විපාක ලැබී ඇති බව 404 වෙනි අපදානයේ දක්වා ඇත්තාහ. පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේද පිහිට ලබයි. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ. ලැබෙන වත්තුව සොරු පැහැර නොගනිත්. අන් අය අවමන් නොකරත්. සතුරු බලවේග ජයගත හැකි වේ. එලිමහනේ ගියේද දැඩි අවුෙන් තවුනේද දුක් වේදනා නොදැනේ. දෙවමිනිස් දෙගතියේ කැමැති පරිදි ඇත් වාහන පහළ වේ. වාත වේගයෙන් යා හැකි වාහන ලැබේ. අවසානයේ නිවනටද මේ පින උපනිශ්‍රය වන්නේය. අඟ ගල්වන තෙල් පිදීමේ විපාක පහ. නිරෝගී බව ලැබේ. රූප සම්පත් ලැබේ. වහා ධර්මයේ දැන ගැනීමට සමත් වෙත්. බොහෝ ආහාර පාන ලැබෙත්. දීර්ඝායුෂ ලැබෙත්. පිළින්ද වච්චාපදානය. ගිතෙල් හා තෙල් පානය කරන තෙල් පිදීමේ විපාක. සප්පදායක හිමි පුස්ස බුදුරජාණන් වහන්සේට ගිතෙල් ටිකක් පිදූ පිණින් සක්විති රජ වී ඇත. අපදාන පාළි 166 වෙනි අපදානය. පිළින්ද වච්ච හිමිට ගිතෙල් හා තෙල් පිදූ පිණින් අනුසස් පහක් ලැබී යත්තාහ. බලවන්තයෙක් වේ. රූප සම්පත් ලැබේ. සිස් සතුටු කරවන දරුවන් ලැබේ. රෝග පීඩා නැත්තේ වේ. පිරිසිදු ජීවිතයක් ලැබේ. මුව පිරිසිදු කරන දෑ පිදීමේ විපාක පහ. පිරිසිදු උගුර ඇත්තේ වේ. මිහිරි හඬ ඇත්තේ වේ. කාශ රෝග නැත්තේ වේ. ශ්වාස රෝග නැත්තේ වේ. දුගද නොහමන සුවඳ හමන මුව මඩලක් ලැබේ. පිළින්ද වච්ච අපදානය. දී ආදිය පිදීමේ විපාක දීපිදීමෙන් කායගත සති භාවනා වැඩිවීමට මහත් දිරියක් ලැබේ. මේ පැන පූජා කිරීම අතුල්‍ය වූ අනෝපම වූ විමුක්ති රසය ලැබ ගැනීමට හේතු වේ. නොයෙක් රස වර්ග පිදීමේ හේතුවෙන් සතර ශ්‍රවණ ඵල රස විඳ ගැනීමේ ශක්තිය ලැබේ. කතුරු පිදීමේ හේතුවෙන් කෙලෙස් සිඳලන නුවණ ලැබේ. ਸਰව දානයේ විපාක ඇත් අස්රත පාබල යන සිවුරඟ සේනාව නිතර හෙතෙම පිරිවරක්. තවද සියලු ආභරණයෙන් සරසන ලද 60 දහසක් රතයෝ හැම ජීවිතයකම පාහේ ලැබිත්. එසේම 60 දහසක් තූරයන්ද මනවින් අලංකාර කරන ලද බේරීහුද තමාට සතුටගෙන දෙන්නේය මනවෙන් අලංකාර කරන ලද සයානෝ දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු පළඳින මිනිකොඩොල් ඇත්තාහු දිගු ඇසපිය ඇත්තාහු සිනා සහිත වූවාහු මනා වූ ශරීරායව ඇත්තාහු සිහින් කටේ ප්‍රදේශ ඇත්තාහු නිරන්තරයෙන්ම හිතම පිරිවරන්නාහුය මේ ਸਰව දානෙහි විපාක වේ කල්ප 30000ක් දෙව්ලොව සැප ලැබේ දහස් වතාවක් දෙව්ලොවට අධිපති ශක්තියොඳු වන්නේය. දහස් වතාවක් සක්විති රජ උපදින්නේය. මෙසේ වන්නේ හිත තැම්පත් කරගෙන ශ්‍රද්ධාව උපදවාගෙන නුවණ යොදා සියල්ල පිදීමෙන් බව අවධාරණයෙන් දත යුතුය. පිළින්ද වච්ච අපදානය. දෙපාවල සඳුන් ගැල්ලීමේ විපාක. තෝදෙය හිමි සුමේද බුදුරජාණන් වහන්සේගේ දෙපාවල සඳුන් ගැල්ලෝ පිණින් බොහෝ ආනිසංස ලබා ඇත. සියල්ලන් විසින් පිළිගන්නා ලද වචන ඇත්තෙක් වේ. ශ්‍රේෂ්ඨ වූයේ වේ. ඍජුසිත ඇත්තේ වේ. එසේම කල්ප 25ක් ඇඟෙන් ප්‍රභා විහිදී ඇත. ඒ පිණින් කල්ප 2600ක් දෙව්ලෝ සැප විඳින්න ලැබුණා. දහස් වරක් සක්විති රජ විය. තුන්සිය වතාවක් සක් දෙවිඳු උපන්නා. බොහෝ වාර ප්‍රදේශ රාජ්‍යන්ත ලැබුණා. අවසානයේ අප බුදුසසුනේ නිවන් සුවය දාබෝධ කර ගැනීමට ඒ පින උපනිශ්චය වූ බව 408 වන අපදානයේ දැක්වේ. මල් රේණු මල් වියන් ආදිය පිදීමේ විපාක රේණු පූජක හිමි විපස්සේ බුදුරජුන්ට නාමල් රේණු පිදූ පිණින් රේණු නම් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් සැපයටද ඒ උපනිශ්‍රය වුණු. 110 වන අපදානය. තිනසූලක හිමි තිස්ස බුදුරජාණන් වහන්සේට බෝලිද්ද මල් පුදා 25 වතාවක් සක් සෙවිඳුව උපන්නාහ. 75 වතාවක් සක්විති රජව උපන්නා. අවසානයේ නිවන් සුවයද ලබා ගත්තා 413 වන අපදානය අති චත්තිය හිමි අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධන් කොට හැදූ චෛත්‍යයට මල් වියනක් පුදා කල්ප 1700ක් අපාගත නොවිය. ඊතරම් කාලයක් දිව්‍ය රාජ්‍යයද කරන්න ලැබුණු බව 141 වන අපදානයේ දක්වා ඇත. කුටි පූජාවේ විපාක නලකුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් කුටියක් කොට පූජා කළ පිනෙන් 34 වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සපද ලැබුණාහ අපදාන පාළි 499 වන අපදානය. නාලා ගරික හිමි නාරද බුදු හිමිට බටගිරියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිණින් කල්ප 14ක් දෙව්ලොව සැපවින්ද 74 වතාවක් ශක්විති රජ විය. අවසානයේ පිවිසිලි සිඹියාව රහත් වීමටද ඒ පින උපනිෂ්ඨේ විය. අපදාන පාළි 345 අපදානය. තිනකුටි දායක හිමි මේට කල්ප 91කට පෙර 16ක ඉපිද සිටියේදී දිනක් කැලයට ගිය විටකදී ලී කෑලි හයක්ගෙන දෙක දෙක කතිර සිටන ලෙස බැඳ ඒ මත තුනාතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිණින් තවතිසා දෙව්ලොව දෙව් විමනක් පහළ වුණා. උපනපන්තන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ වුණා. බිය තැති ගැනීම, ලොමු දැහ ගැනීම නැත්තේක් වේ. සිංහ, ව්‍යාග්‍ර, වලස්, රුක්ක, කරබානා වලස් ආදී වනසතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ. සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ. අවසානයේ අප බුදු සසුනේදී ශාන්ත නිවන් සුවයට පත්වීමට ඒ පින හේතු වුණා. අපදාන පාළි 337 වන අපදානය. ආවාසයක් පූජා කොට සියල්ල දුන්නා වේයයි. කින්දද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ධර්ම දානයේ විපාක තිලවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශබ්බදානං ධම්මදානං ජිනාතයේ වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියල්ලම දානමය පින්කම් අභිවණය කරන බව දත යුතුය. එහි ඇති අගය මෙසේ දත යුතුය. සචේපි චක්කවාල ගබ්බේ යා බ්‍රහ්ම ලෝකා නිරන්තරං කତ୍වා සම්නෙස්සින්නානං බුද්ධ පච්චේක බුද්ධ කීනාසවානං කදලි ගබ්බ සදිසානේ චීවරානි දදෙය්‍ය තස්මින් සමාගමේ චතුප්පදිකාය ගාථාය කථානුමෝදනාව සෙට්ඨා ධම්පදට්ට කතා 760 වෙනි පිටුව මේ සරල අර්ථය නම් ඉදින් වනාහි සක්වල ගැබ සිට නේව සංඥා නා සංඥා යතන අරූපී බඹලව දක්වා අතරක් නැතිව සිටිනසේ වඩා හිඳුවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් බඩමෙන් කෙසෙල් ගොබමෙන් අතිශයින්ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේද ඒ චීවර දානමය පින්කමට වඩා එහි සතර පද ගාතාවකින් හෝ කරන ලද අනුමෝදනාවම ශ්‍රේෂ්ඨ වේ කියාද තවද තන්හි දානම් තස්ස ගාතාය සෝලසින් කලන්නා ගති යයි එහි වදාරා ඇති පරිදි ඒ ශක්වල ගලේ සිට බවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා වඩා හිඳුවා දුන් දානෙහි විපාකය සතරපද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලස් කලාවකදු දහසයෙන් කොටසකදු නොවටි යනුවෙන් දක්වා ඇත මෙසේ බුදුබණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත්ඵල ගෙන දේ යයි වදාරා ඇත තවදුරටත් මේ විග්‍රහ කරන ධම්මපදට්ට කතාවේ මෙසේ කියා ඇත. තතරූපායේව පරිසාය පනීත පින්ඩපාතස්ස පත්තේ පූරෙත්වා දින්න දානතෝපි සප්පි තේලාදීනම් පත්තේ පූරෙත්වා දින්න බේසජ්ජ දානතෝපි මහා විහාර සදිසානම් විහාරානංච ලෝහපාසාද සදිසානංච වාසාදානං අනේකානි සතසහස්සානි කාරෙත්වා දින්න සේනාසනතෝ දායනතෝපි අනාථ පිණ්ඩිකාදීහි විහාරං ආරබ්බකත පරිච්ඡාගතෝපි අන්තමසෝ චතුප්පදිකාය ගාතාය අනුමෝදනා වසේනාපි පවත්තිතං ධම්මදානමේව වරං සෙට්ටං ධම්මපදට්ඨ කතා සක්කපඤ්ඤ වත්තු ඉහත කීසේ සක්වල ගැබ සිට බවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දාණයටද වඩා ධර්ම දානමය පින්කම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල්ලාදී බෙහෙත් දාණයටද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාරද එසේම ලෝවා මහා පායවෙනි ප්‍රාසාදයන් නොයෙක් සිය දහස් ගණන් කරවා දෙන ලද සේනාසන දාණයටද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ. අනාථ පින්ඩික සිටුතමා දෙවුරන් විහෙර සඳහා කළ 54 කෝටියක ධන පරිත්‍යාග චේතනාවටද වඩා යටත් පිරිසෙන් සතරපද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදු කෙරේ නම් ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පින්කමම දානමය පින්කම් අතර අග්‍ර වේ ශ්‍රේෂ්ඨ වේ උතුම් වේ යයි දක්වා ඇත. එයට හේතුව නම් ইহත කී සිවුරු පිදීම පින්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මයේ ආශා දැනගත් බැවිනි. ධර්මයේ දැන කියා ගැනීමට නොලැබුණේ නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නොදෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පින්කමම සියලුදාම් පරදවන බව දත යුතුය. තවද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතම්පස් සරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිදු ප්‍රමාණය කිරීමට තරම් මහා නුවණක් ඇත්තේ. මෙතරම් නුවණක් ඇති සරියුත් හිමිටද බණපදයක් දැනගැනීමට නොලැබුණේ නම් නිවන් දැකීමට නොහැකි වන්නේය. මේ හේතුවෙන් ධර්ම දානමය පිනම සියලු දානමය පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍රවන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත් දෙවිඳුට වදාරන්නට යෙදුනේය. එබැවින් සත්පුරුෂයෙනි මේ කියවා බැලූ ඔබ වඩ වඩාත් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙත්වා. බණ කීම ධර්ම ග්‍රන්ථ පත්‍රිකා මුද්‍රණය කොට බෙදා දීම් ආදී පින්කම් වල නොවනින් යෙදෙත්වා. තිසරණ සමාදානයේ වටිනාකම. සරණ ගමනීය හිමි. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නිසබ තෙරුන්ගෙන් තිසරණ සමාදන් විය. ඒ හිත පහදාගෙන තම්පස් සිතින් තිසරණගත සිතින් තිසරණගත පිනෙන් 80 වාරයක් සක් දෙවතු උපන්නේය. 75 වාරයක් සක්විති රජකම ලැබුණේය. මේ බුදු සසුනේදී හත් අවුරුදු වියේදීම රහත් වීමටද ඒ පින උපකාර විය. අපදාන පාළියේ 23 වන අපදානය. පංචශීල සමාදානීය හිමි පෙර ඒ නිසබ හිමියන්ගෙන් පල්සින් සමාදන් වුණු පිණි තිස් වතාවක් සක් දෙවිඳු විය. 75 වතාවක් සක්විති රැදකම ලැබුණා. අප බුදුසසුනේදී විශාලා මහනුවරදී පන්සිල් ගැනීමේදීම රහත් වීමට පෙර පිනද උපනිශ්චය වී ඇත. අපදාන පාළි 24 වන අපදානය. යමෙක් පැහැදුණු සිතින් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අපායට නොයන බව මෙසේ දක්වා ඇත. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණසanti මේන් දක්වා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන අය අපායට නොයන බව ඒ වගේම තමයි ධර්මයේද සංඝයා වහන්සේද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායණය වේ. එසේම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂය වරණය සැපය බලය ප්‍රඥාවන් ගෙනදී. එසේම මසුන් මරණ අනුන්ට පීඩා කරන ජීවත් වෙන දුස්සීල පුහුදුන් පුද්ගලයෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්මා භාව 1000ක් ආයුෂ වරණ සැප බල ප්‍රඥාවන් ගෙනදී. එසේම ඇති අගුණ වහන ස්වභාව ඇති නැති ගුණ පෙන්වන ස්වභාව නැති අනුන් නැපෙලා දැහැමින් සෙමින් කුසි වෙළඳ ආදී කර්මාන්තවලයේදී ජීවත් වන පුහුදුන් සිල්වතෙකුට දුන් දානේ විපාක ආත්ම භාව ලක්ෂයක් ආයු වරණ සැපවර ප්‍රඥාවන් ගෙනදී තවද කර්මඵල විශ්වාස කරන කර්මවාදී කිරියවාදී කාමයන් කෙරෙහි විතරාගී සිත් ඇති ලෞකික පඤ්ච පංච අභිඥාවන් ඇති බාහිර තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්මභාව කෝටි ලක්ෂයක් ආවිවරණ සැපපර ප්‍රඥාවන් ගෙන දෙන්නාහ. තිසරණගත උපාසක කෙනෙකුට හෝ දෙන දානයේ විපාක මෙපමණ කියා කිය නොහැකිය. අසංකේය අප්‍රමේය වශයෙන් මජ්ක්‍ධිම නිකාටුවාවේ දක්වා ඇත. ඒට වඩා පංචශීලයේ පිහිටියෙකුට දෙන දානය මහත්ඵල වේ. ඊට වඩා දස සීලයක පිහිටියෙකුට දෙන දාන මහත්ඵල වේ. ඊටත් වඩා සාමණේර හිමිනමකට දෙන දාණයද මහත්ඵල වේ. ඊටත් වඩා වික්ත සම්පන්න භික්ෂුවකට දෙන දාණය මහත්ඵලය. ඊටත් වඩා විදර්ශනා වඩන භික්ෂුවකට දෙන දාණය මහත්ඵලය. ඊටද වඩා අරබන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දාණය මහත්ඵල වේ. සෝවාන් උතුමෙකුට දෙන දාණයටද වඩා අරමන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දාණය මහත්ඵල වෙන බව දක්ඛිනා විභංග අටුවාවේ දක්වා ඇත. තවද වේලාම සූත්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් 100කට දෙන දාණයට වඩා එක සකදාගාමී කෙනෙකුටද සකදාගාමී සිය දෙනෙකුට දෙන දාණයටද වඩා එක් අනාගාමී උතුමෙකුට දෙන දාණයද අනාගාමී උතුමන් සිය දෙනෙකුට දෙන දාණයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දාණයද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා එක් පසේබුදු කෙරෙකුට දෙන දානයේ විපාක සත සහස්ස ගුණයෙන් වැඩි වන්නාහ ඒ වාගේම පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා එක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵල මහානිසංස වේ. ඒටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණය මහත්ඵල මහානිසංස වන්නාහ. ඒටද වඩා සතර දිගින් වඩිනා මහා සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරවන්නේ නම් ඒ මහත්ඵල මහානිසංස වන්නාහ. ඒටද වඩා යමෙක් ප්‍රසන්න සිතින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්වයේ සරණ යානම් මහත්ඵල වේ. ඒටද වඩා යමෙක් පැහැදුණු සිතින් තිසරණ සහිත පංචේ සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිසංස වන්නාහ. ඒටද වඩා යමෙක් සුවඳක් ආග්‍රණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙස්සිත පතුරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන බව දත යුතුය. මේටද වඩා අසුරු ශණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩයි නම් මහත්ඵල මහානිසංසන වන බව වේලාම සූත්‍රයේ දක්වා ඇත. සුබනම් තරුණයා ඇසූ ප්‍රශ්න 14 හා පිළිතුරු දෙසුම. පින්නතුනේ දිනක් සුබ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පහදා වදාලා. ඒ අනුව තවත් කර්ම විපාක 14ක් මෙසේ දත යුතු වෙනවා. සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිතවලදී අඩුව ඇසින් මරණයට පත්වන්නේය. සතුන් නොමැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ. සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙළෙන්නෙක් වේ. සතුන්ට හිංසා පීඩා නොකිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ. ක්‍රෝධ කරන අය අවලක්ෂණ වේ උපදින්නාහ. ක්‍රෝධ නොකරන අය ලස්සන වේ උපදින්නාහ. ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ. ඊර්ෂ්‍යා නොකිරීම හේතුවෙන් ප්‍රසිද්ධ ජීවිත ලැබේ. දන් නොදීම හේතුවෙන් දිලින්දන් වේ උපදිත්. දන් දීම හේතුවෙන් පොහසත් තැන්වල උපදිත්. මානෙ හේතුවෙන් පහත් කුලවල ඉපදී බොහෝ මානෙ ඇති අය සුනකයන් වේ. තරමක මානෙ ඇති අය වතුරන් වී ඉපදී. මානෝ මක්කටෝ අතිමානෝ කුක්කුරු. නිහතමානී අය උසස් කුලවල ඉපදී ධර්මයේ දන කියා නොගෙන ජීවත් වන්නා වූ අනුවන වී ඉපදේ. ධර්මයේ දන කියාගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ. චුල්ල කම්ම විභංග සූත්‍රය. පන්සිල් රැකීමේ විපාක. සිල් රකින පින්නතුන්ට ලැබෙන අනුසස් බොහෝ වෙති. සතුන් මැරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස 23ක් ලැබේ. සොරකම් කිරීමෙන් වැළකී සිටින්නාට විශේෂ විපාක 11ක් ලැබේ. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස 19ක් ලැබේ. බොරු කීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස 14ක් ලැබේ. මත්පැන් පානයෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස 30ක් ලැබේ. පන්සල් රැකීමෙන් ආනිසංස 97ක් ලැබෙන්නාහ. එම අනුහස් මොනවාද කිය අප විසින් මුද්‍රණය කොට බෙදා දෙන ලද පංච සීලානිසංස පත්‍රිකාවලින් බලා දැනගනිත්වා. භාවනානුසංස කීමට බොහෝ ඇත්තේ නමුත් ග්‍රන්ථයේ දීර්ඝ වන බැවින් ඒවා නොලියමි. දන් දීමෙන් මෙපමණ අනුසස් දෙන දේ නම් බුදු සසුනේ කළ හැකි ඉහළම පින්කම වූ භාවනාවෙන් සිදු කළහොත් මොනතරම් ආනිසංස ලබාගත හැක්කේදයි නුවණින් සිතා සතුටින් මේ උතුම් කුසල ධර්මවල යෙදෙත්වා පින්නතුනේ මා මෙතෙක් ලියූ දීර්ඝ විස්තරයෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වුණේ හිත හදාගෙන සිදු කරන කුඩා නමුදු පින්කම මහත් සැප විපාක ගෙන දෙන බවය. එවැවින් මේ ධර්ම ග්‍රන්ථයේ කියවන සත්පුරුෂයන් පැහැදුණු සිතින්ම පින්කම් කෙරෙත්වා. දෙවන කොටස අඳුරු විපාක. පින්නතුනි දැන් අපි විස්තර කරන්න යන්නේ සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන කුඩා අකුසලයෙන් නමුදු ගෙනදෙන විපාකයන් අතිශයින් ගෝර වූ කටුක වූ අමහිර වූ දුක් විපාකයන් බවය. වැරදි කරන අය මැරී ගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වන අතර එයින්ද නරකාදීයේම දුක් අධික වන්නාහ එම නිරයද කොටස් 136කට බෙදා පෙන්වා ඇත. ඒ එක නිරයකවත් අසුරු සනක් ගහන තරම් කාලයක්වත් සැපතක් නැත. निरा දුක. එහි ඇත්තා වූ අටමහා නරකයන්ගේ විස්තර මෙසේය. එහි නිර්සත්වයන් ගින්නෙන් දවනු ලැබේ. වෑපරෝ ආදියෙන් ශරීරය කපනු ලැබේ. ගිනියන් වූ යම පොළවේ තබා යකඩ උල් ගසනු ලැබේ. කඳන් ඉරන්නාක් මෙන් දැලිනු ලා කියතින් කපනු ලැබේ. ලෝදිය පවනු ලැබේ. ගිනියන් වූ යකඩ ගුලි ගෙල්වනු ලැබේ. පෙරලන පර්වතවලින් යටකොට මරණු ලැබේ. ලෝහ තුඩු ඇති කපුටන් ගිජු ලිහිණියන් ආදී සතුන් විසින් ඇඟමස් කඩ කඩා කනු ලැබේ. එසේම යම රාක්ෂයන් විසින් මුගුරු වලින් තලනු ලැබේ. තවද ගවයන් මෙන් කරත්තවල බැඳ බරාද්දවනු ලැබේ. දැලි පිහියාමෙන් කැපෙන තෘණහා කඩුමෙන් කැපෙන කොළ ඇති ගස් තිබෙන ප්‍රදේශයන්හි මුළු සිරුරම කැපෙනතුරු ඒ මේ අත දුවවනු ලැබේ. සිරුර කැපී මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද දමනු ලැබේ. තාද පුවක් ගස් පොල් ගස් කිතුල් ගස් පමණ තුඩවල් ඇති નિરાසතුන්ගේ ඇඟ විදගෙන කන ලෝහ තුඩු ඇති මහා පණුවන් වසන කැකෑරෙන අසූචි වලවල් වලට ඇද දමනු ලැබේ. මෙලෙස එහි ඇති දුක් බොහෝ වේ. නිරයන් 136ක් තිබෙන අතර ඉන් 8ක් ප්‍රධාන නිරය වේ. දෙක අටමහ නිරය හා එහි යෑමට සිදුවෙන කර්ම. එහි විස්තර අති පූජනීය රේරුකාණේ චන්දවිල මහා ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොතනම් ග්‍රන්ථයට අනුව මෙසේය. සංජීව නරකය යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් පොළොවේහි පෙරලා කෑලි කෑලි කොට කපද්දී ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝද දුබලයන් පෙළූ රජවරු හා නිලධාරීහුද මැරයෝද සතුරන් මරන්නෝද මෙහි උපදින්නාහ. කාල සූත්‍රය මෙහි උපන් සත්වයන් ගිනියන් වූ යම පොළවේ පෙරලා දැලි නූල් ගසා සසින්නා වූ බැවින් කාල සූත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ටද ගුණවත් මහන බමුණන්ටද අපරාධ කළවුන්ගෙහි දුක් විඳින්නාහ. මේ නිරයේ සත්වයන් නවයුදුන් ගණයම පොළොවෙහි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙ මහහඬ නංවමින් එරේ සිටින නිරිසතුන් අඹරමින් පර්වතය ඒ මේ අත පෙරලෙති. ඒවාට යට වී සත්වය සුණු විසුණු වෙති. ඇත්තස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගන්නෝද සතුන් මැරුවෝද එහි උපදිති. රෞරව නරකය මේ නිරවේ සත්වයන්ගේ ශරීර තුළට වැද ඇතුළත දුවන්නා වූ නපුරු දුමක් ඇත්තේ. ඇතුළට පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරසතුන්ගේ හඬ නිරතුරුව එහි ඇසෙන බැවින් එම නරකය රෞරව නරකයයි කියනු ලැබේ. මහා රෞරව නරකය අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන්ගේ නිරන්තරයෙන් පවත්නා මහහඬ ඇති නිසාද නිතර සතුන්ගේ ශරීර වලින් ගලන ලේයින් පිරීත වෙන නිසාද ඒ නරකය මහා රෞරව නම් වේ. තුනරුවන් අයත් වූද මාපියන් අයත් වූද වස්තුව පැහැර ගන්නෝද විනාශ කළ අයද එහි උපදිති. තාප නරකය මේ නිරයේ යමපල්ලන් විසින් ගිනියන් වූ පොළොවේහි ගිනියන් වූ යහුල් වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳಿತಿ. සතුන් පන පිටින් දවා මැරුවෝද අනුන්ගේ ගෙවල් ගිනි තැපුවෝද හි උපදිති. ප්‍රතාප නරකය මෙහිද තාප නරකයේ නිරසතුන් පැසෙන අයුරෙන් දීර්ඝ කාලයක් සත්වයෝ පැසිති. මරණින් මතු ඉපදීමක් නැතයයි කියා මිත්‍යා දෘෂ්ටිගෙන පවකම් කළායෙහි උපදිති. අවේචි මහා නරකය මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේය. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියම්පත දක්වාද උඩ පියම්පතින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වාද ගමන් කරන්නේය. සත්ත්වයෝ නිතරම එම සදිසාවෙන්ම එන ගිනිදල් වලින් වෙලී දැවෙන්නාහ. අතරක් නැතු එහි සත්වයෝ වෙසිතී. ගිනි දැල් වලින් හා දුක් වලින්ද සත්වයන්ගේද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ ભેදය, බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසල වීම යන පංචානන්තරිය කර්මය කළවුන්ද බෝසතාණන් වහන්සේලාගේ ජීවිත නැසුවෝද ගුණවතුන්ගේ ජීවිත නැසුවෝද චෛත්‍ය බින්දෝද බෝගස් විනාශ කළ වුන්ද රත්නත්ලයට අයත් වස්තුව පැහැරගත් වුන්ද මිත්‍රා ද්‍රෝහී උද භාර්යාවන්ට අපරාධ කළෝද බොරු කීවෝද සුරාපානය කළ වුන්ද මිසදිරු ගත්තෝද එහි උපදිති තවද අපායන් ගැන හා එහි යෑමට හේතු වන කර්ම පෙන්වීමට නිමි ජාතකයේද දක්වන්නෙමු. නිමි රජු දුටු නිරයන් හා එහි යාමට හේතු වන කර්ම අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපදී සිටියේදී මාතලී දෙව්පුත් පැමිණ ශක් දෙවිඳුගේ අණින් නිමි මහා රජු වෛජන්ත නම් රතෙහි නංවාගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන්ද දෙව්ලොව දෙව් විමන් වල සැප විඳින සත්වයන්ද මාතලී නම් දිව්‍ය රතාචාර්යවරයා විසින් නෙමෙ මහරජතුමාට පෙන්වුවේය. ඒ අතර මුලින්ම පෙන්වුවේ අපායේ දුක් විඳින සත්වයෝය. එම නිරයන් අතරින්ද මුලින්ම පෙන්වුවේ වේතරණේ නම් උසුපත් නරකයයි. කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිලු බඳු පැහැති යාන හැකි ලෝදියේ පැසෙන නිරසතුන් දෙක බියට තැති ගැනීමටපත් නෙමි මහරජතුමා කුමන පව්කම් කළවුන් වේතරණී නරකයේ වැටෙද්දැයි මාතලේ දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවේය. එවිට මාතලේ දිව්‍ය පුත්‍රයා මෙසේ කීවේය. යේ දුම්බලේ බලවන්තෝ ජීව ලෝකේ හිංසේති රෝසෙන්ති සුපාප ධම්මා තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං තේවේ ජනා වේතරණින් පතන්ති ජාතක පාළි 4779 යවෙනි පිටු මේ ලෝකයෙහි බැනීමෙන් හා අත්පාවලින් පහර දීමෙන්ද ආක්‍රෝෂ පරිභව කිරීමෙන්ද දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් වූ ඒ පෞ සාහසික ක්‍රියා හේතුවෙන් ඒකාන්තයෙන් වේතරේ නම් නරකයට පැමිණෙන්නේ යයි මාතේ දේවපුත්තුමේ කීවේ. ඉක්බිති මාතලේ දේවපුත් වෙන නරකයක් කරා රතේ පදවාහි දුක් විඳින ඩිර සතුන් නෙමෙ රජතුමාට පෙන්වීය. එහි ගව් තුනක් පමණ ශරීර ඇත්තා වූ නිරිසතුන් මහා ඇතුම් පමණ විශාල රතු වරණහා කබර වරණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙන්ඩා මාංශය හපා යම පොළව පෙරලා ඇට පමණක් ඉතිරි වනසේ මස් ඉර ඉරා කනු ලැබේ. තවද කරත්ත පමණ ශරීර ඇති ලෝහ තුඩු ඇති ගිජිලිහිනියෝ ඒ ලෝහ තුඩු වලින් නිර සතුන්ගේ ඇට බිඳ බිඳ ඇට මිදුළු කති. තවද ලෝහ තුඩු ඇති අතිශයින්ම භයානක කපුටු රෑන් දුටු දුටු තැන එලව එලවා කොටා කති. මේ විදින දුක්තුතු නිමි රජතුමා කුමන පව් කළහු මේ නරකයෙහි වැටේදයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අසුවේය. හෙතම මෙසේ පිළිතුරු දුන්නේය. යේකේ චිමේ මච්චරිනෝ කදරියා පරිභාසකා සමන බ්‍රාහ්මනානං හිංසෙන්ති රෝසෙන්ති සුපාප ධම්මා තේලොද්ද කම්මා පසවත්වා පාපං තයිමං ජනංකා කෝලං අදෙන්ති ජාතක පාළි 4782 නිගාතාව මේ අනුව කිසිවෙක් මසුරුකමෙන් අනුන්ට කිසිවක් නොදෙන්නාහුද අනුන්ට දෙන දේත් වලක්වන කදරිය ස්වභාව ඇත්තෝ මහාන බමුණන්ට නිନ୍ଦා කරත් හිංසා ආක්‍රෝෂ කෙරෙද්ද ඔහු පෞරස් කොට නිරයට යති. ඒ මේ නිරසතුන්ගේ මස් කවුඩෝ අනුභව කරති මාතලී දෙව්පුත් කීවේය. ඉන්පසු වෙනත් නරකයක් කරා රතේ පදවා එහි දුක් විඳින සත්වයන් නිමේ මහරජතුමාට දැක්වීය. ඒ නරකයේ භයංකර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් විතර ප්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිර සතුන්ගේ කකුල් වලට පහර දී ගෙනියන් වූ යම පොළවේ හෙලා එම දැල්වෙන යකඩ කඳන් වලින් නිර සතුන්ගේ ඇඟ සුන විසුණු කරති මේ දුටු නිමි මහරජතුමා බියටපත් වී කුමන පව කලවුන් මේ නිරයෙහි වැටේදයි මාතරේ දිව්‍ය පුත්‍රයාගෙන් ඇසීය ඔහු මෙසේ පැවසීය යේ ජීවලෝකස්මින් සුපාප ධම්මිනෝ නරංච නාරෙන්ච අපාප ධම්මං හිංසන්ති රෝසෙන්ති සුපාප ධම්මා තේලොද්ද කම්මා පසවෙත්ම පාපං තේ මේ ජනා කන්ද හතාසයන්ති ජාතක පාළි 4685 ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචාර පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට ස්ත්‍රියකට හිංසා කරන බණින පෞකාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව මේ ගාථාවෙන් කියවේ. ඉන්පසු මාතලේ දෙව්පුත් අන්නිරයක් කරා රතේ පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමෙරදුර දැක්විය. එහි යමපල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධ වලින් කොටමින් ගවයන් ගාලකට එලවන්නාක් මෙන් අඟුරු වලට පන්නති. එහි වටනා වූ නිරිසතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වලෙහි එරෙති. යමපල්ලෝ මහත් වූ කූඩා වලින් ගිනි අඟුරුගෙන නිරිසතුන්ගේ මත්ෙහි හලති. නිරසතුන් දෝතින් ගිනි අඟුරුගෙන හිසලා ගනිති. මේ දක නෙමෙ රජ බියටපත් වී මාතලිය. කිනම් පව කළ වුන් මේ නිරයේ වැටෙද්දැයි ඇසීය. එහිදී මාතලේ තෙමේ මෙසේ කීවේය. යේකේ චිපුගායතනස්ස හේතු සක්කෙන් කරෙත්වායි නංජාපයන්ති තේජාපයත්වා ජනතං ජනින්ද තේලුද්ද කම්මා පසවෙත්ව පාපං තේමේ ජනා අංගාරකාසුං තුනන්ති ජාතක පාළිය 4788 අවස්ථාවක් ලද කළ දානයක් හෝ දෙන්නෙමු පූජාවක් හෝ පවත්වන්නෙමු විහාරයක් හෝ කරවමු යයි පිරිසක් එකතුව මහජනයාගේ මුදල් සම්මාදන් කොට සමෝහයාගේ ප්‍රධානියාට අල්ලස්ති අසවල්තන වැඩ සඳහා මෙපොන වේදම් ගියේය. අසවල්තන කටයුතු සඳහා අප විසින් මෙපොන දෙන ලද්දේ බුරු සාක්ෂිදී. ඒ මුදල් කාදමා ජනයා රැවටු හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටිති. ඔහු අඟුරු වලට වැටීමෙන් කම්පා වෙති. යයි අටුවාවටද අනුව අර්ථ දත යුතුය. ඉක්බිති මාතලී තෙමේ රතයන් නරකයක් වෙත පැදවිය. එහි ඇවිලගත් දිරසන ගිනිදල් සහිත මහත් ලෝහ සැලියක් පෙනේ. එහි ලෝධිය පිරී පවති. එහි උපන් නිර්සත්වයෝ යම පල්ලන් විසින් අල්ලාගෙන පා උඩට හිස යටට කොට ඒ ලෝධිය සැලියට දමනු ලැබේ. නිර්සත්තු එහි පෙන දම දමා පුපුර පුපුරා පැසිතී. මෙය දැක බියපත් වූ නිම්නහ රජතුමා මාතලිය මොවුන් කුමන පව් කළාහුද විචාලේය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේය. යේ සීලවා සමනං බ්‍රාහ්මනං වා හිංසෙන්ති රෝසෙන්ති සුපාප ධම්මිනෝ තේලුද්ද කම්මා පස වෙත්න පාපං තේමේ ජන අවංසිරා ලෝහ කුම්බින් පතන්ති ජාතක පාළි 4791 වෙනි ගාතාව සිල්වත් වූ යහපත් වූ ආචාර ගුණ ඇති මහාන බමුණන්ට හිංසා කෙරෙද්ද එසේ කළ පාපකාරී හෝ හිස පහලට වැටෙනසේ මේ ලෝහ කුඹු නිරයෙහි වැටී පැසෙත්තේ අටුවාවට දානුව සරලව තේරුම් ගත යුතුය ඉක්බිති මාතලී දෙව්පුත්තමේ දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි යමපල්ලාම් විසින් තුංගව පමණ ශරීරය ඇති නිරිසතුන්ගේ බෙල්ලට ගිනිගෙන දිලිසෙන ලෝහයොත් දමා ඉදිරියට නමා හිස කපා ගෙනියන් වූ ලෝහ දණ්ඩගෙන ගොස් ලෝහකම නිරේහි තමා එය බලමින් යමපල්ලෝ සතුටු වෙති. කරම බලයෙන් ඒ නිරසතුන්ට නැවත නැවත බෙල්ල සහිත හිස් පහළ වෙති. යමපල්ලෝද නැවත නැවතත් පෙරසේම දුක් දෙති. මේ දුට නිමි රජුගේ බියපත්ව කිනම් පව කල වුන් මෙහි ඉපදී මෙසේ දුක් විඳින්නා හුදේ මාතලීගෙන් නැසීය. එහිදී හෙතේම මෙසේ කීවේය. යේ ජීව ලෝකස්මෙන් සුපාපදම්මිනෝ පක්කී ගහෙත්වාන විහෙත යන්ති තේ හේතයිත්වා සකුණං ජනින්ද තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා ලොත්ත සිරාසයන්ති ජාතක පාළි 4794 වෙනි ගාතාව මහරජ මේ ලෝකේ යමෙක් පක්ෂීන් අල්ලාගෙන අත්තඩු සිඳ පිහාටු ගලවා ගෙල සිඳ දමා මරා කන්නේ හෝ වේද විකුණන්නේ හෝ වේද ඕහු මේ නරකයට වැටි සුන්නෝ හිස් ඇතිව සයනය කෙරෙත්යයි අටුවාවටද අනුව අර්ථ තේරුම් ගත යුතුය. ඉක්බිති මාතලී දෙව්පුත් රතය අන් නරකයක් කරා පදවන ලදී. එහි නොගැඹුරු කොට ඇති රමණීය ගංගාවක් ගලා බසී. ගිනි රශ්මියත් හත් වූ නිරිසතුන් ගිනි පොළව පාගමින් පෑන් බීමේ අදහසින් ඒ අගට බසින්නාහ. එකෙනෙහිම ගම් යුර ගිනි ගනී. එහි ගලාගිය වතුර ගිනියම් වූ බොල් වී බවට පත්විති. පිපාසී වසාගත නොහැකි වූ නිර්සත්‍යෝ ගිනිගත් බොල් වී කන්නාහ. ඒ ගිනියම් වූ බොල් වී ඔවුන්ගේ සකල ශරීරයම දවාගෙන අදෝ මාර්ගයෙන් නික්මිති. ඔහු දුකේ වසාගත නොහැකිව දෙයත හිසේ බදාගෙන හඬදී මෙය දැක නිවැරදි කිනම් පවකම් කළ වුන් දැයි මාතලීගෙන් ඇසීය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේය. යේ සුද්ද දඤ්ඤං පලාපේන මෙස්සං අසුද්ධ කම්මා කයිනෝ දදಂತಿ සම්මාබිතත්තානං පිපාසිතානං පිවතං චතේ සංබුසං භෝතිපානේ ජාතක පාළි 4798 වෙනි ගාථාව. ඒ අනුව වී ආදී සප්තවිධ ධාන්‍යයෙන් යම් කිසි ධාන්‍යයක් මිලයට ගන්නා තැනැත්තෙක් හට බොල්හා මිශ්‍ර කොට දෙයිද අරතයක් නැති දෙයක් හා මිශ්‍ර කොට දෙයිද වැලි මැටි ආදිය සමග මිශ්‍ර කොට දෙයිද මෙසේ ජනයා රවටා විකුණු සොරහු මෙහි ඉපදී ගිනියන් වූ බොල් ගිලින්නාහයයි කීවේය ඉක්බිති මාතලේ දෙව්පොත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි රෞද්‍ර වූ යමපල්ලෝ දුනු ඊ ආදී නානා ආයුධගෙන වනයෙහි මුවමැද්දන් වෙන් නිරසතුන් වටකොට දෙපසින් විදිති. ඒ නිරසතුන්ගේ ශරීර හැම තැනම සිදුරු සිදුරු වී පණුවන් කෑ කොළමෙන් වෙති. මේ දුටු නිමිරජු මේ සතුන් පෙර මෙහි ඉපදීමට කිනම් පව් කළාහු දෙයි ඇසීය. එහිදී මාතලේ රියදුරු තෙමේ මෙසේ කීවේය. යේ ජීව ලෝකස්මෙන් අසාදු කම්මිනෝ අදින්න මාදාය කරොන්ති ජීවිකං ධඤ්ඤං දනං රජතං ජාත රූපං අජේලකං වාපි පසොං මහේසං තේලොත්ද කම්මා පසවෙත්වා පාපං තේමේ ජනා සත්‍ය හතා සයන්ති ජාතක පාලි 4801 වෙනි ගාථාව ඒ අනුව යමෙක් ධන දාන්නේ රණ්ඩිදී එළු බැටළු ගවාදී හිමියන් විසින් නොදුන් අවිඥානක සවිඥානක යමක් සොරසිතින් අරගෙන ජීවත් වෙද්ද ගෙවල් වල සංදිබිදී මාදිය කොට හෝ වංචා ප්‍රයෝගයකින් හෝ අනුන් සතු නොදුන් දේ සොරසිතින්ගෙන දී පැවැත්තු අය මෙහි පිට ආයුධ වලින් නැසී හොවිත්‍යයි ඒ බව අටුවාවට අනුව අර්ථ දත යුතුය. ඉක්බිතී මාතලී දෙව්පුත් දිව්‍ය රතයන් නරකයක් කරා පදවන ලදී. එහි උපන් නැතන් නිර්සතුන් යම පල්ලං විසින් කපා මස් ගොරවල් බවට පත් කරති. එහි උපන් ඇතැන් නිරි සතුන් යම පල්ලං විසින් බෙල්ලට ලෝහ තඹ දා ඇද ලෝහ කඹදා ඇද යම පොළොව මත පෙරලා නානා ආයුධ වලින් කොටා කෑලි කෑලි වලට වෙන් කරන ලදී මේ දුටු නිමි රජු බියපත්ව මොවුන් පෙරකුමන කව් පව්කම් කලාහුදේ මාතලී රියදුරාගෙන් ඇසීය එහිදී මාතලී දෙව්පුත් මෙසේ පැවසීය ඕරබ්බිකාච සූකරිකාච මච්චිකා පසුම් මහිසංච අජේලකංච හන්තාන සෝනේසු පසාරයන්සු තේලොන්ද කම්මා පසවෙත්ව පාපං තේමේ ජනා කීල කතා සයන්තේ ජාතක පාළියේ 4804 වෙනි ගාථාව. ඒ අනුව මිනිස් ලොව ගවයන් මීහරකුන් එළුවන් බැටළුවන් ඌරන් මරා මස්කොට ජීවත් වන්නෝද මසුම් මැරුවෝද මොවුන්ගේ මස් ලොඹවල මස් විකුණන ලෑලිවල විකිණීමට කොරස් වශයෙන් ලැබුවාහුද තවත් නොඑක් සතුන් මරා මස් විකුණා දීපවත් වන්නෝද මේ නිරයේ පිද නිරය පල්ලං විසින් කොටස් කළ මස් ගොඩවල් බවට පත්ව හොවිතැයි මාතලේ දෙව්පුත් කී බව අටු ආවිත්තරයට දානුව අර්ථ දත යුතු. ඉක්බිති මාතලේ දෙව්පුත් නිමි මහ රජතුමාට අන් නරකයක් දක්වන ලදී. එහි ඇති මල මුත්ත පිරුණු අතිශයින් දුර්ගන්ධ වූ අසූචි විල ගිනිගෙන දුම් දමමින් පැසන්නේය. සාදුකින් පෙළෙන නිර්සත්වයෝ ඒ කුසගිනි වේදනාව විවසාගත නොහැකිව දුම් දමමින් පැසෙන ඒ අසූචිය ගුලි ලෙස පිළිකොටගෙන අනුභව කරති. මේ දුට නිමි රජු මේ සත්වයන් මනුලවදී කිනම් පව් කළා හුදයි මාතරේ දිව්‍ය රියදුරාගෙන් විමසීය. හේතව මෙසේ කීවේ යේකේ චිමේ කාරණිකා විරෝසකා පරේසං හිංසාය සදා නිවිතා තේලුද්ද කම්මා පසවෙත්ව පාපං මිත්තද්දු බිනෝ මෙල්ල මදෙන්ති බාලා රහදෝ අයං ලෝහිත පුබ්බ පූරෝ දුක්ඛන්ද රූප අසුචි පෝති වායති ජාතක පාලි 4807 වෙනි ගාතාව ඒ අනුව යම් සත්වයේ කත්පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්ට දරුණු වද දෙන්නෝද මිතුරන් වෙහසන්නෝද අනුන්ට හිංසා පීඩා කරන්නෝද අනුන්ගේ ගෙයි ආහාර පාන අනුභව කොට පනවන ලද අසුන් වලම නිදා පසුවේ උපකාර කළ මිතුරන්ගේ ධනෙ පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත්‍රද්‍රෝහීද මේ නිරයෙහි පිද ගිනියම් වූ අසුචි අනුභව කරත් යයි මාතලේ දෙව්පුත් කියා ඇති බව අටුවාවටද අනුවර්ථ දත යුතු. ඉක්බිති නිම රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි කුණබූලේ සරව පිරුණු අතිශයින් දුර්ගන්ධ වහනය වන අපවිත්‍ර විලක් ඇත. ගිනි රශ්මියෙන් අතිශයින්ම පෙළෙන නිරසතුන්ින් පිපාසිතව බීමට පැන් නැතිව මේ කුණ වූ අපවිත්‍ර ලේසරව පානය කරති. මේ දුට නිමි රජු ඔවුන් කිනම් පව්කම් කළාහු දැයි විමසීය. එහිදී මාතලේ දේවපුත්තේ කරුණ මෙසේ පහදා දෙන ලදී. යේ මාතරං වා පිතරං වා ජීව ලෝකේ පරාජිකා අරහන්තේ හනන්ති තේ ලුද්ද කම්මා පසවෙත්ව පාපං තේ මේ ජනා ලෝහිත පුබ්බ බක්ඛා ජාතක පාළි 4810 වෙනි ගාතාව ඒ අනුව යමෙක් මව හෝ පියා හෝ රහතුන් හෝ මරා ගිහි පාරාධිකාවන්ටපත් වූවෝද පූජා සත්කාරයට සුදුසු වූ සිල්වත් ගුණවත් බුද්ධ ශාවකයෝ නැසූ පෞකාරයෝද මෙහි පිට ලේසරව අනුභව කරන්නෝ වෙති මාතලේ දෙව්පුත් කී බව අටුවාවට අනුව අර්ථ දත යුතුය ඉක්බිති නිමේ රජතුමාට නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් එහි උපන් නිරිසතුන්ගේ දිව ගෙනියන් වූ බිලී කුකු වලින් අමුණා ඇද ගෙනියම් වූ යම පොළොවේහි හෙලා තව හමක් ඇද උල් ගහන්නාක් මෙන් උල්ගසත්. නිරිසත්වය ගොඩ දැමූ මසුන් මෙන් දුක් ඉවසාගත නොහැකුව හඬමින් කෙල වගුරුවමින් මෙය දුටු නෙමෙ රජු බියපත් වී කිනම් පව කලාහු මෙහි වැටි දුක් විඳිද්දැයි මාතලේ රියදුරුගෙන් අසන ලදී. එෙහිදී මාතලේ දේවපුත් මෙසේ කීවේය. යේකේචි සම්පාන ගතා මනුස්සා අග්ගේන අග්ගං කයං හාපයන්ති කූටේන කූටං ධන ලෝභ හේතු චන්නං යතා වාරි චරං වදාය නහි කූටකාරිස්ස භවಂತಿ තානා සකේහි කම්මේහි පුරක්කතස්ස තේ ලුද්ධ කම්මා පසවෙත්ව පාපං තේ මේ ජනා වංක ගස්තා සයන්ති ජාතක පාළි 4814 4815 වෙනි ගාථා ඒ අනුව බඩුමිල නියම කරන ස්ථානයේහි ඒ ඒ භාණ්ඩයේ අගය නියම කිරීම වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරීම වශයෙන් නියුතුව සිටින පුද්ගලයෙක් භාණ්ඩ ගන්නට සිටින පුද්ගලයන්ගෙන් අල්ලස්ගෙන වටිනා භාණ්ඩයේ මිල පහත හෙළන කෛරාටිකයෝද අමෙන්ම වැසූ බිලී කොක්ක රැගෙන මස කුමරන්නාසේ හොර කිරුම් මිනුම් ආදී කූට ක්‍රියා කරන නීච වෙලඳෝද මෙහි ඉපදී ගිනියම් වූ යබිලි අමුණන ලදුව ගිනියම් වූ යපොළොවේහි නිදත්යයි පවසන ලද බව අටුවාවටද අනුව අර්ථ දත යුතුය ඉක්පිති මාතලේ දෙව්පුත්තේ නෙමි මහරජතුමාට අන්කාරණයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල්ලේ ස්ත්‍රීහු හිසාස බැඳගෙන හඬති. ගෙලසිඳි ගවයන් මේ ලේසරව තවරුණු ශරීර ඇතුව ගිනියම් වූ යපොළවෙහි ඉඟටියතෙක් කෙරී සිටුවන ලද කණුමෙන් සිටිති. එහිදී එක් එක් දිසාවලින් ගිනියම් වූ යකඩ පර්වත හෙන ගහන්නාක් මෙන් ශබ්ද නගමින් නැගී අවුත්. ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත් එකෙනෙහිම කර්ම බලයෙන් නැවත ශරීර තිබූ අයුරින්ම පහළ වේ. ගිනියන් වූ පර්වතද නැවත නැවතත් ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත්මය. විටක ගිනියන් වූ පර්වත දෙකක් දෙපසින් වෙත් උග්ගස් අඹරන්නාක් මෙන් පෙළත්. ඊතා රත් වූ ලේ වැగిරෙති. කිසියම් විටක පර්වත 3 4ද විත් මෙසේ පෙළත් මේ දුටු නිමි රජු බියපත්ව මාතලිය මොවුන් කිනම් පව කළා හොදැයි ਵਿਚාරේය එෙහිදී මාතලේ දේවපුත්ති මේ මෙසේ කීවේය කෝලිනියායෝ ඉද ජීව ලෝකේ අසුද්ධ කම්මා අසතං අචාරුම් තාදිත්ත රූපා පතිවිප්පහාය අඤ්ඤං අචාරුං ප්‍රතිකිඩ්ඩ හේතු තාජීව ලෝකස්මින් රමාපයිत्वा කන්දාති වත්තන්ති සජෝති භූතා ඒ අනුව අපරිසුදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රීහු අසංයත දූර්තිකාවන් මෙන් ආහාරපාන වත්‍රාපරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පරපුරුෂයන් සතුටු කරවන්නා වූ ඔවුන් හා සිත් පරිදි කම් රතියේ හැසිරෙන පාප ස්ත්‍රීහු මේ නිරයට පැමිණ ගිනියන් වූ යම පොළොවේහි ගිනිදැල් සහිත පර්වත වලින් ඇබරිතියයි කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථගත යුතුය. ඉක්විති මාතලී දේවපුත්තේ මේ නිමි මහරජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි දිලිසෙන බියකරු ගිනි අඟුරු පිරුණු මහා නරවලකි. එය දැක සතුන් එහි පිවිසීමට බියව සිටන විට ගාලට නොපිවිසෙන හරකුන්ට මේ යමපල්ලන් විසින් නොයෙක් ආයුධගෙන විදිමින් තලමින් ඒ අඟුරු වල කරාගෙන ගොස් නිරසතුන්ගේ පාවලින්ගෙන හිස යටිකුරුව සිටනසේ ඒ බියකරු ගිනි අඟුරු වලේ හෙලත් එහි ගිලෙන්නා වූ නිරසතුන් දුටු නිමි රජතුමා බියපත්ව මොවුන් මේ තාක් මහත් දුකට පත්වන්නට කිනම් පවකම් කළාහුදැයි විචාලේ එහිදී මාතේ තෙමේ මෙසේ කීවේ යේ ජීව ලෝකස්මින් අසාදු කම්මිනෝ පරස්ස ධාරානි අතික්කමන්ති තේතා දිසා උත්තම භණ්ඩතේනකා තේමේ ජනා අවං සිරන් නරකේ පාතයන්ති ජාතක පාළි 4822 වෙනි ගාථාව ඒ අනුව මිනිස් ලොව මිනිසුන්ගේ උත්තම භාණ්ඩයන් වූ ඊ타ම ඇලුම් කරන ප්‍රිය භාර්යාවන් හා යම් පුරුෂයෙක් පරදාර සේවනයේ යෙදේද ඒ පාපී පුරුෂයෝ මෙහිදී දීපාවලින්ගෙන හිස පහලට සිටනසේ අඟුරු වලට හෙළනු ලැබෙත් යයි කී බව කෙටියෙන් දත යුතුය ඉක්බිතින් නෙමෙයි මහරජතුමාට මාතලී දෙව්පුත් විසින් අන් නරකයක් පෙන්වන ලදී. ඒ නිරයේ කුඩා මහත් කම් කටළු ඇති අතර යාපල්ලම් බිම පෙරලා උල් ගැසීම හරස් කියතකින් ශරීරය කැපීම වෑයම් කැපීම ලෝධිය පෙවීම ලෝහ ගුලි කැවීම ආදී අනේක දුක් දෙයි චත්තාල චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව යන ධර්ම ග්‍රන්ථයෙහි දක්වා ඇත මෙහි නිර්සතුන් තියුණු රළු කටුක දුක් වේදනා වෙදිතී නෙමි රජු මෙය දැක බියපත්ව මොහු කිනම් පව් කලාහුදයි මාතලේ රියදුරුගෙන් විමසීය. හිතම මෙසේ කීවේය. යජීවලෝකස්මෙන් සුපාප ධම්මිනෝ විස්සාසකම්මානි කරොන්ති මෝහා පරංච දිත්තේසු සමාදපෙන්තේ තේ පාපදිත්ති පසවෙත්ව පාපං තේ මේ ජනං අධිමත්තා දුක්ඛාති කා කරාකටුකා වේදනා වේදයන්ති ජාතක පාළි 4826 වෙනි ගාථාව ඒ අනුව මෙලවත් නැත පරලවත් නැත දීමේ විපාක නැත මව්පියන්ට උපස්ථාන කළාට වැඩක් නැත යනාදී ලෙස කමඵල විශ්වාස නොකරමින් මිසදිටුගෙන තමාද මෝහයෙන් නොඑක් පව්කම් කොට අන්‍යයන්ටද මිසදිටු අදහස් දී ඔවුන්ද මුලා කරන අදම පව්කාරයන් මෙහි ඉපිද තියුණු රළු කටුක දුක් වේදනා විදිත්‍යයි කියා ඇති බව තත යුතු මේ අතර දෙව්ලොව දෙවියෝද සුධර්මා දෙව් සභාවේ රස්ව නිමි මහරජ මාතලී රතාචාර්යා හා පැමිණෙන තුරු මග බලා සිටිති. ශක්තවේදු මාතරේ දේපොත් ප්‍රමාද කුමක් නිසාද කියා බලනුයේ මේ කරුණ දෙක මෙසේ සිටුවේ. මාතලේ දේවපුත් නිමි රජුට අසවල් කර්මය කොට අසවල් නිරේහි පැසෙත්යයි කියමින් නරකයන් දක්වමින් හැසිරේ. නිමිරඤ්ඤෝපන ආයු කීයේත න නිරිය දස්සනස්ස පරියන්තං ගච්ඡේ යති ඉතින් නිම රජුගේ ආවස ගෙවුනේ නමුතු නිරයන් දැකීම කෙලවරකට නම් නොයන්නේ යයි රජුන් සමග වහා එන්නයි දිව්‍ය පුත්‍රයෙක් අත පණිවිඩයක් ඇවිය. ඒ දුටු මාතලේ දෙව්පුත් ගුවනට නැං වූ අහස් යානයක සිට නගරයක සිට නරමන්නාක් මේක පාරටම සතර දිසාවල බොහෝ නිරයෝ දක්වා මෙසේ කීවේය. විදිතානිතේ මහරජ ආවාසං පාප කම්මිනං ධානානි ලුද්ධ කම්මානං දුස්සීලානං ච යාගති උයාභිදානි රාජසි දේව රාජස්ස සම්තිකේ ජාතක පාළි 4827 වෙනි ගාථාව මහරජා පව්කම් කළ සතුන් වසන තැන්ද දරුණ පව්කම් කළ සතුන්ගේ උප්පති ස්ථානයෝද දුස්සීල සත්වයන්ගේ උපදනා ස්ථානයෝද ඔබ විසින් දක්නා ලදහ දේවයන් වහන්සේ දැන් ශක්තිව රජුගේ දිව්‍ය සම්පත් දක්නා පිණස යනුමැනවියයි මාතලී දෙව්පුතු කීවේය පසුව මෙසේමෙහි දෙව්විමන් බලමින් ගිය බව නිමි ජාතකයේ දැක්වේ මේ ඉහත දැක් වූ නිරයන් ඉපදීමට හේතු වන යම් පවක් කලේ නම් ඒ චුතවන මොහොත සිහිවුවහොත් එම නිරයන් ඉපදී දුක් විඳීමට වේ. පසු එයින් මෙදී තිරිසන් සතුන් වී ඉපිදා අපවන දුක් ගැහැට විඳීමට සිදුවේ. තිරිසන් ලෝකයේ ඇති දුක ටික ටිකක් හෝ ඔබට පෙනෙන බැවින් මෙහි ඒ විස්තර නොකරන්නෙමි. ඉන්පසු ශේෂ කර්ම විපාක ලෙස പ്രേත ලෝකවලද ඉපදී අපවන දුක් විඳීමට සිදුවේ. එම പ്രേත ලෝක කිහිපයක් මෙහි දක්වන්නෙමි. പ്രേත ලෝක 12. සෙමසොටු ආහාර කොට ඇති වන්තාසනම් പ്രേත ලෝකය. මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති කුණපාසනම් പ്രേත ලෝකය. අසුචි ආහාර කොට ඇති ගෘහත කාදකනම් പ്രേත ලෝකය. කටින් එක්වෙන්නා වූ ගිනි දැල් ඇති අග්ගිජාල මුඛ නම් പ്രേත ලෝකය. ඉදි කටු මලයක පවන වූ මුඛයක් ඇති මහා සැලියක් වන බඩ ඇති සූචි මුඛ പ്രേත ලෝකය. සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙළෙන බැවින් ආහාර පාන ආසාවෙන් පෙළෙන තණ්හත්තික නම් പ്രേත ලෝකය. ගින්නේ දාගිය කණුවක් මෙන් වියලී ගිය ශරීරය ඇති සුනිජ්ජාමක නම් പ്രേත ලෝකය. ආයුධ වැනි තියුණු තමාගේ ශරීරයම කැපෙන න්‍යාදී ශරීර අවයව ඇති සත්හංග പ്രേත ලෝකය පර්වත තරම් විශාල ශරීර ඇති පබ්බතංග പ്രേත ලෝකය පිබුරංගේ ශරීර වැනි ශරීර ඇති අජගර අජ ගරංග പ്രേත ලෝකය විමානවල ඉපද සැප දුක් දෙකම කලින් කල විදවන්නා වූ වේමානික പ്രേත ලෝකය කැලෑවල වාසය කරන්නා වූ මහත් වූ සුද්ධිය ඇති මහිද්దిక නම් പ്രേත ලෝකය. මෙහි ලෝකේ යන්නෙන් අදහස් කරේ කොටසය වර්ගය යන බව දත යුතුය. තවත් මස් පිළිවැනි ශරීර ඇති പ്രേතයෝ. ඇට සැකිලි බඳු ශරීර ඇති പ്രേතයෝ. සමන ඇති പ്രേතයෝ. කටින් දුග දහමන පූති මුඛ പ്രേතයෝ ආදී බොහෝ പ്രേත කොටස් ඇත. ලක්කන හිමි මෙවැනි විවිධ പ്രേතයන් 21 දෙනෙකු දැක ඇත. പ്രേත වස්තු ප්‍රකරණයේ പ്രേතයන්ගේ දුක්බර කතා 51ක් දක්වා ඇත. දූෂිත සිතින් කරන කියන දෙහි දුක්බර අතුරු විපාක දැක්වීමට මෙහිලා ඉන් කිහිපයක් දක්වන්නේමි. പ്രേත වස්තු කිහිපයක් පෞකල ගැහණියකගේ දුක්බර කතාව මත්තා പ്രേත වස්තුව භූත යන පුතුගේ පියාට තිස්සා හා මත්තා කියා බිරිඳන් දෙදෙනෙක් වූහ. පසු කලෙක නරක ගති පැවතුම් තිබූ මත්තා මැරී ප්‍රේතියක්ව ඉපදී. දිනක් භූතගේ පියා නිවසේ නැති අතරේ නිවස අසලට ආවාය. මේ ප්‍රේතිය දුරු තිස්සා ප්‍රේතියගෙන් තොප කවරෙක්දයි ප්‍රශ්න කළාය. එහිදී ප්‍රේතිය තමා මේ නිවසේ සිටි මත්තා බව කීවාය. කුමන පවක් කොට പ്രേත ලෝකයේ උපන්නේද ඇසූ විට പ്രേතිය මෙසේ කීවය. චණ්ඩේච පරුසාචාසින් ඉස්සුකේ මච්චරී සඨා තංනං දුරුත්තං වත්වාන പ്രേත ලෝකමිතෝ ගතා പ്രേතවත්තු පාළි 137 වෙනි ගාතාව. මම ක්‍රෝධ කරන පරුසබස් කියන ඊර්ෂ්‍යා කරන මසුරු සිත් ඇති කෛරාටික ගති ඇත්තියක් වූමු. මම ඒ නපුරු වචන කතා කොට මෙලවින් പ്രേත ලෝකයට ගියමු ඒ പ്രേතියකී බව අර්ථ දත යුතුය. ඉක්බිරි තිස්සාව විසින් කවර පාප කර්මයක් හේතුවෙන් පසෙන් ගැවසුණු සිරුරක් ඇත්තියක් වූයේදැයි අසන ලදී. එහිදී තමා මනුලවදී ලස්සන ඇඳුමින් සැරසුණු තිස්සාව හා ස්වාමි පුරුෂයා කතා කරමින් සිටිනවා දැක ඊර්ෂ්‍යාවෙන් මැඩුණු සිත් ඇත්ති. කෝපයෙන් පස්ගෙන එයින් තිස්සාවට ගැසූ පවින් මෙසේ වූ බව කීවාය. ඉක්බිති තිස්සාව විසින් ප්‍රේතියකින් කවර කර්මයක් හේතුවෙන් නොබ කැෂීම් රෝගියකින් පෙලෙන්නේ ද ඇසීය. එහිදී ප්‍රේතිය මනෝලව මත්තා නමෙන් සිටියදී කහඹිලියා ගෙඩිගෙන විත් තිස්සා තම ස්වාමියාගේ අනිත් භාර්යාව නෙතන යහනේ ඇතුළු ආ වූ පාප කර්ම බලයෙන් මෙසේ වූ බව කීවාය. ඉපිරි තිස්සා විසින් ප්‍රේතියගෙන් නුඹ නග්නව ඉපදීමට හේතුව කුමක්දයි අසනු ලැබුවාය. පෙර මත්තා නමින් මනලෝ මිනිස් කතක්ව සිටියදී වස්ත්‍රයක් සොරකම් කළ පයින් මෙසේ නග්ඩව පන්නේ යයි ප්‍රේතිය කීවාය. ඉක්බිති තිස්සාව ප්‍රේතියගෙන් කුමක් හේයින් හෝ අසූචි ගඳ හමන්නියක් ඌයේද ඇසුවාය. පෙර ජීවිතයේදී ස්වාමි පුත්‍රයාගේ අනික් බිරිඳගේ සුවඳ වර්ගද මල් මාලාවක්ද අගනා විලවුන් අරගෙන අසූචි වලක දැමූ පවින් මෙසේ දුගඳ හමන්නියක් වූ බව ප්‍රේතිය කීවාය. පසුව තිස්සාව විසින් භික්ෂූන් අට නමක් වඩම්මවා දන් දී ඈ പ്രേත දුකින් නිදහස් කළාය. දිව්‍ය සම්පත් ලං කර දුන්නාය. එබැවින් පින්නතුනි මනුලව ජීවත් වෙන ඔබ දුකට හේතු වෙන කිලිටි කර්ම නොකොට පිරිසිදු ජීවිතයක් ගත කිරීමට සිතට ගත යුතුය. රන්වන් ගතක් හා තිරසන් මුවල මුවක් ලද සූකරමුක പ്രേත වත්තුව නාරද හිමි රන්වන් ගතක් හා ඌරු කටක් ඇති പ്രേතයෙක් දක්නා ලදී ඒ പ്രേතයාගේ పూర్ව කර්මය විමසා බැලුව විට හෙතම කාශ්‍යප බුදුරජුන්ගේ සසුනේ භික්ෂුවක් ව සිටියදී කායික සංවරය ආරක්ෂා කළ සිත් පිණින් රන්වන් පාට සිරුරක් ඇත්තෙක් විය. වචනයෙන් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ බැවින් නිරයෙහි බුද්ධාන්තරයක් පැසී දැන් ඌරු කටක් ඇති ප්‍රේතයෙක් වී ඉපිද ඇතිවා ප්‍රේතයා විසින්ම කීවේය. പ്രേත වත්තුවේ අට කතා අටවෙනි පිටුව. කේලාම් කීමේ බරපතලකම නාරද හිමිදුට පූතිමුඛ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ පඳු පැහැත්තේය. නමුත් දුක දහමන මුඛය පණුව පිරි සිදුරු කොට කති. මෙසේ වීමට හේතුව මොහු කාශ්‍යප බුදුසසුනේ භික්ෂුවක් වී සිටියේදී කය සංවර කරගත් අතර ආවාසය ගැන ලෝභ උපදවා කේලාම් කියා එහි සිටි භික්ෂූන් දෙනම ભેද කොට යවන ලදී. ඒ පවින් නොබෝ කලකින්ම ගිලන් වී මැරී නිරයේ ඉපදී බුද්ධාන්තරයක් පසේ දැන් പ്രേතව ඉපදු දුක් විඳින බව අටුවාවේ දක්වා ඇත പ്രേතවත් වූ අටුවාව 10 වෙනි පිට බොරු කියා දෙවුරා ගලවුණු උපාසිකාව සවතට ආසන්න ගමක සිටියේදී භික්ෂූන් 8 නමක් දුටු පංච පුත්‍ර කාදක പ്രേතියගේ විස්තරය මෙසේය ඈ නග්නය විරූප වූ පිළිකුල් රූපයෙන් යුක්තය සිරුරෙන් කුණු ගඳ හමයි. හාත්පස මැස්සන්ගෙන් පිරුණු සිරුරු ඇත්තීය. ඈ උදේ කාලේ දරුවන් පස් දෙනෙක් වදා සාදුකින් පෙළෙන බැවින් වැදූ පුතුන් පස් දෙනාම කනු ලැබේ. සවසද එසේම කරනු ලැබේ. හේතුව ඈ පෙර සැමියාගේ අනෙක් බිරිඳගේ ගැබ් පෙරන ලදී. එය සූකල එසේ නොකළ බව කියා කලේ නම් පෙර කී දුක් විඳින්නයක් වේවායයි බොරුවට දියුරු වේය. එබැවින් මෙසේ වූ බව දක්වා ඇත. මෙසේම අන් ස්ත්‍රියකගේ ගැප් හෙලා එසේ කලේ නැත. යයි බොරු කියා දියුරා උදේ සවස දරුවන් සද්දෙනා ගානේ බිහිකොට ඒ තම දරුවන්ම අනුභව කරන ප්‍රේතියක් බොහෝ වික්ෂුන් විසින් දක්නා ලද බව සඳහන් වේ. പ്രേතවත්තු පාළි 1617 වස්තුන් සැමියාට කළ ශාපය බිරිඳට විදවන්න වූ කතාව එක් භික්ෂුවක් කලේ විවේකයෙන් සිටියදී නිନ୍ଦ ගොස් මොහු සමග සිටි අනිත් පිරිස කතා නොකොට අමතක වී ගියේය. සවස අවදි වූ පසු වනයේක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කළා. ඒ අතර අසූචි හා මුත්‍රාද ලේසරවද අනුභව කරන ප්‍රේතියක් විත් දිව්‍ය පුත්‍රයාගෙන් හිමියනි මට ආහාර දෙන්න. වස්ත්‍ර දෙන්න යයි ඉල්ලයි. ඈට දෙන දුහුල් දිව්‍ය සලු ලෝහ බවට පත්වේ. මෙය දුටු භික්ෂුව දේවපතුගෙන් විස්තර ඇසීය. ඇය මනුලවදී තමාගේ බිරිඳ බවද තමා දන් දෙන විට ලෝභයෙන් මසුරු බවෙන් මෙසේ ආක්‍රෝෂ කළ බවද කීවේය. එනම් මේ දාණය ඔබට පරලොවදී අසෝජිත මුත්‍රද සරවද වේවා. මේ දෙන වස්ත්‍ර ඔබට ලෝව වස්ත්‍ර වේවා කියාය. තමා දන් දී දෙව් විමනක් ලද බව විරද දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ ප්‍රේතියක් වී ඉපදී ඇති බවද දෙව්පොත් පැවසුවේය. මහා පේසකාර ප්‍රේතවත්තුව මේ කතා පුවතෙන් ඔබේ ජීවිතයට තියමක් ගැන යහපත් ජීවිතයක්ම ගත කෙරෙත්වා යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට වූ විපාකය දිනක් කංකා රේවත ස්වාමීන් වහන්සේ ගංගා නදී තීරයේ සිටියදී ප්‍රේතියක් වෙත් උන්වහන්සේගෙන් බීමට පැන්නේල්ලී සිසිල් දිය ඇති මේ ගඟ මෙහි තිබෙද්දී කුමක් නිසා පැන් ඉල්ලන්නේ දැයි ඇසූ විට තමා ඒ පැන් ගන්නා විට ඒ ගඟතිය වතුර ලේ බවට පත්වන බව කීවාය. ඊට හේතුව මය මනුලව ඉපදී සිටියදී මයගේ උත්තරණං පුතු කච්චායන ස්වාමින් වහන්සේට දන් දෙන විට මසුරුකමින් පෙළුණු මෑ පුතුට මෙසේ ශාප කළේය. යම්සේ ඔබ මගේ අකමැත්තෙන් මෙසේ මහණුන්ට දැන් දෙවිද මේ සියල්ලම ඔබට පරලොවදී ලේ වේවා කියාය. එහි විපාකයට මෙසේ ප්‍රේතියක් වී ගෙවන්නට වූ බව දක්වා ඇත උත්තර මාතු പ്രേත වස්තුව. කූට වෙලෙන්දාට හා මව්පියන්ට පහර දුන්නාට වන විපාකය. එක් പ്രേතයෙක් හාල් බොල්හෙස විසුරුවා ගනී. එක් പ്രേතයෙක් මුගුරෙන් සිය හිස බිඳ ගනී. එක් പ്രേතියක් සිය මස්ලේ අනුභව කරයි. එක් പ്രേතියක් අසූචි අනුභව කරයි. මේ දුටු මුගලම් මහරහතන් වහන්සේ අසූචි කන ප්‍රේතියගෙන් තුපි කුමන පවකොට මෙසේ දුක් විඳින්නාහුදැයි ඇසූසේක පෙර කූට වෙලෙන්දෙක් හැල්වී බොල් රත් හැල්වී සමග මිශ්‍ර කොට හොර මිනුම් ක්‍රමද ඇතිව වෙලදාම් කරමින් සිට කලුරිය කළ පසු මේ පළමු ප්‍රේතයා වූ බව කීවාය මේ වෙලෙන්දාගේ පුත්තේ තම මව හිත මිතුරන්ට සංග්‍රහ නොකරන්නේය කියා යෝග්‍ය හමක්ගෙන මවගේ හිසට පහර දුන්නේය ඔහු කලුරිය කොටවිත් මේ කිව් දෙවන ප්‍රේතයා විය. ඒ මවට ගැසූ පුතාගේ බිරිඳ හැම දිනාටම ආහාර පිණිස තිබූ මස් හොරාට කා පසුව ඇසූ කල්හි තමා එසේ නොකෑ බවද කියායිදී මා විසින් ඒ මස කෑවේ නම් භවයක් භවයක් පාසා තමාගේම පිටෙහි මස් සිදගෙන කන්‍යක් වේවායයි බොරුවට සපත කළාය. දිවුරා ශාප කළාය. ඒ හේතුවෙන් ඇය සිය මස්ලේ අනුභව කරන තෙවැනි ප්‍රේතිය විය. ඒ පුතාගෙන් ගුටි කෑමව මා යම් යම් දේ ඉල්ලාගෙන ආකල නැති බව කියා ඉදින් තියාගෙන නැතයි කියන්නේ නම් උපන් උපන් තන අසූචි කන්‍යක් වේවායි සපත කළෙමි බොරුවට දිවුරා ශාප කළේය ඒ හේතුවෙන් තමා කලුරිය කොට විත් මෙසේ අසුචි කන ප්‍රේතියක් වූ බව ඕතමෝ කීවාය. പ്രേතවත්තු අට කතා 137 වෙනි පිට. දෙමහල්ලන්ගේ දුක්බර කතාව. සංකේච්ඡ හිමි කොටලිවේ සිවුරු හැර යන්නට සිටි සාමණේර නමකට මේ പ്രേත පිරිස පෙන්වන ලදී. මුලින්ම ඇති වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. දෙවැනි වාස්ස වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. තෙවැනිව සෙවිකාවකින් දෙවගණක් යති. ඒ හැම පසුපස ප්‍රේතයෙක් හා ප්‍රේතියක් පරුස වචන කියමින් ඕනෝන්ගේ ඇඟ විද ලේ සරව බොමින් අතෘප්තිවත්ම යනු ලැබේ. ඒ ගමේ ඊට ටික දිනකට පෙර උපස්ථායක පවුලක් වැසි සුළඟට ගේ බිඳී ඇද වැටි යට වී පස් දිනක් මේ යන ලදී. එනම් දෙමාපියන් හා පුතුන් දෙදෙනාද එකම දුවද වේ. ඒ පෙර දන් දුන් පුතුන් දෙදෙනා දිව්‍ය පුත්‍රයන් වූහ. දුව තමා ලද කොටසින් අඩක් දී දෙවඟනක් වූවාය. මේ දෙමහල්ලෝ දන් දෙන්න දරුවන්ට ඒ දීම ගැන ආක්‍රෝෂ පරිභව කොට ප්‍රේතව උපන් බව පෙන්වා දෙන ලදී. මෙය සෝ සාමණේර හිමිනම සංවේග වී බවුන් වඩා රහත් විය. പ്രേතවත්තු pāli නාගා പ്രേතවත්තුව. රැයට දෙව්සැප දවල්ට අපාදුක. මිගදු ලුක්දක പ്രേතවත්තුව. මේ പ്രേතයාට රැයට දෙව්සැප ලැබේ. දවල්ට බොහෝ දුක් විඳින්න වේ. හේතුව මොහු මුවවැද්දෙක්ව සිටියදී එක් උපාසකතුමෙක් ගේ වචනය ආසා රෑ දඩයම් කිරීමෙන් වැළකී සිටියේය. නමුත් දවල්ට එහි යෙදෙන්නේය. ඔහු කලුරිය කොට වේමානික ප්‍රේතයෙකු ඉපිට මෙසේ රැයට සැප ලැබෙන අතර දවල්ට දුක් විඳින්නෙක් වූ බව දත යුතුය. වැරදි ලෙස විනිශ්චය කිරීමේ විපාක බිම්සාර රජුගේ සේවයේ නියුතු එක් පුරුෂයෙක් එක් දිනක රාත්‍රී කාලයේ පමණක් උපෝසත සීලය ආරක්ෂා කොට කලෝරිය කළ පසුගොස් වේමානික ප්‍රේතයෙකු වී උපන්නේය. හෙතෙම අඩරයක් සිල් රැකි පිනෙන් මහත් සම්පත් ලැබුවේය. නමුත් මනුලවදී කේලාම් කී බැවින්ද අල්ලාස්ගෙන අධිකරණ විනිශ්චය නිවැරදි ලෙස සිදු නොකළ බැවින්ද තමාගේ පිටිහිමස් තමාම අනුභව කරන්නෙකු වූ බව പ്രേතවත්තු අට කතාවේ 150 වෙනි පිටේ දැක්වේ. බුදුන් පුදටගෙන යන මල් සුවඳ වැළැක්වීමේ විපාක. තවද රජගහ නුවරෙක් ධනවත් පුරුෂයෙක් අප බුදුරජාණන් වහන්සේගේ සෑය පිදීමට තම බිරිඳහා දුවද ලේලියද ගෙන යන්න හැදූ මල් සුවඳ විලවුන් වැලක් වූ පවෙන් කුණොවේ දුගත හමන පණුවන් පෙරි මොහොන බිඳගෙන කන ආයුධ වලින් මොහොන නිතර තුවාල කරගනු ලබන പ്രേතයෙකු බව ධාතු වන්නක പ്രേතවත්වයේ දැක්වේ. අහි പ്രേත වත්තුව මේ പ്രേතයාගේ හිස මිනිසෙකුගේ වගේය. කඳ නාගයෙකුගේ වැනිය. මුළු යඟම ගිනිගෙන නිතර විලාප කියමින් දුවයි. මෙය ගිජුකුළු පව්වේ දුතු මොගලන් හේ බුදුරජාණන් වහන්සේ හමු වී ඒ බව ප්‍රකාශ කොට ඔහුගේ పూర్ව කර්මයේ විචාලේය. සම්බුදුරජාණන් වහන්සේ වදාළසේක. පෙර මොහු පන්සලක් අසල කුඹුරක් ඇති ගොවියෙකි. ඉතින් බොහෝ මිනිසුන් කුඹුර මැඩගෙන පන්සලට එන බැවින් මෙතුමාද මේ පන්සල නැතිනම් මගේ කුඹුර රැකේයයි සිතා පන්සල ගිනිවත් කළේය. මේ පවින් අවීචියේ පැසි දැන් പ്രേතව ඉපදී දුක් විඳින්නේ යයි වදාළසේක. එබැවින් සත්පුරුෂයනි පවට බිය වෙත්වා විහිළුවට කළ වරදින් ගෙන දුන් විපාකය. පෙරේක් වෙලෙන්දෙකු තම කඩපිල සමීපයේ ඇති පාර ආසරයක මඩ වගුරක් මිනිසුන්ට පහසුවෙන් යන්න ලැබේවා සිතා මැරී කල්ගිය ගොනුන්ගේ හිස් කබලක් ගෙන්වාගෙන එය ගොඩ කළේය. දිනක් තම බෑනාගේ මිත්‍රයෙක් දියෙහි බැස නාන කල්හි ඔහුගේ වත්‍ර ක්‍රීඩා පිණිස විහිළුවට සැඟ වූයේය. පසුව නැවත දෙන ලදී. මේ වෙළඳානන්ගේ බෑනා කළ වරදට ඔහුගේ හිසකසා දමන ලදී. මැරී ගොස් බූමාටු දෙවියෙක් විය. පොදු පාර සෑදූ පිනෙන් වේගයෙන් යා හැකි වාහනයක් ලැබුණි. ගුණවතුන්ගේ ගුණ වර්ණනා කළ කුසලයෙන් ශරීරයෙන් සුවඳ හමන්නේය. නමුත් කෙලිපිනිස වස්ත්‍ර සංගවා අනුන් වෙහෙසට පත්කල අකුසලයෙන් නග්නව උපන් බව දත යුතුය. එබැවින් සත්පුරුෂයෙනි විහිළුවටවත් අනුන්ට වෙහෙස කිරීමක් නොකෙරෙත්වා. අම්බ සක්කර പ്രേත වත්තු ඇසුරින් අධර්මවාදීන් හා එක් වී සිල්ලතුන්ට පරිභවක නොකරනු පෙර ඊර්ෂ්‍යා කරන සුළු වූ කුල මසුරු බයෙන් යුත් පාපී භික්ෂුවකගේ කීමාසායක් සදහැවත් දායකයෙක් සෙල්වත් බිස්සූන් නින්දා කළේය. ඔහු මැරී ගොස් ප්‍රේතයෙකු උපන්නේය. දිනක් වැසිකිලි වලකින් මතුවන මෙම ප්‍රේතයා දැක ඔහුගෙන් මෙසේ වීමට හේතු ඇසූ විට භික්ෂූන්ට මේ කියන ලදී. ඒ ලාමක භික්ෂුව දැන් කොහිද ඇසූ විට ඒ පාපී භික්ෂුවද තමාගේ මහකරුවෙක් වී ශ්‍රමණ ප්‍රේතයෙකු වී සිටන බවද මාය ශ්‍රමණ ප්‍රේතයාගේ හිස උඩ සිටන බවද කීවේය. තවද ලාමක භික්ෂුවගේ වචන පිළිගෙන සිල්ලතුන්ට නිඳා කළ දායක ප්‍රේතයා මිනිසුන්ගේ අසුචිකා ජීවත් වන අතර දායකයා නමකට යවූ ශ්‍රමණ ප්‍රේතයා ඒ දායක ප්‍රේතයාගේ අසුචිකා ජීවත් වන්නේය. මෙපරිද්දෙම පාපී භික්ෂුවකගේ වචන අදහස් සිල්වතුන්ට නිග්‍රහ කොට ප්‍රේතියෙකු ඉපදී. ඒ පවිතු භික්ෂුවද ශ්‍රමණ ප්‍රේතියෙකු ඉපදී ඒ പ്രേත දායකාව හිස උඩ තබාගෙන ඇගේ අසුචිකා ජීවත් වන කතාවක්ද දක්නට ලැබේ. പ്രേත වස්තු ප්‍රකරණයේ ගූතකාදක ගූතකාදිකා പ്രേත වස්තු. එබැවින් සත්පුරුෂයනි භික්ෂුවක් නමුදු ඔබට කෙනෙකු ගැන චෝදනාවක් කළ පමණින් අදහා අනුන්ට දොස් නගා අපාගත නොවෙත්වා. බිම්බිසාර රජුගේ 6400ක් ඥාති ප්‍රේතයෝ වීමට හේතුව පුස්ස බුදු සමයේදී ඒ ප්‍රේතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සංගරුවනට දානය සකසන්නට යෙදුණා. මේ අතර ඔවුන්ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඬන්නට වුණා. මුල් කාලයේ සංඝයා වහන්සේ වරඳා අවසන් කළ ඉතිරි වූ ආහාර දුන් නමුත් පසු කාලයේ මහ සංගරුවන සඳහා සකස් කරන භෝජනය මහ සංගරුවන වැළඳීමට පෙරදී දරුවන්ට දුන්නා. පසුව සැකබිය අඩු වී ඔවුන් ද අනුභව කළා. දානශාලාවද ගිනි තැබුවා. මේට සම්බන්ධ සියල්ලෝම නිරේහි පිදු දුක් විඳ ඉන්චුතව പ്രേතව උපන්නා. පසු කාලයක බිම්සර රජු දානයක් දී පින් දී ඔවුන් සැපවත් කළා. බලන්න පින්නතුනි බුද්ධාන්තර හතරක් දුක් දුන් කර්මයක හැටි. සත් පුරුෂයනි තව දැක්විය යුතු බොහෝ කතා ඇතත් මෙහිලා කෙටි කරමි. මසුරු බව හේතුවෙන් പ്രേතව ඉපද ඇති කතා බොහෝය. එය සමාජයේ කවුරුත් දන්නා කරුණක් බැවින් මෙහි ඇතුළත් නොකළෙමි. പ്രേත ලෝකයේ දුක් විඳ ඉවත් වූ ඉන්චුත වී සමහරු අසුර ලෝකවල ඉපදේ. සමහරු තිරිසන් යෝනිවලද ඉපදේ. අසුරය කොටස් පහක් වේ. කෙටියෙන් പ്രേත ලෝකෙන් යයි දත යුතුය. කය වචන අසංවර වීමේ විපාකයි. තවද කයින් වචනයෙන් වැරදි කරන්න වුන්ට මුලින්ම නිරයෙහි පිට දුක් විඳීමට වන අතර ඉන්පසු තිරිසන් ලෝකයේද പ്രേත ලෝකයේද ඉපදී දුක් විඳීමට වේ. මනුලෝ ඉපදුන විට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දුක්ඛයන්ට මුහුණ දීමට සිදුවේ. සතුම් මැරීම බහුල ලෙස කෙලේ නම් අල්ප ආයුෂ වේ. සොරකම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලවදී භෝග ව්‍යාසන වලටපත් වේ. කාමයේ වරදවා හැසිරීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලවදී බොහෝ සතුරන් ඇත්තෙක් වේ. බහුල ලෙස බොරු කී පුද්ගලයෝ මිනිස් ලොවදී අභූත චෝදනාවලට ලක් වේ. නිතර කේලම කී පුද්ගලයෝ මිනිස් ලොවදී මිතුරන් සමග නිතර ભેද බින්න වන්නෙක් වේ. පරුස වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලවදී අමනාප වූ කටුක වූ කරකස වූ ශබ්දයෝම අසන්නට ලැබිත් නිතර හිස් වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනලවදී නොම අදහන නොපිලිගන්නා වචන ඇත්තෙක් වේ මත්පැන් බීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලව උන් මත්තකයෙකු වූහෝ විසුරුණ සිත් ඇත්තෙකු හෝ දිසා විදිසාවන් තේරුම් ගත නොහැකකු වීහෝ ඉපදී අංගුතර නිකාය අට්ඨක නිපාතේ දාන වර්ගයේ සංවත්තනික සූත්‍රය. මසුරු ධර්ම පහේ අඳුරු විපාක. තවද පංච මච්චරිය මසුරු ධර්මයේ අතුරින් ආවාස මච්චරිය තමා වාසය කරන තන කෙරෙහි මසුරු වීම හේතුවෙන් යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ වී එම ආවාසයාගේම කසල හිසින් අරගෙන හැසිරෙන්නේ වේ. කුල මච්චරිය කුලයන් කෙරෙහි මසුරුකම හේතුවෙන් ඒ කුලයේ මිනිසුන් විසින් අන්‍යයන්ට දානමාන ආදී දෙන කල්හිදක ඒ කාන්තියම දැන් මේ කුලය මා කෙරෙහි බිඳින්නේ යයි සිතනුවේ ලේ හෝ මොකයෙන් නික්මෙත් කුස විරේකයක් හෝ වෙයි බඩවැල හෝ කැඩි කැඩි නික්මෙත් ලාභ මසුරුකමින් සංඝයාගේ හෝ ගණයාගේ සන්තක ලාභයෙහි මසුරු බව කොට පුද්ගලික භෝගයක් මෙන් පරිභෝග කොට යක්ෂයෙක් වී හෝ ප්‍රේතයෙක් වී හෝ මහා පිබුරෙක් හෝ උපදිත් ශරීර වර්ණය හෝ ගුණ වර්ණය හෝ පරියප්ති ධර්මය පිළිබඳව හෝ මසුරු වී තමාගේම ගුණ කියයි අන්‍යයන්ගේ ගුණ කියන කල්හි ඔවුන්ගේ කුමන ගුණයක්දයි කියන යම් යම් දෝෂ කියනුවේද පරියාප්ති ධර්මයේද කිසිවක් ඇසුවොත් කියා නොදෙන්නේ වේද හිතෙම දුර්වර්ණ වී දිසා විදිසා ආදී ව්‍යවහාර මාත්‍රේ පවා නොදන්නා ಜಾති ඒලයෝ වේපදී තවද ආවාස මසුරු බව හේතුවෙන් ලෝහගේ පැසෙන්නට වේ කුලය කෙරේ මසුරු බව හේතුවෙන් අල්ප ලාභයත් එක් වේ ලාභය කෙරේ මසුරු බව හේතුවෙන් ගූත නිරේපදී වන්න මච්චරිය හේතුවෙන් භවයෙහි උපන්නහුට වරණයක් නම් නොවේ ධම්ම මච්චරිය හේතුවෙන් කුක්කුල නිරේ උපදී යයි අත්තශාලිනී නම් ධම්ම සංගණී පකරණට කතාවේ 317 වෙනි පිටුවේ දක්වා ඇත. පෞකල සත්වයෝ ඉහත කී සතර අපායෙහි පිද. අපවන දුක් විඳ යම් හයකින් පසු කලක මිනිසත් බවක් ලදහොත් මෙහිදීද නිවන් දැක පිරිනිවන් පාන තුරුම අඳුරු විපාක ගෙන දෙනු ලැබේ. මනලොවදී එසේ කර්ම විපාක දෙන්නට යෙදෙනු කතා කිහිපයක් මෙහි දක්වන්නේ මේවා හොඳින් දැන ඉගෙනගෙන සියලු සත්වයෝ පාපයෙන් මිදෙත්වා. කුසල ධර්මයන් මේ අප්‍රමාද වෙත්වා. මිනිස් ලොවදී විපාක දුන් పూర్ව කර්ම කුජ්ජුත්තරාව 16ක් වීමට හේතුව කුජ්ජුත්තරා බොහෝම ධර්ම කතික කාන්තාවක් වූවාය. ඈ උදේනි රජ නිවසේ දාසියකි. ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුන කාලයේදී මේ සිටු දියණියක් වේ ඉපද දිනක් නිවසට වැඩි රහතන් සාමණේර තෙරණියකට දුර තිබූරන් ආභරණ පොදිය තමා සමග හිතවත් බැවින් අරන් දෙන්න යයි කියා වැඩගත් පවින් බව දත යුතුය. ඒ හේතුවෙන් ආත්ම 500ක්ම 16ක් වේ ඉපදුනාය. මනෝරත පූර්ණේ අටුවා 237 වෙනි පිට. එබැවින් පින්නතුනි භික්ෂු භික්ෂුණීන් කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් අසුරු කළ යුතුය. කුජ්ජුත්තරාව කුදු වීමට හේතුව කුජ්ජුත්තරා පාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති වෙසියකි. එසේවත් උදේනි රජුගේ සාමාවති ඇතුළු 500ක් විසූවරුන්ට ධර්මයේ දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සප ලබා දුන්නාය. ඒ පිරිසට ධර්මය ඉගැන්වීමද කළාය. ඈ කුදු එපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරියාවක් සිටියේදී මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලි කවටකමට සිතින් දඟකාරකමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි අන් පරිවාර කාන්තාවන්ට ගිය අයුරු ඇදකොට කුදු ආකාරයේ පෙන්වීය ඒ පවින් ඇය කුදු වී උපන් බව දත යුතුය. අංගුත්තර නිකාය අට කතා 233 වෙනි පිට. චුල්ලපන්තක හිමිට සිව්මසක් ගත වීද එක් ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණ හේතුව. උන්වහන්සේ මහා පන්තක හිමිගේ බාල සහෝදරයාය. පැවිදි වී සාරමසක් ගත වී නමුදු එක් ගාතාවකද පාඩම් කර ගැනීමට බැරිව අසරණ විය. ඊට හේතුව පෙර කාශ්‍යප බුදුසසුනේහි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මයේ කියා දෙන විට ඉගෙන ගැනීමට අපහසු නොගත් මෝඩ භික්ෂුවකට කවටකම් කලේය. ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මයේ නොම කියවා ගත්තේය. ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතේ පැවිදි වේ නවද දන්දවිය. නෝගතෙක් විය. පසු බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතු කරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය. ධර්ම පදට්ට කතා 152 වෙනි පිට. පින්නතුනි අදටද සමාජයේ කර්මයක් නොවන අර පුහුදුන් භික්ෂුවකට විහිළු කිරීමෙන් පළදුන් නෝගතුන් අත මේ රහත් හිමි නමකට විහිළු කිරීමෙන් විපාක දුන් කර්මයකි එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ විහිළු තහළු කිරීමෙන් වැළකෙත්වා චක්කුපාල හිමිගේ දෙනෙත් අඳ වීමට හේතුව මේ ස්වාමින් වහන්සේ පෙර දක්ෂ වෛද්‍යවරයෙකු සිටියේදී මාගේ දෙනෙත් සුවකොලොත් මම දූපතුන් සමග ඔබගේ දාසියක් වෙමි කී එක් අන්ධ කාන්තාවකට බෙහෙත් කොට දස දෑස සනීප කළාය. ඈ සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නොපෙනෙන බව වෛද්‍යවරයාට කීවාය. කරුණ වටහාගත් ඔහු කෝප වී දූෂිත සිතින් දෑස් අන්දවන බෙහෙත් ගැල්වීමට දුන්නේය. එය ගැල්වූ විට ඇගේ දෙනෙස් සහ මුලින්ම අන්ධ විය. එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වූ ජීවිතයේදීද මහාපාල හිමිගේ දැස් අන්ධ වී චක්කුපාල හිමියයි ප්‍රසිද්ධ වූ බව දත යුතුය. ධම්මපදට්ට කතා 12 වෙනි පිට. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව මගධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ රජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් පළවා තෙල්ලුණු ගිල්වා ගිනිගෙන දිලෙන කිහිරි අඟුරින් පිලිස්සුවේය. නොයෙක් වද දෙන ලදී. මේ සෝවාන් රජුට මෙසේ දුක් විඳීමට හේතු වේ. පෙර භවයක චෛත්‍ය මළුවේහි වහන් පයලා යෑමහා ඉඳ ගැනීමට එළූ පැදුරක් නොසේදූ පයින් පෑගීම බව සුමංගල විලාසිනී අටුවාවේ සාමාන්‍ය ඵල සූත්‍ර වර්ණනාවේ පෙන්වා ඇත. බිහි වූ දිනම කසල ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කතාවයි. මෙතුමා කිලිටි කර්ම කොට ජීවත් වන නගර සෝබිනියකගේ කුස ඉපදුනේය. එය දරුවා බිහි කළ දිනයේ පිරිමි දරුවෙකු බව ආසා කෙනෙකු ලවා මේ කිරිකැටි බිලිඳා සොහොනෙහි දමන ලදී. නමුදු කිසිම සතෙකුගෙන් හිංසාවක් නොවි. දෙවියන් රකවරණ දෙන ලදී. පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩිසේක. මිනිසුන් දෙහි රැස් වූහ. එහිදී මේ දරුවා පෙන්වා මොහුගේ අනාගත වාසනාවද පෙන්වා මෙසේ වීමට పూర్ව කර්මයේද වදාළසේක. සවැත්නවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදී. මේ දුටු මසුරු පුරුෂයෙක් මේ මුඩු මහණන්ට මේවා දුන්නට වඩා මේ සියල්ල කසලගොඩකට දැම්මේ නම් උතුම් වේයයි කියන ලදී. පසුව මවගේ කීම නිසා සමාව කියන දින හතක් මහත් කැඳ දානයක් දෙන ලදී. මොහු මැරී ගොස් පෙර කීසේ ගණිකාවගේ කුස ඉපද ඈ විසින් බිහි වූ දින මොහු කසල ගොඩකට දැම්ම වූ බව දත යුතුය කුමාර പ്രേත වස්තුව 3 සහ 5 දෙමාපියන් විසින් අතහැරදා ගිය ഘോഷක සිටු පෙර එක දිවියක ഘോഷක ධනවතෙකුව සිටියේදී අහිවාතක රෝගියෙන් ඒ නගරය පෙළූ බැවින් බිරිඳහා එකම දරුවාද රැගෙන දිවි ගලවා ගැනීමට වෙන රටකට යෑමට පිටත් වුණා. කාන්තාරයකින් යන විට ගෙන ගිය ආහාර පානද ඉවර වේ. දුක් විඳින්මින් යද්දී පුතු වඩාගෙන යන්න බැරි බැවින් පසුව වෙනත් පුතෙක් හදාගත හැකියයි සිතා දරුවා අතහැර දමා ගියාය. පසුව බිරිඳගේ විලාපය නිසා දරුවා නැවත ගෙනාවා. නමුත් දරුවා අතහැර දාගිය කර්ම බලයෙන් ඔහු හත් වාරයක් මරා දැමීමට අතහැර දැමුවා. පෙර සුනකයෙක් වේ සිටියේදී වනයේදී බුරා වනසතුන්ගෙන් පසේ බුදුරජාණන් වහන්සේ මුදවාගත් පෙනෙන් හත් වාරයේම මරණින් අත්මිදුණු නමුදු මව්පිය සෙනෙහස හිමි වුණා. අදද මාපිය සෙනෙහස හිමි වූ දරුවන් කොතෙක් සිටිනවාද ධම්මපදට්ඨ කතා 105 වෙනි පිට සාමාවතිය ඇතුළු 500ක් ස්ත්‍රීන් ගිනිගෙන මැරෙන්න හේතුව උදේනි රජුගේ අග්‍ර මහේෂිකාව සාමාවතිය පරිවාර ස්ත්‍රියන් 500ක් දෙනාද සමග මාලිගයේ පිටින්ම ගිනගෙන මරණයටපත් විය. මේ ගින්න ඇතිකලේ මාගන්ධියා නම් බිසවගේ කීමට ඇගේ මාමා ඇතුළු පිරිසක්. කෙසේ නමුදු මෙසේ අවාසනාවන්ත ලෙස මැරෙන්නට හේතුව පෙර සාමාවතී රජබිසවක්ව සිටියේදී මේ 500ක් කාන්තාවන්ද පරිවාර ස්ත්‍රියන් වූ ආයේ මේ හැම දිනාම දිනක් දිය කෙලියට ගොස් හවස් වනතුරුම දිය ක්‍රීඩා කොට පසුව ගිනි තැපීමට දරාදිය බලා ගම් යූරේ තෘණල හැබත් දැක එහි පසේ බුදු කෙනෙකුන් සිටන බව නොදැන ගිනි තැබුවේය ගිනි ගොඩ මැද පසේ බුදු හිමි දිස්වන විට බියටපත් වී රජුමේ දනගතහොත් මහා විපතක් වේයයි බියෙන් වදක චේතනා ඇතිවම මේ පසේ බුදු රජු හොඳටම දවමියයි නැවතගෙන තැබූහ. පසේ බුදුරජුන් සමාවතෙන් සිටි බැවින් කිසිම අපහසුවකට පත් නොවී පසු අහසෙන් වැඩියාහ. නමුත් දූෂිත සිතින් ගිනි තැබූ පවින් නිරයේ පැසී ශේෂ විපාක ලෙස ආත්ම භාව 100ක්ම මෙලෙසින් ගේතුය හිරවී දැවි මිය යන්නට වූ බව තථාගතයන් වහන්සේ වදාළහ. එබැවින් පින්වතුනි අකුසලයට බිය වෙත්වා අංගුත්තර නිකාය අට කතා 240 වෙනි පිට. පූතිගත තිස්ස හිමි සිරුර කුණ වී දුක් විඳීමට හේතුව. උන්වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පක්ෂි වැද්දෙක්ව බොහෝ පක්ෂීන් මරා විකුණමින් ජීවත් විය. එසේම පියාසර කරන්න නොහැකිසේ පක්ෂීන්ගේ කෙන්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා ගොඩගසා තබයි. ගුණ වේදයයි. මෙසේ සතුන්ට දුක් දුන් පවෙන් සසර බොහෝ දුක් විඳ නිවන් දකින ආත්මයේදීද ඇට සංදි වලින් ගැලවි කැඩී ගත ගුණ වී එක්තන් වී දුක් විඳින්න වූයේය. එබැවින් නිවන් දකින ಜಾති දක්වාම මෙවන් පාප කර්ම නොකිරීමට අදිෂ්ඨාන කර ගනිමු. ධම්මපදට්ට කතා 199 වෙනි පිට සෝරෙයක සිටුගේ අද්භූත කර්මය සෝරෙයක සිටු පුත්‍රයා දෙදුරු පියකි දිනක් යාළුවන් සමග නාන්න යන විට මහා කච්චායන මහා රහතන් වහන්සේගේ රන්වන් පාට දේහ සම්පත්තිය දැක රාගසිත පහල කොට මුන් වහන්සේ මාගේ බිරිඳ හෝ වන්නේ නම් මැනවි නැත්නම් මගේ බිරිඳගේ සිරුර හෝ මුන් වහන්සේගේ සිරුරේ පැහැයවන්නේ නම් මැනවි සිටියේ ඒ අඥාන දූෂිත සිත සමගම ඔහුගේ පුරුෂ නිමිති අතුරුදහන් වී ස්ත්‍රී නිමිති පහළ විය. පසුව ලැජ්ජාවෙන් තක්ෂිලා නුවරට පැන ගොස් එහි සිටු කෙනෙකුගේ බිරිඳ වී දරු දෙදෙනෙක්ද ලොවට බිහි කළාය. පසු කලක මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාවගෙන නැවත පුරුෂයෙක් විය. පසුව පැවිදිව රහත් විය. රහතුන් කෙරෙහි සිතන වැරදි සිතුවිල්ලද දුකටපත් කරන බව මෙන් දත යුතුය. ධම්මපද අට කතා 201 වෙනි පිට. සප්පදාස හිමි නායකගේ කටේ අත දමාද නාගයා දෂ්ට නොකිරීමට හේතුව. මේ ස්වාමින් වහන්සේ පැවිදි ජීවිතය ගත කිරීමට අපහසු වේ කලකිරි. සියදිවි නැති කරගන්න සිතා භික්ෂූන් ගිනිහල්ගේ සිටි නාගය කලයක දමාගෙන යන විට තමා බැහැර කරන්නන් කියා ඉල්ලාගෙන නාගයා ලවා දෂ්ට කරවා ගැනීමට කලයට අත දමා උගේ මුඛයේ අත දැම්මද දෂ්ට නොකලේය. භවයෙන් වැසී තිබූ නාගයා දෂ්ට නොකිරීමට කරුණ තථාගතයන් වහන්සේ පහදා දුන්නේය. මේ නාගයා මෙයින් තෙවන අත්බෙහි මේ භික්ෂුවගේ දාසයෙක් විය. වැවින්ගේ නාගයා මොහු එදා ස්වාමියායයි දැනී ගොස් දෂ්ට නොකල බව වදාළසේක. මිනිසුන්ට නොතේරෙන සමහර දේවල් සතුන්ටද වැටහි. ධම්මපදට්ට කතා 417 වෙනි පිට. සප්පදාසහි මුකටලේ වූයේ මහානකම එපා වූයේ ඇයි? මේ ස්වාමීන් වහන්සේට මහානකම එපා වී සියදි විහානි කර ගන්නටද සිතුනේය. ඒ සඳහා වෑයම් කළේය. සර්පයෙකු ලවා දෂ්ට කරවාගෙන මැරෙන්නට උත්සාහගෙන නොහැකි වූ විට දැලිපිහියක්ගෙන කැලයට ගොස් ගෙලසිඳ ගැනීමට තත් කළේය. ඒ මොහොතේදී සීලය මෙනෙහි වී පිරිසිදු සීලයක් රැක තිබුණු බැවින් සතට ඉපදී ඒ විදර්ශනාවට නංවා රහත් විය. මේ රහත් වීමට පින ඇති හිමි බුදුසසුනේ ලද පැවිදි ජීවිතය ගැන කලකිරීමට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. මේ හිමියෝ කාශ්‍යප බුදුසසුනේ පැවිදි වී සිටියේදී එක හිමි නමක් සිවුරු හැර යන්න හදන විට ගිහිගේ දෝෂ කියා වළක්වන ලදී. පසුව එම හිම සිවුරු හැරියේය. මේ සියලු පිරිකර ඔබ වහන්සේට දී යෑමට සිටුවේයයි කී විට ඒ සිවුරු පිරිකර ගැන ආසාවෙන් නැවතත් පැවිදි ජීවිතයේ දුක කීයේ. ගිහි අය විඳින සැප වර්ණනා කළේය. ඒ භික්ෂුව මොහු පිරිකර ආසාවෙන් එසේ කියන බව දැන හිත හදාගත්තේය. සිවුරු හැර නොගියේය. නමුත් උන්වහන්සේ ලාමක වූ දූෂිත පහස් සිතින් කළ කර්මයට දුක් විපාකදී මේ නිවන් දකින ආත්ම භාවයේදීද මහාන ජීවිතේ පාවූ බා භාග්‍යතුන් වහන්සේ වදාළසේක ධම්මපදට්ට කතා 417 වෙනි පිට නාවිකයාගේ බිරිඳට මුහුදේ ගිලී මැරෙන්න වූයේ ඇයි දිනක් භික්ෂූන් නැගී එන නැවක් හිටි හැටියේම මුහුද මැද නතර වූයේ. පරීක්ෂා කළේද කිසිදු යාන්ත්‍රික දෝෂයක් නොවිය. නමුත් නැව ඉදිරියට නොයන්නේය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු කාල කන්නියෙකු සිටින්නේ යයි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳටය. තුන් වතාවක්ම කාලකන්නේ කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයාගේද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මොහොතර දැම්මේය. පසුව නැව පණ ගන්නවාගෙන ගොඩබිමට ආවේය. භික්ෂුන් මෙහි పూర్ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසීය. මේ කාන්තාව මීට පෙර රෝමත් කාන්තාවක්ව සිටියාය. ඊට ආත්ම තුනකට පෙර ඇයගේ ස්වාමි පුත්‍රයා ඒ නිවසේ සුනකයෙක් විය. අහෝ සසර හැටි పూర్ව සෙනෙහස නිසා ඇය යන යන තැනට මේ සුනකයා දෙයයි. ගම්මුවයට මේ සුනකයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළාය. ලැජ්ජාවටපත් වූ ඇය සුනකයාගේ ගමන වළක්වන්නට නොහැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්ලුවා බල්ලා මැරීය. මේ පවින් අපාගත වී ශේෂ කරම ලෙස ආත්ම භාව සියයක්ම ගෙල බැඳි වැලි කලයක් ඇතිවම දියේ ගිලී මැරෙන්න සිදු වූ බව වදාළසේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන්ගේ නින්දාවට බිය වී පව්කම් කොට මහත් දුකටපත් නොවේවා. ධම්මපදට්ට කතා 452 වෙනි පිට. ගිනිගෙන දවුණු කපුටාගේ කතාව. දිනක් සවැත් නුවර නිවසක් ගිනිගෙන ගිනි සහිත තෘණහුලක් අහසට නැගුණේ පියාසට කරන කපුටෙකුගේ ඇඟට වැටුණි. කපුටායින් බේරීමට අසපත්ව ගිනිගෙන දැවී මැරී වැටුණේ. මේ දුටු භික්ෂු පිරිසත් තථාගතයන් වහන්සේගෙන් මෙහි పూర్ව කර්මයේ විචාලේය. මේ කපුටා පෙර ගොවියෙක්ව සිටියේදී කුඹුර මැඩවීමට සිටි ගොනා බොහොම කම්මැලි බැවින් මේට කිපුණු ගොවියා පිදුරු ගොඩක්ගෙන ගවයා පිදුරු වලින් වෙලා පිදුරු වලින් යටකොට द्वේෂයෙන් ගිනි තැබුවේය. ඒ අසරණ තිරසනා දැවී මලේය. මේ මිනිස් සතා කළ තිරසං කර්මය බොහෝ අපාදුක්ගෙන දුන්නේය. අවශේෂ කර්ම ලෙස තිරසං වෛපිද මේ පස්වන වතාවටද මෙසේ දැවී මලේය. වදාළසේක. එබැවින් මිනිසත් බව ලැබූ ඔබ එබඳු තිරසං කර්ම කොට දුකටපත් නොවේවා. ධම්මපද අට කතා 452 වෙනි පිට භික්ෂූන් හත් නමක් ගල් දෙනක සිරවි දුක් විඳි කතාව. බුද්ධ දර්ශනයට එන භික්ෂූන් හත් නමක්. අතරමඟ එක් විහාරයක ගල් එනක නවාතැන්ගෙන සිටියේදී රෑ ගලක් ගැලවී විත් ලෙන්දොර වැසුණේය. දින හතක් එළියට නොහැකිව ආහාර පාන නොමැතිව දුකට පත්වන්නට විය. පසු එළියට වෙත් ටික දිනකින් බුද්ධ දර්ශනයට ගොස් එහිදී මෙසේ වීමට పూర్ව කර්මය කුමක්ද සාතුන් වහන්සේගෙන් විචාලහ. එහිදී මේ භික්ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටියේදී තලගොයෙක් තුබසක දින හතක් සිර කර ලැබූ පවින් මෙසේ ආත්ම භාව 14ක්ම ආහාර පාන කිසිවක් නැමැතිව දින හතක් ගල් ලෙනක සිර වී දුක් විඳවා වදාළසේක. ධම්මපද අට කතා 453 වෙනි පිට ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාවක් නැති අපුත්තක සිටු සවැත් නුවර සිටුවරයෙක් වූ මොහුට විශාල සම්පත්තියක් ඇතුව තිබුණේද කිසිම දිනක හොඳ වස්ත්‍රයක් ඇන්දේද නැත ඇන්දේ වැරහැලිය ප්‍රණීත භෝජනයක් අනුභව කිරීමට හොඳ රතයක ගමන් කිරීමට සිතක් පහළ නොවිය. අන්ත අසරණ දිලින්දක මෙන් වාසය කොට කලුරිය කලේය. මෙසේ මේ සිතානන්ට තම සම්පත් පවා පරිභෝග කිරීමට සිත නොනැමුනේ පෙරමහු සිටුවරයෙක්ව සිටියදී තගර සිකී නම් පසේ බුදුරජුන් දැක තම බිරිඳට උන්වහන්සේට දානය දෙන්න යයි කියා නිවසින් බැහැරව ගොස් නැවත එන අතර මගදී පසේ බුදුහිමි මුණ ගැසී නිවසින් දාණය ලැබුණේදයි අසමින් පාත්‍රයට එබී බැලුවේය. තම බිරිඳ පූජා කොට ඇති ප්‍රණීත දාණය දැක මසුරුකම නිසා අසතුටු විය. මොහු දානීය දෙන්නයයි තම බිරිඳ යදවූ පිරින් දෙව්ලොව සත්වරක් ඉපදුණු අතර සත්වරක් මනුලව සිටුවරයෙක් විය. දානීයදී පසුව සතුටු නොවේ කලකිරුණු බැවින් පසු තැබුණු බැවින් වත්තුව ලැබුණේද පරිභෝග කිරීමේ පිනක් නොවිය. එබැවින් මෙය දන ත්‍රිවිධ චේතනාවන් පිරිසිදු කරගෙන කුසල් කෙරෙත්වා. සංයුත්ත නිකාය ဒ ුතිය අපුත්තක සංයුත්තය. පිනට පහළ වූ උග්ගස් දඬුවම් දුන් කතාව. ලෝභී පුද්ගලයෙක් මියගොස් പ്രേත ලෝකෙ උපන්නේය. මොහුගේ පිනකට උක් වනයක්ද පහළ විය. මේ പ്രേතයා සාපිපාසායි මිරිකි උක් දඬු කඩක් කපා අනුභව කරමි උක් වනයේට යයි. උක් වනයේට ගිය විට එහි ඇති උක් දඩු තෙමේම නැමී ඇඹරිය උත් මේ പ്രേතයාට පහර දෙන්නේය. ඔහු විලාප කියමින් දුවන්නේය. දිනක් එතනින් වැඩි හිමි නමකට මොහුගේ ඒ බගෑපත් හඬ දිව කනට ඇසී කරුණ විමසා තතු දන මොහුට උක් දඬු කෑමට කපාගත හැකි ක්‍රමයක් කීවේය. උක් දඬු වලට මොහොන නොදී පිටු පාගෙන උක්තඬු ගන්න යයි කීවේය. එෙහිදී එසේගෙන සාපිපාසාදී දුක නිවාගත්තේය. මෙසේ වීමට හේතුව පෙර ආත්මයක උක්දඬු මිටියක් කරතියාගෙන උක් දණ්ඩක් සපමින් මාර්ගයේ යන විට අසරණ මිනිසෙක් මේ දැක උක් ගසක් ඉල්ලමින් පසුපස ආවේය. විට කෝපයෙන් උක් දණ්ඩක් ඇද නොබලාම ඔහු දෙසට විසිකලේය. මෙසේ නමුත් දීම නිසා උක් වත්තක් ලැබුණේය. නමුත් මොහොනලා ගොස් උක්දඬු ගැනීමට පින නැතයි මේ කර්මය වදාළේ. പ്രേතවත්තු පාළි උච්ච പ്രേතවත්තුව. රහත් වූයේද පිරිනවෙනතුරු කුස පිරෙන ආහාරයක් නොලද ලෝසක හිමි. සිඟමණෙන් ජීවත් වූ කුඩා දරුවෙක් සරියු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කළේය. මොහු නමින් ලෝසක හිමිය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමග වැඩියොත් සැරියොත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. ඊතරම්ම අවාසනාවන්ත වුණත් පෙර පිරූ පාරමී තිබුණා. ඒ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරි දානය තියනවා වගේ පේනවා. දානය බෙදුවේද ඒවා වියලී යන්නේය. ජීවත් වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වෙනවා. පිරිනිවන් පානාතුරු කුස පිරෙන්න ආහාරයක් නොලැබුණේය. මේ දැනගස් හැරියුත් හිමියෝ පිරිනිවන දිනයේ ප්‍රණීත දානයක් භික්ෂුවක් අතේ වන්නට යෙදුනා. දානය ගෙනා භික්ෂුවේ මගදී වළඳා ඒද නොලැබුණි. මේ දැනගන්න විට සංවේග වී චතුමදුර පාත්‍රයක්ගෙන තම අතේ තියෙද්දීම ලෝසක හිමිටේ වළඳන්නට දුන්නා. එදින තමයි මුළු ජීවිත කාලයම කුස පිරෙන ආහාරයක් ගත් දිනය. මේ හිමියන්ගේ పూర్ව කර්මය බුදුනුවණින් දැක මෙසේ වදාළේය. මේ ලෝසක හිමි කාශ්‍යප බුදුසසුනේ පැවිදිව හොඳින් සිල්ගුණ පුරමින් භාවනා කළේද ලාභාශාවෙන් මැඩි රහත් හිමි නමකගේ සිව්පසේ වලකාලූයේ. තම දායකයම රහත් හිමි නමට සිව්පසයෙන් සලකන විට කැමති නොවුනි. රහත් හිමිට දෙන්නේ යයි දුන් කිරිබත් පාත්‍රයේද තරහ සිතින් ගිනි අඟුරෙහිලා පුලුස්සා දැම්මේය. මේ දූෂිත කර්මයෙන් අපායෙහි පිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳේය. ආත්ම 500ක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනා. ඒ ಜಾති 500ෙහිම බඩ පුරා කෑයේ එකම දවසක්ය. කෑයේද ගැප්මල ගොඩකි. එයින් පසු තවත් ආත්ම 500ක්ම සුනකව ඉපදුනා. ඒ ಜಾති 500 හැම බඩ පුරා කෑයේ දෙකම දවසක. එදාද කෑයේ වමනය කළ බත් අසූචියකි. මනුලවද ඉපද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍රදේශයේම කටයුතු පිරිහි ගියේ. මිනිසුන් කාලකන්‍යා කවුදැයි සොයා මේ මව ගමෙන්ද පන්නා දැමීය. ඕතමෝ ඉන්නට තනක් කන්නට බතක් බොන්නට තියක් අඳින්නට වතක් යන්නට මගක් නොවූයෙන් දුකෙන් දුකටමපත් වූවාය. පසුව මොහු ලොවට බිහිකොට පයෙන් ඇවිදින්න හැකි වෙනකල් හදා කවලක් දී පාරේ අතහැර දැමීය. එදා සිට ඉඳුල්කා හැදුනේය. බලන්න සත්පුරුෂයනේ දිනක රහත් හිමි නමකගේ ලාභයක් වැලක් වූ පවින් බුද්ධාන්තරයක්ම දුක් දුන්නේය. එබැවින් කර්මයට බිය වෙත්වා. ජාතකට්ට කතා ලෝසක ජාතකය 209 වෙනි පිට. අවුරුදු 20000ක් මහානදම් කළ හිමි නමක් නාගයෙකු වූ කතා පුවත. ඒරකපත්ත නාගරාජ කතාව. කාශ්‍යප බුදුසසුනේ පැවිදි වූ මෙතුමා අවුරුදු 20000ක් මනා සිල්වත් පැවිදි ජීවිතයක් ගත කළ අතර දිනක් ගඟක අඟුලක නැගී යනුවේ එක් තැනක ඒරු ගසක් තිබී එහි කොළයක් ඇල්ලීය එය කැඩී අතට ආයේය. මෙහි ඇවතක් නොවුවද ඇවතක් වුණේ යයි. විනය නොදත් බැවින් කුකුස් කලේය. ඊට පිළියම්ද නොකලේය. අපවත් වන විට මෙය සිහිවි මහා නාග රාජයෙකු ඉපදුනේය. නම ඒරක පත්ත වේ. අප බුදු සසුන වනතුරු බුද්ධාන්තරයක් මේ තිරිසං ආත්මයේ ඉන්න වූයේ කොලයක් ඇදී පිළියම් කරගන්න බැරි වීමතේ. ඉතින් ලොකු වරදක් කළේ නම් කෙසේ බේරෙන්න දැයි නුවණින් සිතන්න. ධම්පද අට කතා 566 වෙනි පිට. දරුවන් නැති සිටුවරයෙකුගේ කතාවක්. එක ජීවිතයකදී මේ සිටුතුමා ධනය කෙරෙහි තෘෂ්ණාවෙන් තම සොහයුරාගේ එකම පුතු මරණයටපත් කළේය. ඒ හේතුවෙන් ඔහු නිරේහි වැටි අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳේය. මනුලව ඉපද තකරසකේ නම් පසේ බුදුරජුන්ට දන් දුන් පිනෙන් සත්වරක් සිටු තනතුර ලැබීය. නමුත් ඒ කිසිවරක ඔහුට දරුවන් නොවිය. දරුවන් නැති වත්ව ඔහු මලපසු රාජසන්තක විය. නැවත රෞරව නිරේහි ඉපදුනි. මෙසේ දරුවන් නැතිවීමට හේතු උක්ත කරුණ බව වදාළසේක. සංයුත්ත නිකායේ ဒုတိ ය පුත්තක සූත්‍රය. රජගහනුවර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා දිනක් මොහු බනාසා සෝවාන් විය. බනාසා යන විට අතරමඟදී අලුත වැදූ දෙනක් යන මියගිය අතර මේ අසන්නට ලැබුණු භික්ෂුන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට මතක් කළේය. ඔහු උපන් තැනත කුෂ්ඨ රෝගයේ හැදීමට పూర్ව කර්මයේද විචාලේය. ඔහු තවතිසා දෙවලෝ පන්වව තථාගතයන් වහන්සේ වදාළසේක. එසේම ඔහු පෙර ආත්ම භාවයකදී තගරසිකේ නම් පසේ බුදුරවුන් දැක කාරා කෙලගසූ පවින් නරකයේ පිද දුක් විඳ මෙලවදී රෝගයකින් පිළිනු බව දාලසේක. එබැවින් මෙය බලන සත්පුරුෂයෝ පවට බිය වෙත්වා. ධම්මපදට්ට කතා 292 වෙනි පිට. බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව මෙතුමා කෝකනදනම් මාලිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේය. ඔහු මාලිගාවේ පළමු එලිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් වෙලා මෙසේ සිතුවා. මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩිනස්සේක්වා. තථාගතයන් වහන්සේ තන්ට වැඩේ ආනන්ද හිමි ලවා අස්කරවා වැඩිසේක. කුමරු ඒවා විචාල කළ ඔහුට දරු සම්පත් අහිමිවා වදාලා. ඊට හේතු එක ජීවිතයක බිරිඳ හා නැවු නැගී යද්දී නැව මොහොඳපත් වීමේ දෙපළ අසල දූපතකට ගොඩ වුණා. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර තිබුණා. දෙවි ගෙයීමට වෙන කල යුතු දෙයක් නැති බැවින් මේ දෙපළ පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් වුණා. ඒ අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වුණා. එබැවින් සත්පුරුෂයනි මේ අනුව තමන් කරන කියන දේ ගැනද මදක් සිතා බලත්වා. ධම්මපදට්ට කතා 509 වෙනි පිට. මල්ලිකා දේවිය දින හතක් අපායට යෑමට හේතුව. මෙතුමිය සවැත් නුවර කොසල් රජුගේ අග්‍ර මහේශිකාව වේ. ඇය බොහෝ සදහැති අතර නිතර බණ ඇසෙන් දන් දීම් සිල් රැකීම් ධර්මයේ කටපාඩම් කිරීම ආදී පින්කම් කළාය. බුදුසසුනේ එක්වරක් පමණක් දීමට හැකි අසුදු අසද්දෘස මහා දාණයද 14 කෝටියක් වියදම් කොට දෙන ලදී. නමුදු මිය යන විට ඇය බල්ලකු හා සංවාසයේ යෙදීමෙන් කළ පව සිහිවි අපාගත විය. අපායේ ඉපදුනද කළ කුසල් බොහෝසෙයින් දින හතක් දුක් විඳ ඉන් චුත වී තුසිත දෙව්ලොව ඉපදී සිටන බව දාලසේක. රෝහිණී කුමරියගේ කුෂ්ඨ රෝගයට හේතුව අනුරුද්ධ හිමිගේ නැගණිය වූ රෝහිණී කුමරිය බලවත් කුෂ්ඨ රෝගයකින් පෙළෙන්නේය. එබැවින් ඇය මහත් දුකක් විඳින්නේය. පසු කාලයේදී මෙතුමිය අනුරුද්ධ හිමියන්ගේ උපදෙස් පරිදි තම ආභරණ මිලකොට දෙමහල් අසුන්හලක් කොට බුදුපාමොක් මහා සඟුණට පුදා නිතර පින් කළාය. ඒ පිණින් ඇගේ කුෂ්ඨ රෝගයේ සුව විය. මේ කුෂ්ඨ රෝගයට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ඈ පෙර බරණස් රජුගේ ආග මෙහෙසිය වී සිටියේදී අන්‍ය අන්තఃපුර ස්ත්‍රියක් කෙරෙහි ක්‍රෝධයෙන් කසඹිලියාපත් ගෙන්වා සුණුකොට ඇගේ නිදන ඇඳේද ගා තබා ඇගේ ඇඟටද දැමුවාය. එම ස්ත්‍රිය කසඹිලියා සුණු ඇඟට දැමූ කල තමා නිදන කාමරයේ වෙත දුවගොස් යහනේ පෙරලිණි. එහිද දමා තිබූ කසමැලියා පත් නිසා වේදනාව බලවත් වූවාය. මෙසේ ක්‍රෝධසිතින් අනුන්ට කළ විපත තමා වෙත විත් හොඳ නොවන කුෂ්ඨ රෝගයක් සෑදී සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයට පත් වූ බව වදාළසේක. ධම්මපදට්ට කතා 607 වෙනි පිට. කුණ්ඩදාන හිමි පසුපස කාන්තාවක් යෑමට හේතුව මෙම තෙරුන් වහන්සේ මහාන වූදා පටන් කාන්තා රූපයක් පසුපස එනු ලැබේ. මේ තෙරුන් නොදන්නා අතර අන්‍යයන්ට පෙනෙන්නාහ. මේ කාන්තාවක්සේ පසුපස යන රුව දකින මිනිස්සුද තෙරුන්ට නමනා බස් කියති. මේ දක්නා භික්ෂූන්ද දුස්සීල වාදයෙන් බනිති. තෙරුන්ට බන්දක් නොපෙනෙන බැවින් තෙරුන්ද අන් අයට මුසාවාදීන් දුස්සීලයන් යයි බනිති. පසුව තෙරුන් පසුපස කාන්තාවක් නොයන බව කර්ම බලයෙන් එවන්නක් පෙනෙන බව කොසල් රජු සොයාගත්තේය. තථාගතයන් වහන්සේ අතීත කර්මයේ වදාළසේක. මේ හිමි කාශ්‍යප බුදුන් කල දෙවියෙකුව ඉපිද සමගියෝසෝ දැනමක් ભેද කළේය. ඒ සමගි දැනම වඩින විට එක නමකට කැසිකිලි කිස කිරීමට අවශ්‍ය විය. එබැවින් කැලෑවට පිවිසියේය. ඒ භික්ෂුව කැසිකිලි කිස කොට එන කලගමේ දෙවියා කාන්තා වෙසක්ගෙන රෙද්ද හඳමින් අත්වල වැලි ගසා දමමින් කෙස්ද බිඳිමින් වටපිට බලමින් පසුපස ආවාය. මේ දුටු අනෙක් භික්ෂුව දුස්සීලවාදයෙන් චෝදනා කළේය. දෙදෙනාම බහිම්බස් විය පෝය කිරීමටද විරුද්ධ වූ කල දෙවියා විත් තමා කළ වරද කියා සමාව ගත්තේද පෙර තිබූ හිතවත්කම නැවත පෙරසේ ඇති කරගත නොහැකි විය. මේ පෙර ආත්මයකදී දෙවියෙකුව සිටියදී කළ පාපක්‍රියා බලයෙන් අවීචයේ පිද දුක් විඳ දැන්ද මෙසේ කර්මය පළදුන් බව වදාළසේක. මනෝරත පූර්ණේ නම් වූ අංගුත්තර නිකාය අට කතා 146 වෙනි පිටුව. කපිල මත්ස්‍යයාගේ කතාව. සවැත් නුවර අචිරවතී නදියෙන් කෙවුලම් පිරිසකට රන්වන් මත්ස්‍යයෙක් දැලට හසු විය. ඔහු ඒ රන්වන් මත්ස්‍යයා දැක සතුටුව කොසල් රජු වෙත ගෙන ගියහ. රජු බුදු සමදු වෙතගෙන ගියේය. මේ මාළුවා රංගුවම් පාට නමුදු. මුඛය විවර කළ කල්හි මහා දුගදක් පිටවේ. මේට හේතු විචාල කළ තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. මහරජ මේතෙම කාශ්‍යප බුදුසසුනේ පැවිදිව වරුදු 20000ක් මහානදම් කළ කෙනෙකි. එකල මොහෝ ත්‍රිපිටක ධාරී බහුශ්‍රත ධර්ම කතික භික්ෂුවක් වී සිටියේය. ඒ පරියාප්ති ධර්මයේ දරාගෙන සිටි බැවින් පිරිවරද බොහෝ විය. පිරිවර නිසා බොහෝ ලාභ සත්කාරද ලැබෙන්නට විය. හේතෙම බහොස්සුත මානයෙන් මත්ව ලාභ තණ්හාවෙන් මැඩුනේ යති පඬිත මානය බැවින් අකපද කැපලෙසද කැපද අකපලෙසද වැරදි සහිතද නිවැරදි ලෙසද නිවැරදි දේ වැරදි ලෙසද ධර්ම විනේ වරදවා කීය. එහිදී ලජ්ජී පේසල භික්ෂූන් ඔහු හැර දැමීය. පසුව හෙතෙම දුරාචාරයේ යෙදෙමි. කාශ්‍යප සම්බුද්ධ සසුනේ පරියාප්ති ධර්මයේ පසුබැස්සූ බැවින් කෙලෙසූ බැවින් අවීචි මහා නිරයේ උපදින්නේ. බුද්ධ සසුනේ පැවිදිව සිටි ඔහුගේ සොයුරු සෝදන තෙරුන් වහන්සේ රහත් වී පිරිනැවුණේය. භික්ෂුණී ශාසනයේ පැවිදිව සිටි සාධනී නම් ඔහුගේ මව තාපනා නම් වූ බාල නැගණිය මොහුගේ දෘෂ්ටිගෙන පේසල භික්ෂූන්ට අක්‍රෝෂ පරිභව කොට එම නිරයේම උපන්නේය. බුද්ධාන්තරයක්ම අවීචියේ පැසී පසුව අවීචියෙන් මිදී තිරිසං ආත්මයක් ලැබී මස්සයෙකු උපන්නේය. පෙරමහු කාශ්‍යප බුදුසසුනේ ධර්ම දේශනා කළ බුදුගුණ කීපෙනෙන් රන්වන් විය. භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ පවෙන් මුවෙන් දුක දහමන්නට වූ බව වදාළසේක. ධම්පදට්ට කතා 439 වෙනි පිට මහා කාල උපාසක ගුටිකා මරුම් කෑමට හේතුව මොහු බනාසා සෝවාන් වූ උපාසකතුමෙකි දිනක් රාත්‍රී බණ ඇසීමට දෙවුරමට ගොස් බනාසා උදෑසන දෙවුරන් වෙහෙර පොකුණකින් මොහොන සෝදමින් සිටියේය රාගයක් බිඳ වස්තුව පැහැරගත් සොරු ගේ හිමියන් ලුහුමදිනා කළ මහා කාල වූ ඉදිරියේ බඩු දමා පැන ගියහ පසුපස පන්නාහා ගිහිමියෝ ඒ බාණ්ඩ දැක නුඹ ගෙවල් පිඳිමින් බනාසන්න කුසේ හැසිරෙනු දැයි කියමින් හොඳටම ගසා මරා ගියහ. භික්ෂූන් මේ දැක නිවැරදි මිනිසාට පහරකා මේ යන්න වීම ගැන කම්පා වී බුදු සමිඳුර සැලකලේය. තථාගතයන් වහන්සේ මෙසේ වීමට හේතු වදාළසේක. මොහු පෙර ආත්මයකදී එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමි කර ගැනීමට ඇගේ නිර්පරාධ වූ ස්වාමියාට බොරු වරදක් පමනවා මැරුවේය. අකුසල කර්මය මතු වී මේ දිවියේ මෙසේ දුක් දී මැරෙන්නට වූයේ යයි වදාළසේක. ධම්මපදට්ට කතා 517 වෙනි පිට. සසර පුරුදු ඉදිරියට යන බව. දිනක් බණ ඇසීමට පස් දිනක පැමිණි අතර සිව් දිනෙකු මනාව බණ නොඇසීය. ඒ පිරිස අතර එක් තනත්තෙක් නිදි කිරා වැටුණේය. එක් තනත්තෙක් ගසක අත්තක් සලවමින් සිටියේය. එක් තනත්තෙක් බිම ඉරියඳමින් සිටියේය. එක් තනත්තෙක් අහස දෙස බලා සිටියේය. එක් තනත්තෙක් මනාව බණ ඇසීය. ආනන්ද හිමි අර සිව් දෙනා බණ නොවසන්නේ මන්දයි ඇසූ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ආනන්දයිනි හිඳගෙන නිදා සිටි තැනැත්තා 500ක් ජාතියෙහි සරප උපන්නේකි. ඉරියන්දිමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි ගැඩවිල්ල උපන්නේකි. අත්තක් සලෝමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි වඳුරු උපන්නේකි. අහස දෙස බලමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි නැකත් බලන්නේකි. මනාකොට බනාසමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි බ්‍රාහ්මණ උපන්නකි. එකල ඔවුන්ගේ සසර පැවැති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසේ කරති වදාළසේක. මෙසේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ වසලයා යයි කියා මිනිසුන්ට කතා කරති. ඊට හේතුවද 500ක් ජාතීන් බ්‍රාහ්මණව ඉපද සිටීමය. තවද රහත් හිමිනමක් මහා මඩවලෙන් පැනගොස් කුඩා මඩවලෙන් බැස යාමට හේතුවද උන්වහන්සේ පෙර ආසන්නයේ ආත්ම ගණනාවක්ම වඳුරු එපදී ඇති බැවිනි. මෙසේ මකීකරු වීම, ස්ත්‍රීන්ට රැවටීම, මෝඩ ක්‍රියා කිරීම, කලගුණ සැලකීම, නුවණෙන් කටයුතු කිරීම ආදී බොහෝ ගුණාගුණ සසර පුරුදු ලෙස ඉදිරියට එන බව ජාතක කතාව අනුව පෙනේ. බොහෝ කතාවල මහණෙනි දැම්පමණක් නම් මොහ පෙරත් මෙසේ කලේ යනාදීන් ලෙස දක්වා ඇත. ඒ අනුව පුරුදු ඉදිරියට යන බව වටහාගෙන කුසල ක්‍රියාවලම නිරත වෙත්වා 55 වසක් අසූචිකා ජීවත් වූ මිනිසෙ මොහු නමින් ජම්බුක ආජීවකයාය මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයි අසූචිය වෙන කිසිවක් නොකයි මේ නිසා දෙමාපිය ආජීවකයන්ට බාර දුන්නේ එහිදී ආජීවකයෝ තල්ලැටයක්ගෙන මොහුගේ කෙස් එක එක උගුලා දමා මොහු මහාන කලීය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත්‍රව සිටිති. වස්ත්‍ර නොවඳිති. ඇඳක නොසතපෙති. බිමම නිදති. දිනක් සුගතයන් වහන්සේ මොහු සිටන තැනට වැඩ එහි එක් තැනක් නවාතැන්ගෙන මොහු දමනය කළසේක. එහිදී ඔහු මෙසේ වීමට කළ పూర్ව කර්මයේද වදාළසේක. පෙරමහු කාශ්‍යප බුදුසසුනේ පැවිදිව සිටියදී දායකයන් කෙරෙහි බොහොම කුළුපගව විසීය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සලුවක්ද පුදා පසුව කෙස්රවුල් බෑමට කරන වෑමියන් හා නිදන්ට ඇඳක්ද ලබා දුනි. නේවාසික භික්ෂුව මේට හිතරි දවාගෙන ආගන්තුකව වැඩි රහත් හිමි නමට බැන වැදුනේය. එවත්නි ආගන්තුකය නොබට සුදුසු කෙළඹියාගේ බතනවේ අසූචි කැමතය. කරණ වෑමියා ලවා කෙස්රවුල් බෑම නොව තල්ලැටයක්ගෙන කෙස්රවුල් ගලවා දැමීමය. දායකයන් දුන් රෙදි හැඳීමට වඩා නග්නව වැදීම වටින්නේ. ඇඳෙහි නිදීමට වඩා බිම හැඳීම කළ යුතුය යනාදී ලෙස ගරිහා කළේය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව කරගන්නා බැවින් නොකියාම වැඩිසේක. එදා මේ කරගත් අකුසලය නිසා මැරී ගොස් අවීචි මහා නිරයේ ඉපද. අප බුද්ධ ශාසන කාලය වෙනතෙක් බුද්ධාන්තරයක්ම එහි මහත් දුක් විඳේය. එයින් චුතව දැම්මේ මිනිස්ව ඉපද 55 වසක් අසූචිකා ජීවත් වීමට සිදු වූවා යයි තථාගතයන් වහන්සේ වදාළසේක. ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කළ ආක්‍රෝෂ හතරම තමන්ට විපාක දෙන ලදී. පසුව මේ ජම්බුක ආජීවකයා බනාසා සිව් පිළිසිඹියා ලාභී මහරහතන් වහන්සේ නමක් වී පැවිදි විය. බලන්න පින්නතුනි අවුරුදු 20000ක් පිරූ ශ්‍රමණ ධර්මයේ කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරන්න බැරි වුණා. අපායේ ඉපිද දුක් විඳා අසූචිකා නග්නව ජීවත් වන්නෙක් වුණා. පසු අවුරුදු 20000ක් තුල පැවිදි පිරූ පාරමී මතුවී රහත් බවද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම්ගෙන කල්පනාකාරීව ජීවත් වීමට පෙළඹෙත්වා. ධම්මපදට්ට කතා 301 වෙනි පිට. ලකුණ්ඨක බද්දිය හිමි මිටිවි ඉපදීමට හේතුව මෙම හිමියෝ රහතන් වහන්සේ නමකි. නමුත් බොහෝ මිටි බැවින් බොහෝ නොහික්මුන්නන්ගේ කෙලි කවටකම් සමච්චල් කිරීම ආදියට ලක් වූහ. තථාගතයන් වහන්සේ දිනක් මේහිමි මිටිවි ඉපදීමට හේතු වදාළසේක. පෙර කාශ්‍යප බුදුසසුනේ මහත් ධන පරිත්‍යාගයක් කොට බොහෝ දෙනා එකතුව කරන්න ගිය චෛත්‍ය පින්කම මෙතුමා මෙදිහත් වී පින්කම කුඩාවට කරවිය. යොදුන් 7කට හදන්න සූදානම් වූ චෛත්‍ය යදුනකට කිරීමට යෝජනා කළේය. ඒ හේතුයෙන් මෙසේ බලන්නට අප්‍රසන්න ලෙස නින්දාවට සුදුසුසේ මිටිවී ඉපදුන බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයනි අනුන්ගේ පින්කම් බාල නොකෙරෙත්වා. උපදාන පාළිය 541 වන අපදානය. මොගලන් හිමි සොරුන්ගෙන් මරුන් කෑමට හේතුව මොගලන් ස්වාමින් වහන්සේ අප බුදුසසුනේහි ශ්‍රුද්ධිලාභීන් අතර අග්‍ර වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වේ. නමුදු තීරතකයන්ගේ අල්ලස් දීම නිසා සුරුන් විසින් කාලසිලා පර්වතයේදී දේහය හාල්ලට ගණට කුඩු කළේය. මෙසේ සුරුන්ගේ පහර කෑමෙන් විනාශ වීමට හේතුව පෙරෙක් ජීවිතයක බිරිඳගේ කේලම් මසා තම නිර්පරාධ දෙමාපියන් කැලයට ගෙන ගොස් මරා දැමූ පාපක්‍රියාව බව වදාළසේක. විසුද්ධි විලාසනේ නම් අපදාන අට කතා 207 වෙනි පිට. සීවලේ මහරහතන් වහන්සේ බොහෝ කාලයක් මෞකුස දුක් විඳි කර්මය මේ හිමිට අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් මෞකුස හිර වී දුක් විඳීමට සිදුවිය. මෞතුමිය වූ සුප්පා වාසාවටද මෙතරම් කාලයක් දරුකුස දරා සිටීමට විය. අවසානයේ දින 7ක් දරුගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළසේක. සීවලී හිමියෝ පෙර රජකුව සිටියේදී දුර්වල රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේය. නමුදු ඒ කුඩා රට අල්ලා ගැනීමට නොහැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා සත් අවුරුද්දක සත් මාසක් රකවල්දා සිටියේය. නමුදු රට අල්ලාගත නොහැකි වූ අතර මවගේ උපදේශ පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමගද වසා දැමීය. පසුව රටවැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුයෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව මව දුන් උපදේශ හේතුයෙන් මවට දේ කර්මය ආභව වදාළසේක. එබැවින් සත්පුරුෂය බලය නොමකට නොයදවා ගනිත්වා. අසාත රූප ජාතකය. සූචිලෝම යක්ෂයා වූ භික්ෂුව බුදුරජුන් ජීවමාන කාලයේහි ගයා ප්‍රදේශයේ සූචිලෝමනම් කරකස වූ ඉදිකටු බඳ ලෝමගස් ඇති යක්ෂයෙක් විය. දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ භවනට වැඩ ඔහු দমনය කොට සෝවාන් ඵලයේ පිහිටුවා වදාළසේක. පෙරපිරු පාරමී ඇති මොහු මෙලෙස ඉදිකටු බඳ ලොම් ඇති යක්ෂයෙක් වීමට හේතුව මෙසේ වදාළසේක. මොහු කාශ්‍යප සම්බුදු සසුනේහි භික්ෂුවක්ව සිටියේදී දිනක් දිගු මාරකයක පැමිණ බොහෝ ඩහදිය දා තිබුණේ. ඒ භික්ෂුව ඇඟ පිරිසිදු කර නොගෙන ඇඳට තම ඇතරිල්ලක්ද නොගෙන සාංගික ඇතරිල්ල මත අනාදරව ඇලවුණා. වසර 20000ක් පැවිදි දම් පිරුවත් මේ වරද මතු වී දහදියේන රෝම කූප විදිකටු බඳු යක්ෂයෙක් වී ඉපදුනි. ඒ දිවියේද සසරදී පිරූ පාරමී ඇති බැවින් මගඵල නිවන් සුවද ලැබූසේක. මේ සඳහන් කළේ සාරත්ත ප්‍රකාශනයේ නම් සංයුත්ත නිකායට කතාවේ 233 වෙනි පිටුව අනුවය. නමුත් සුත්ත නිපාතට්ට කතාවේ 271 වෙනි පිටුවේ මොහු පෙර උපාසකයෙකු වී සිටියදී බණ ඇසීමට ගොස් සංඝ සතු ඇතරෙලි කිලිටි කළ පවින් ඉහත ආත්මය ලැබූ බව පෙන්වා ඇත. කරලෝම යක්ෂයා වූ උපාසකතුමා. මොහු සූචිලෝම යකුගේ මිත්‍රයෙකු යක්ෂයෙකි. මොහුගේ ශරීරය අතිශයින්ම කරකසසේම විසමද විය. එසේ වීමට හේතුව හෙතෙම කාශ්‍යප බුදුසසුනේ උපාසක මහතෙක් වී සිටියේදී විහාරයේහි විසිතුරු ලෙස සාංගික ඇතිරිලි බිම අතුරා තිබූ අතර එහි තමාගේ උතුරු සළුව එලා නොගෙන නිකම්ම වාඩි විය. එසේම සංඝසතු තෙල් සහිත අතින් තම සිරුරද පිරිමදින්න යයි කීවේය. එසේ සංඝසතු තෙල්ද පරිභෝග කළ බැවින් මෙසේ කරකස වූ ශරීරයක් ඇති යක්ෂ ආත්මයක් ලැබූ බව වදාළසේක. මෙහි සඳහන් කළේ සංයුත නිකායට කතාවේ සූචිලෝම සූත්‍ර වර්ණාව අනුවය. පරමත ජෝතිකානම් සුත්ත නිපාතට්ට කතාවට අනුව සංගසතු තෙල් නවිචාරාගෙන තමාගේ ඇඟේ ගාගත් පවෙන් මෙසේ වූ බව කියා ඇත. උත්තරනම් සාමණේරයන් වහන්සේ උල තැබීමට හේතුව. දම්සෙනව සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ උන්වහන්සේ දිනක් සරියුත් මහරහතන් වහන්සේ ලෙඩ වී ඊට බෙහෙත් සෙවීම සඳහා වැඩියේය. මගදී දිය කඩਿੱත්තක් දැක මුව දෝවණය කරද්දී ගම්දරුවන් ලොහු බඳිනා හොරු පිරිසක් මුදල් පොදියක් පාත්‍රයට දා ගියේය. ගම්දරුවන් පාත්‍රයේ තිබූ මුදල් පොදිය දැක සාමණේරයන් වහන්සේට පහර දී වස්සකාර බමුණාට පෙන්වා. ඔහු වන පරිදි උල තියන්න නියම විය. වස්සකාර බමුණාගේ දුව පෙර විවාහ කරගන්න කියද්දී විවාහ කර නොගත් බැවින් මෙසේ නොයිමසා උලත වීමට ඔහු නියම කළ බව දත යුතුය. දූෂිත නීතියන් උලත බන ලද මුන්වහන්සේ ශරීයොත් හිමිට බෙහෙත කෙසේ ගෙන යනුවේදයි සිටිය. මේ නුවණින් දුටු ශරීයොත් මහරහතන් වහන්සේ සුගතයන් වහන්සේට මේ දන්වා පිරිසාහිතට වැඩිසීක. එහිදී මෙසේ විපාක දීමට කළ අතීත කර්මය වදාළ අතර උත්තර හිමියෝ දෙසුම කෙළවර රහත් විය. පෙර මුන් වහන්සේ කුඩා ළමයෙකු සිටියේදී කොහඹ කූරක්ගෙන මැස්සේ කුල තැබූ කර්මය හා තම මෑණියන්ට පෙර එක ජීවිතයකදී තරහගෙන ඔබ දවසක් කුල තබාවායයි කළ ශාපයේද යන මේ කර්ම දෙක හේතුයෙන් 500 වාරයක් මෙසේ කොහඹ උල්ලුඩ දිනයක් මුළුල්ලෙහි තවන ලද බව දාලසේක සද්ධර්මා අලංකාරය 197 වෙනි පිට පద్මාවතී දේවියගේ තබන පියවරක් පාසා මල් පිපෙන පින නැතිවීමට හේතුව මෙතුමිය පෙර කාශ්‍යප බුදුසසුනටත් අප බුදුසසුනටත් අතර කාලය තුල එක් ජීවිතයක කිරීට වච්චගේ දුව උම්මාදන්තේ නම් දාසියක් විය දිනක් කුඹුරෙහි කුරුල්ලන් එළවමින් සිටියදී පසේ බුදු කෙනෙක් දැක පැහැදී විලඳහා නෙළුම් මලක් පුදා පැතුමක් කළාය මේ විලඳ ගණනට දරුවන් ලැබෙන්නත් ඒ අය පසේ බුදුන් වහන්සේ ආબોධ කරගත් ධර්මය ආબોධ කරගත්තෝ ගන්නෝ වෙන්නත් මතු තමා සියලු ස්ත්‍රීන්ට වඩා රූමතියක් වී ඉපදෙන්නත් පැතුවාය නෙළුම් මල පිදූ පිණි තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපේවායිද පැතුමක් කළාය. පසුව පසේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී පසේ බුදුරජාණන් වහන්සේට නෙළුම් වලින් කවර ප්‍රයෝජනයක් ඇද්දැයි සිතා දුවගොස් නැවත නෙළුම් මල ඉල්ලා ගත්තීය. පසුව නැවත සිතන්නේ පසේ බුදුරජාණන් වහන්සේට නෙළුම් මල අනවශ්‍ය නම් ගෙන නොයනු ඇත. එය ගෙන ගියේ ප්‍රයෝජන ඇති බැවිනේ සිතා නැවත දුවගොස් ඒ මලදී සමාව ගන්නා ලදී. මෙතුමිය කළ පැතුම් සියල්ල පත්මාවතී නමින් උපන් ජීවිතයේ පළදුන් අතර රාජ මහේසිකාවක්ද වූවාය. ඇය තබන පියවරක් පාසා නෙළුම් මල්ද පිපුණේය. පසු කලක ඇය රජුට එපා වී යවූ අතර තබන පියවරක් පාසා නෙළුම් මල් පිපෙන බවද නැති විය. මෙසේ වීමට හේතුව එදා ඒ නෙළුම් මල පුදා නැවතගත් බැවින් බව දත යුතුය. පසු කලෙක නැවත රජ මෙහෙසිය වූ අතර පෙර තිබූ ඉසුරුමත් දිවිය නැවත ලැබුවාය. ඊට හේතුව ගත් නෙළුම් මල නැවත පිදූ බැවින් යයි දත යුතුය. සද්ධර්මා ලංකාරය 172 වෙනි පිට. නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාල ගමක අනාතව ඉපදීමට හේතුව පෙරේක් දිවියක දඹදිව ධර්මාශෝක රජුද ලංකාවේ දෙවන පෑතිස් රජුද නීග්‍රෝධ සාමණේරයන් වහන්සේද මේ පැන විකුණා දිවිගෙවන පවුලක ඉපදුණු අතර එහි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගිලන්ව සිටිහෙයින් ඒ සඳහා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ පැන සොයාගෙන වැඩිසේක බාලසොයුරා මේ පැනි කලයක්ගෙන පාත්‍රයේ උතුරා යන තරම් පුදා දඹදිව අධිරාජ්‍ය කිරීමට පැතුවේය සොයුරන් තිදෙනා හවුලේ කරන වෙළඳාමක් බැවින් වැඩි මහලු සහෝදරයා මේ ආසා හිස මුඩු කළ ෂැඩොලන්ද ඇත එබැවින් මොහු මේ පැණි කලය චණ්ඩාලයකට දෙන්නට ඇතැයි ගරිහා කළේය මේ දානය ගැන දැනගත් දෙවැනි අයියා කීවේ නුඹේ ඔය පසේ බුදුහාමුදුරුව අපට අවශ්‍ය නැත මොහොදින් අතර දමාපියයි කීය පසුව බාල සොහයුරාගේ පසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණා වාසා පින දන මොදන් විය. නමුත් මුලදී දොස් නැගී බැවින් එහි විපාක මෙසේ විය. ශ්‍රද්ධාවෙන් මේ පැණි පුදා දඹදිව අධිරාජයා වීමට පැතූ බාල සොයුරායේ පිනෙන් ධර්මාශෝක අධිරාජයා විය. පසේ බුදුරජාණන් වහන්සේට නැති තැන නමුදු චණ්ඩාල වාදයෙන් බැන්න වැඩිමහල් සොහොයුරා එකල සැඩොල් ගමක් මැද නුගගසත් මුල අනාථව ඉපිද පසුව පැවිදිව නීග්‍රෝධ මහරහතන් වහන්සේ විය. නුඹේ පසේ බුදුරජාණන් වහන්සේ මොහොදින් එතරට දමවයි කී දෙවන අයියා. ඉන්දීය මොහොදෙන් වෙන් වූ ලංකා තලයේ දෙවන පෑතිස් රජු විය. එබැවින් සත්පුරුෂයෙනි තමා කරන කියන දෑ බොහෝ කල්පනා කොටම කර කියත්වා මහා වංශයේ 21 වෙනි පිටුව ස්වර්ණතිලකා කුමරිය සැඬල් කුලයක ඉපදීමට හේතුව මෙතුමිය දිනක් මව සමග ලංකාවේ අබේගිරි චෛත්‍ය බැඳීමට ගොස් මල් අසුන අපිරිසිදු බැවින් ඒ පිරිසිදු කිරීමට පැන්ගෙන ඒමට මව ගිය අතර මෙතුමිය ඒ අපිරිසිදු මල් ආසනයේ නමුදු සිත පහදවාගෙන ගෙනා සීල මල් පුදා දුටු දුටු පුරුෂයන් වසඟ කරවන රූප සම්පත් පැතුවාය. මෞතුමිය දියගෙන විත් බලන කල අපිරිසුදු මල් ලසුනේම මල් පුදා ඇති බව දැක තම දුවට සැඩවුල් කෙල්ල යයි ක්‍රියා කළ වරදට දොස් නැගීය. ඈද තම මවට කිපි චණ්ඩාල කෙල්ල නම් ඔබමයි කියා කීවාය. පසු කලෙක මේ දුව දඹදිව මදුරා නුවර වීණා වාදනය කරන සැඩල් කුලයක උපන් අතර දුටු දුටු පුරුෂයන් වසඟ කරන රූප සම්පත්තියක්ද ලැබුවාය. ඈ ලබා ගන්නට නොහැකි වූ රජදරුවන් පස් දිනක් සියදිවි නසා ගත්තා. අවසානයේ ඇයටද රූප සම්පත්තිය නිසාම මැරෙන්නට වූාය. එබැවින් තම මව්පියන්ට නොබැනිය යුතු අතර කරන පැතුම්ද මෙලෙස Tamanටත් අනුන්ටත් දුක් දෙන පැතුම් නොවිය යුතුය. සද්ධර්මාලංකාරය 363 වෙනි පිට. කැලණිතරුන් වහන්සේ කකියන තෙල් කටාරමකට දමා මරන්න හේතුව මේ තෙරුන් වහන්සේ කැලණි වෙහෙරෙහි විසූ අතර කැලණි තිස්ස රජුගේ බිසවහා උත්තියනන් යුවරජ අතර නොමනා සම්බන්ධයක් තිබුණේ. මේ දැනගත් රජු ඔහු මරන්න සොයද්දී ඔහු පැනගොස් සැඟවී සිට තරුණයෙකු හිතවත් කරගෙන ඔහුට සිවුරු පොරවා රජ දේවියට හසුම්පතක් දෙන්නේ යයිදී එවන ලදී. මේ හොර පැවිද්දා කැලණි තෙරුන් වඩිද්දී පසුපස ගොස් දන් වළඳා එන ගමන් දේවියට ගන්න පෙනෙනසේ හසුම්පත හෙළීය. ඒ දුටු රජු එයගෙන කියවා කිපි මේ කැලණි තිස්ස තෙරුන් ලියා පොඩි නමාත විසවට දෙන ලද්දක් යයි සිතා තෙරුන් තෙල් කටාර මේලා ගිනි ගසා මරවන්නට නියෝග කළේය. තෙරුන් වහන්සේ රහත් බැවින් එහි බද්ධ පරියන්කෙන් සිට මෙසේ වීමට හේතු වූ අකුසලයේ බැලූසේක. තෙරුන්නක ආත්මයක ගොපලු දරුවෙකුව සිටියේදී කිරි උණු කරන විට මැස්සකු අල්ලා දමා කකාරා මරු අකුසලයේ දැක මෙය නැවැත්විය නොහැකි කර්මයකයි දැන එහිම පිරිනවනුස්සේක පසුව දෙවියන් කිපී මොහොත ගොඩගලා රජුගේ දුව බිලිදී ඇය විහාර මහා දේවියයි රුහුණට ගොඩ බැස්සාය පින්නතෙන මැස්සකු මරු කර්මය මෙතරම් බරපතල නම් වෙන සතෙකු මැරුවොත් කොහොම විපාක දෙයදයි සිටිය යුතුය. සද්ධර්මා ලංකාරය 446 වෙනි පිටුව. සාලිය කුමරුගේ ආදරවන්ති අශෝකමාලා සඩොල් කුලයක ඉපදුනේ ඇයි? දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු නිතරම දානමය පුණ්‍ය කර්ම කිරීමට සිත නැමුණු කෙනෙකි. නමුත් විවාහ කරගත්තේ අතිශයින්ම ප්‍රියකර වූ රූ සපුවකින් යුත් සූසටක් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හැවි අශෝක මාලා නම් සැඩළු කුමරියක් වේ. ශාලිය කුමරු ඇයට බැඳිපෙම නිසා රජසපද අතහැරියේය. මතු මෛත්‍රී බුදුසසුනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්ම වරදන නම් එකම පුත්‍රයාව ඉපදින්නේද මේ ශාලිය කුමරුය. මෙතුමාගේ බිරිඳ සැඩල් කුලයක ඉපදීමට හේතුව නම් ඇය පෙර මේ ලක්දිව සුමනා නමින් ඉපිද තරුණකව සිටියදී දිනක් ඉඳුල් ඉහිරවා ආහාරගෙන ඇති බව දුටුවගේ මෞතුමිය. ඈට ෂැඩෝල් කෙල්ල තෝ කුමක් නිසා මේ අපිරිසිදු කරන්නේ දැයි දොස් නැගිය. එහිදී සුමනා වූ මව කෙරෙහි කිපි චණ්ඩාල කෙල්ල නම් මානව මෑණියන්මය කීවාය. මෙහි විපාක වශයෙන් ඇය මේ ජීවිතයේ ෂැඩල් කුලයක ඉපදුන බව ධර්මයේ දක්වා ඇත. සද්ධර්මා ලංකාරය. දාසක හිමි දාසියකගේ කුස ඉපදීමට හේතුව මේ ස්වාමින් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ ගෙදර බැල මෙහෙවර කරන දාසියකගේ කුස ඉපදීමට හේතුව මෙසේය. පෙර මෙතුමා කාශ්‍යප බුදුසසුනේ එක් මහරහතන් වහන්සේ නමකට උපස්ථාන කළ අතර දිනක් යම්කිසි සුළු වැඩක් තෙරුන් වහන්සේ ලවා කෙරෙව්වේ. ස්වාමීනි, ඔතන තියෙන පොත අරන් දෙන්න කියා කියන්නා වගේ ඒ කරගත් අකුසල කර්ම බලයෙන් අප බුදුසසුන කාලයේ 16ක කුස උපන් බව දක්වා ඇත. එබැවින් පැවිද්දම් භජනය කිරීම බොහෝම පරිස්සමෙන් කළ යුතු වැඩක් බව දත යුතුය. පරමත්ත දීපනේ නම් තේර ගාථා අට කතා 69 වෙනි පිට. අඩ කාසියගේ විශිෂ්ට රූප සම්පත් ලැබීමට හා ගණිකාවක් වීමට හේතුව. මෙතුමිය රජගහනුවර අභිරූපමත් කාන්තාවක් වූවාය. ඇගේ විශිෂ්ට රූප ශෝභාව නිසාම ඇය සියලු රජ දරුවන්ට පරිභෝගයට ගැනීමට ගණිකාවක් කොට තබන ලදී. ඇය මෙසේ බෙහෙවීම පරාදීන වූ ජීවිත වෘත්තියක නියැලීමට හේතුව මෙසේ දත යුතුය. මෙතුමිය පෙර කාශ්‍යප බුදුසසුනේ පැවිදිව මනාව බඹසර ආරක්ෂා කළ අතර එක් දිනක් රහත් භික්ෂුණියකට ගණිකාවයයි ආක්‍රෝෂ කළ පවින් නිරයෙහි පැසී පසුව මෙකල මෙසේ පරාදීන පහත් ජීවිතයක් ලැබුවාය. කාශ්‍යප සසුනේ බඹසර රැකි පිණින් විශිෂ්ට රූප සම්පත් ලැබුවාය. දූතේන උපසම්පදාව ලැබුවේද මෙතුමිය. පසුව සසුනේ පැවිදිව රහත් වූවාය. අපදාන පාළියේ අඩ්ඩකාසී තේරි අපදානය. සාතාගිර හේමවත නැමැති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම කාශ්‍යප බුදුසසුනේ බොහෝම මිත්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි වුණා. දෙදෙනාම තරුණ කාලයේ හිම පැවිදි වූ බැවින් ග්‍රන්ථ දොරය හැදෑරුවා. ප්‍රകൃතියෙම ප්‍රඥාවන්ත වූ මේ දෙදෙනා වහන්සේ නබෝ කලකින්ම ත්‍රිපිටකධාරී වික්ත බහුශ්‍රත භික්ෂූන් දෙනමක් වුණා. එසේම විනය විනිශ්චයද අති දක්ෂ වුණා. එක එක නමට 500 ගණනේ දහසක් පිරිවර භික්ෂූන් ද වුණා. එනමුදු අවාසනාවක මහිමය අධර්මවාදී දුස්සීල භික්ෂූන්ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්න වුන් වුණා. දිනක් සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්සීල භික්ෂුවකට චෝදනාවක් එල්ල වී ඒ විනිශ්චය කිරීමේදී ලාභ සත්කාර වලට ගිජු වී ධර්මයේ විනා විනය ශාස්ත්‍රු ශාසනයේ වසා බුදු සසුන නොරක පුද්ගලයන් රකිමින් අගතිගාමීය විනය විරෝධී වේ ප්‍රශ්නේ විනිශ්චය කළා. ඒ හේතුවෙන් දුස්සීල භික්ෂුව ආරක්ෂා වුණා. සිල්වත් භික්ෂුව හඬමින් පරාදීනව යන්නට ගියා. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජු වී මෙකල අධර්ම ක්‍රියාව නිසා ඒ මහා තෙරුන් දෙනම ඇතුළු ඊට පක්ෂ වූ පිරිවර දාහක් දෙනාටම දෙව්මිනිස් යෝනියක උපත ආවරණය වුණා. යක්ෂයන් විපන්නා. වැඩිහිටි භික්ෂුව හේමවතනන් යක්ෂයා වුණා. අනිත් මහ තෙරුන් ශාතාගිර නම් යක්ෂයා වුණා. අධර්මවාදී දාහක් භික්ෂූන්ද පිරිවර යක්ෂයන් ඉපදුනා. මේ අයට පෙර පැවිදිව සිටියේදී ඌටන් කළ දායක පින්නතුන් දෙවොලව ඉපදුනා. මේ යක්ෂයන් ඒ කරුණ දැක මහත් ලැජ්ජාවටපත් වුණා. මේ මහ පොළව එක යොදුනක් ගව් තුනක් වැඩෙනතුරු අප බුදු සසුන දක්වාම යක්ෂ ආත්මයෙන් අත් මිදෙන්න බැරි වුණා. දිනක් තථාගත ධර්ම ශ්‍රවණය කොට පෙරපිරු පාරමී ඇති බැවින් මේ දෙයක්ෂයන් ප්‍රධාන පිරිවර 1000ක් යක්ෂයන් සෝවාන් වුණා. නමුත් අදටත් යක්ෂ යෝනියෙහිමයි. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයන් නොරැක සම්බුදු සසුනම රකිත්වා. පරමත්ත ජෝතිකා නාම සුත්ත නිපාතට්ට කතා. හේමවත සුත්ත වනනා. 148 වෙනි පිට. මොවින් දුගද පිට වෙන රූමතිය. මෙතුමිය කාශ්‍යප මහරහතන් වහන්සේගේ පුරාණ දූතිකා වූ බද්දා කාපිලානිය වේ. මේ පච්චිම දිවියේ නොව පෙර එක් ජීවිතයක ඇයට විපාක දුන් කර්මයක් පෙන්වා ඇත. මෙතුමිය තරුණියක්ව විවාහ වී සිටියේදී ස්වාමි පුරුෂයාට වෙන්කොට තබන ලද ආහාර කොටස නිවසට වැඩි පසේ බුදුරජාණන් වහන්සේ නමකට ස්වාමි පුත්‍රයාගේ නැගණිය විසින් පූජා කරන්නට යෙදුණා. ස්වාමි පුත්‍රයා ඇයට සතුටු නොවන බැවින් ඔහු කෙරෙහි ඇති බලවත් ආදරය නිසා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ඒ දන් කොටස නැවත අරගෙන තම ස්වාමියාට පිළිගන්නවා. එහිදී ඔහු ඒ දන නැවත පසේ බුදු හිමිට පිදුවා. මෙට තරහගත් මෙතුමිය පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තිබූ දානය විසිකොට පාත්‍රයට මඩ පුරවා දුන්නා. ස්වාමියාගේ නැගණිය දාන පාත්‍රය දෙන විටද තමා මේ මඩපිරු පාත්‍රය දෙන විටද ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ මුහුණේ වෙනසක් නොවුණා මේ දුටමය කම්පා වී සමාවගෙන පාත්‍රය නැවත සුවඳතියෙන් සෝදවා ඊතා මියුරු දානයක් පූජා කළා නමුත් කළ කර්මයට විපාක ලෙස එතුමියගේ මුවින් දුගද වහණය වන්නට වූ බව සඳහන් වේ සුප්පිය රහතන් වහන්සේ පහත් කුලයක ඉපදීමට හේතුව මේ ස්වාමින් වහන්සේ පෙර කාශ්‍යප බුදු සසුනේහි පැවිදි වී බහුශ්‍රත භික්ෂුවක් විය. එසේම ගිහි කල ශාස්ත්‍රීය කුලයක උපන්නෙක්ද වේ. එබැවින් ಜಾති මදයෙන් හා සුත මදයෙන් මත්ව තමා උසස් කොට අනුන් පහත් කොට සිතමින් කටයුතු කළ අතර ඒ අකුසල බලයෙන් සවැත් නුවර මෙනේ දවන කනත්තවල් බලා ගන්නා කුලයේ ඉපදුණු අතර සුප්පියයි නමින් තබන ලදී. තම මිත්‍ර සෝපාක හිමිගෙන් බණ ආසා පැවිදිව විදසුන් වඩා පසු කලක රහත් වූයේය. පරමත දීපනේ නම් තේර ගාථා අට කතා 92 වෙනි පිට. සමිතිගොත්ත හිමිගේ ශරීරය කුණ වී වැగిරෙන්නට හේතුව මේ ස්වාමින් වහන්සේ පෙර පසේ බුදු කෙනෙකුට මේ බුදු ශ්‍රමණයා ඇඟකුණ වී ඇති බැවින් ඇඟවසා පොරවා යන්නේහි යයි හඟමි කියා දෝෂාරෝපණය කිරීම හේතුවෙන් බොහෝ කල නිරේ පැසී කාශ්‍යප බුද්ධ කාලයේදී පිරිවැජියෙක් වී සිටියේදී සිල්ලත් උපාසක මහතෙකුට නුඹ කුෂ්ඨ රෝගියෙකු වන්නේහි යයි කියා ආක්‍රෝෂ කළේය. නාන තොටුපළෙහි තබන ලද සුණු ශබන් ආදියද විනාශ කර දමන ලදී. එහි විපාක ලෙස නිරෙහි පැසී දුක් විඳ මනුලව ඉපිද බුදු සසුනේ පැවිදි වී සිටියේදී මහා කුෂ්ඨ රෝගයක් වැළඳී ඇඟ කුණ වී දිය වී වැగిරෙන්නට ගත්හ. ගිලන් භික්ෂූන්ගේ සුවදුක් බැලීමට ගිය සරියොත් මහරහතන් වහන්සේ මේ භික්ෂුව දැක යාවතා කන්ද පවත්තිනාම සබ්බන් දුක්ඛමේව වේදනා දික්ඛන්දේසු පන අසන්තේසු ඒව නත්ති දුක්ඛං ඇවැත්නි යම්තාක් ස්කන්ධයන්ගේ පැවැත්ම වේද ඒ තාක් මේ ස්කන්ධයෝ සියල්ලම දුක්මය යම් විටක වේදනාදී ස්කන්ධයන් හෙන පැවැත්ම වූයේද එහි දුකද නැත්තේය වේදනා විදර්ශනා කමඨහන වඩා වැඩි අතර උන්වහන්සේ කමඨහන වඩා රහත් විය. තේරගාත අට කතා 175 වෙනි පිට. ආනන්ද ස්වාමින් වහන්සේ පෙර જાතියකදී කාන්තාවක් විපදීමට හේතුව අප බුදුසසුනේහි සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුශ්‍රත අග්ග උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේද පෙරෙක් ජීවිතයක ධනවත් රන්කරුවෙක්ව සිටියේදී පරදාර සේවනයේ යෙදී බොහෝ දුක් විපාක වින්දේය. එදා රන්කරු කාලයේ කලා වූ පාප කර්මය අලුයට ගෙනිමෙන් අවකාශයක් නොලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටු පුත්‍රයෙක් උපන්නේය. එහිදී කල්යාණ මිත්‍ර ඇසුර ඇති බොහෝ කුසල කර්ම කළේය. නමුත් පෙර රන්කරු කාලයේ කළා වූ පරදාර කර්මය අලු යට ගෙනෙමින් මතුවී ඒන් චුතව රෝරුව මහා නරකයේ බොහෝ කාලයක් පැසුනේය. බොහෝ දුක් විදේයින් චුතව පරදාර කර්මයේ පාක වශයෙන් මහත් බල සම්පන්න ගල්වල යොදන්නා වූ උදුරන ලද බීජ ඇති ගවයෙක් වෙලා පන්නේය. ඒඳ මැරී ගොස් වනයේ වඳුරු යෝනියේ පිද උදුරන ලද ඵල ඇත්තේ දුක් විඳේය. ඉන් මැරී ගොස් දසන්න රට මහත් බලවත් ගොනෙක් වී බිජුවට උද්දරණය කොට දෙනුම් ගැප් ගැනීමේ ශක්තිය නැතිකොට ගල් අදිමින් පරදාර කර්මයේ විපාක විඳ එම පරදාර කර්මයේ හේතුවෙන් නැවතත් ඉන්චුතව වැදෑරට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නොවූ නපුංසකයෙක් උපන්නේය. ඉන්ද මැරී ගොස් තවතිසා දෙව්ලව දෙවඟනක් විය පන්නේය. මෙසේ නැවත තුන් වතාවක්ම සත් දෙවෙදුගේ පාද චාරිකාවක් වී නැවත දෙවරක්ම ජවනනම් දේවපුත්ත අගමෙහිසිය වීද ඉන්චුත වී අංගාති රජුගේ අගමෙහිසිය කුස පිළිසිඳගෙන පුජානම් රාජකන්‍යාවක් වී ඒ ආත්මයෙන් අත මිදී තවතිසා දෙව්ලොව මහත් ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙකු උපන්නේය මෙසේ පාරමී පුරන්නා වූ මහත් පුණ්‍යවන්තයන්ට පවා සසර පරබාර සේවනයේ හේතුවෙන් මහත් දුක් විපාක විඳින්න සිදුවිය. එබැවින් සසර සැප කැමැති සත්පුරුෂයන් විසින් පරපුරුෂ පරස්ත්‍රී සේවනයෙන් තම ජීවිතය ආරක්ෂා කර ගනිත්වා. නාරද කාශ්‍යප ජාතකය. සත්ව ඝාතනයේ ආදීනව එක් කාලයක දිසාපාමොක් ඇදුරුතුමෙක් මතක බතක් දෙන්නේ මෙයයි එළුවෙකු මැරීමට සූදානම් වී අතවැසියාහට කීවා එළුවා නාවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොටගෙන එන ලෙස එළුවා නාවා තැබූ විට එළුවාට පෙර ඉපදී සිටි ආකාරයේ බැලිය හැකි ජාති ස්මරණ ඥානය පහළ විය. පසුව එළුවා එක පාරටම සිනාසී නැවත හැඬුවා. මේ දුරු ශිෂ්‍යයාට එළුවා හා කතා කිරීමට හැකි බැවින් ඔහු මේ එළුවාගෙන් ඇසූ කල ආචාර්යන් වහන්සේ ඉදිරිපිට සියල්ල කීවා තමා පෙර මෙසේම දිසාවන්ට ප්‍රධාන ගුරුතුමෙකු වී සිටියේදී මතකපතක් දීමට එළුවෙකු මරා එකක් අඩු 500 වතාවක් ආත්මවලදී හිස සිදලීමට ලක් වූ බවද මේ අවසන් වාරයේ බව දැක සිනාසුන බවද පැවසුවා අඬන්න හේතුව දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳින්නට සිදු වුණා වගේ මේ මරණය බමුණාට දුක් විඳින්නට වන බව කල්පනා කළ බැවින්ය කීවාය. පසුව ඇදුරුතුමා එළුවා නොමරුවේ නමුදු එදිනම හෙන පහරක් ගලකට වැදී ගල් පතුරක් ගැලවී විත් එළුවාගේ බෙල්ලට වැදී හිස වෙනුවේ ගොස් එළුවා මැරුණ බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා ජාතකට්ට කතාවේ මතක බත්ත ජාතකය 149 වෙනි පිට. බීජක නම් 16ගේ పూర్ව කර්මය. ජාතකට්ට කතාවේ නාරද කාශ්‍යප ජාතකයේ එන අංගාතිනම් රජුගේ රුජානම් දියණියට අතීත ಜಾති හතක්ද අනාගතයේ පිළිබඳව ಜಾති හතක්ද දැකීමට හැකි වේ. මේ රුජානම් රජදුව වී ඉපද සිටියේ කල්ප ලක්ෂයක් පාරමේ පුරාගෙන යන ලද අනන්ත හිමි වේ. මෙතුමියගේ ඒ අතීත භවය පිළිබඳ බැලිය හැකි ඥානය මේ බීජක නම් 16 16ක වීමට పూర్වය කළ පාප කර්මය දක බලා කීවාය. මේ 16 පෙර ජීවිතයකදී භික්ෂුන් වහන්සේ නමකට ආක්‍රෝෂ පරිභව කළ පවින් බව දක බලා කියන ලදී. එදා ඒ බීජක නම් 16 වී ඉපදී සිටියේ මොගලන් ස්වාමින් වහන්සේ බව දත යුතුය. සාම කුමරුගේ මව්පිය දෙපළගේ ඇස් අන්ධ වීමට හේතුව දුකූල කුමාරියෝ සහ පාරිකා කුමරිය පෙර වෛද්‍ය වෘත්තියෙහි නිරත වී සිටියේදී දැස් නොපෙනෙන මිනිසෙකුගේ ඇස් බෙහෙත් කොට සුව කළා. පසු ඇස් සුව වූද ගිවිසගස්සේ මිල නොදුන්හ. මේ වෛද්‍යතුමා අඹුවට කී විට කුලී නොදෙන්නේ නම් ඇස් සඳ කරවයයි ඈ පැවසිය. අඹුවගේ බස පිළිගෙන ඇස් අන්ධ වන ලෙස බෙහෙත් ගිල්වා පෙනුන දැස් නැවත අන්ධ කළේය. ඒ අකුසල බලයෙන් මෙහිදී දෙදෙනාගේම දැස් අන්ධ වූහ. කාශ්‍යප හිමිහා භද්‍ර කාපිලානි යන මේ දෙදෙනා පෙර මේ සාම කුමරුගේ මාපියන් වී දැස් අන්ධ වූ බව දත යුතුය. සාම ජාතකය මහා පිනැති පුන්න කුමරිය දාසියක් වීමට හේතුව මෙතමිය සවැත් නුවර වතුරා දින දාසි ගෙදරක ඉපදුණු අතර පුන්නායානමයට වූවාය පෙර ඕතමෝ විපස්සී සිකී වෙස්සපු කකුසඳ කෝණාගමන යන කාශ්‍යප යන සෑම බුදු සසුනකම පැවිදිව සිල්වත් ගුණවත් බහුශ්‍රත පියශීලී ධර්ම කතික මෙහෙණක් ලෙස වාසය කළාය බොහෝම ධර්ම කතික බැවින් ජනයා අතර ප්‍රසිද්ධ වූවාය තම බහුශ්‍රත භාවයේ හේතුවෙන් එක ප්‍රියශීලී මෙහෙණක් පහත් කොට සිතූ පවෙන් ආත්ම ගණනක් 16ක් උපන්නාය. මේ දිවියේ දේශේම කර්ම විපාක දුන්නාය. පෙර මහානතම් පිරූපිනින් රහත් වූවාය. මානේ යනු පහත් ක්ලේශයකි. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. යයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මානය හේතුවෙන් වදුරන් වේ. ගොඩක්ම උඩඟු වීම අහංකාර වීම හේතුවෙන් සුනකයන් වූ ඉපදී. මනුලව මිනිසෙකු වී ඉපදුනද පහත් කුලයක ඉපදී. අපදාන පාළියේ පුන්නා තේරි අපදානය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හත්තෙහි gediyak ඒමට හේතුව පෙරේක් ජීවිතයක අපමහා බෝසතාණන් වහන්සේ රජකුව ඉපදී සිටියදී මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ රජුගේ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා විය දිනක් රජු ඇතක පිට යද්දී ඒ අතාට ඇතින්නියගේ ගඳ දැනි මද කිපි කැලෑවට යන්නට විය. රජු ඇතුගේ ගමන වලකාගත නොහැකිව ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේය. පසුව නගරයට විත් ඇත්ගව්වා ගෙන්වා නොහික්මනු ඇතකු සරසා දීම ගැන හොඳටම දොස් නැගීය. ඇත්ගව්වා කරුණු කීවද රජු නොපිලිගත්තේය. ඇතු කීප දිනක් ඇතින්නන් හා සිට රාග හැඹීම සපුරාගෙන නැවත ඇත්හලට ආවේය. පසු ඇත් ගොව්වා රජුට මේ යථාගේ හික්මීම පෙන්වන ලදී. ඇත් ගොව්වා කී හැම දෙයක්ම යථා කරන්නේය. අන්තිමේදී රත් වූ ගිනියන් වූ යකඩයක් යථා වෙත එළවා මේ අල්වා ගන්නේ යථාට කිවේය. යථා කඳුළු පිරි දෙනෙතින් ඇත් ගොව්වාගේ මුහුණ බලා සෙනෙහසෙන් පිරි කීකරු සිතින් ඒ ගිනියන් වූ යකඩය අල්ලන ලදී. එහිදී හොඬය චිටිචිටි ගා දැවි ගියේය. පසුව වහා එය අතහරින්නේ කී විට යතහැරිය. මේ හොඳ කීකරු ඇතාද අකීකරු ඇතකුමෙන් රාගයෙන් මත්ව ගිය අයුරු සැමට ප්‍රකට විය. එදා ඒ කීකරු ඇතුනම් කාශ්‍යප මහරහතන් වහන්සේ වේ. අනාගතයේ මෛත්‍රී බෝධිසතාණන් වහන්සේ බුදු වී වේබාර පර්වත පාමුලට වැඩි විට මේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය පර්වත අතර සැඟ වී තිබී ශ්‍රී හස්තයටගෙන පෙන්වන්නේය. පසු දේහය බුදු හිමිගේ ශ්‍රී හස්තයෙන්ම ආදාහණය වන්නේය. මෛත්‍රී බුදුරජුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය දැවි අල්ලපුරා gediyak හටගන්නේය. එහිදී පෙර තමා ඇත් ගොව්වෙකුව ඉපදී සිටියදී කළ කර්මය මෙකල පළ දුන් බව වදාරන සීක. එබැවින් පාප කර්මයට බිය වෙත්වා. විනයදරයන් අතර අගතැම්පත් උපාලී හිමියෝ කරන වෑමියෙක් වීමට හේතුව මුන්වහන්සේ අනුරුද්ධ හිමි ආදී සය දෙනා හා එකට මහාන වූ අතර ගිහි කල ශාක්‍යයන්ගේ කෙස්ටවුල් බාන කරන වෑමියා විය බුදු සසුනේ පැවිදි විදුසුන් වඩා රහත් වී විනයදරයන් අතර අගතැම්පත් විය මෙවන් වාසනා ගුණ ඇති මුන් වහන්සේ මෙසේ පහත් කුලයක ඉපදුනේ පෙර අංජස රජුගේ පුත් චන්දන කුමරු වී සිටියේදී දිනක් සිරේක නම් ඇත පිටින් යද්දී දේවල නම් පසේ බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියෙහි නොනවති එනවාදක කිපි පසේ බුදුරජාණන් වහන්සේ ගැටීමට ඇතා මෙහෙය විය. නමුදු ඇතා නිශ්චලව සිටියේය. එබැවින් කිසිවෙකුට පෙනෙනසේ කිසිම වරදක් නොවුවද හිතේ ඇති වූ පහත් කෝපය නිසා බොහෝ දිවිලි සහගත විය. පිය රජුට කියා පසේ බුදුරජාණන් වහන්සේගෙන් සමාවගත් නමුදු කළ කර්මයේ විපාක නැවැත්විය නොහැකි බැවින් මෙසේ අනුන්ගේ කිෂ්ඨවුල් බාන කරන වෑමයක ඉපදුන බව වදාරා ඇත. තේරාපදානය. අම්බ පාළිය වෛශ්‍යාවක් වීමට හේතුව මෙතුමිය විශාලා මහනුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව පහළ වූවාය. ඇගේ විශිෂ්ට රූපය නිසා සියලු රජදරුවන්ට සිටුවරුන්ට පරිභෝගයට නගර සෝබිනියක් කරන ලද්දීය. ඇය මෙලෙස අසරණියක් වුණේ සිකී බුදුසසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට වෛශ්‍යාවක මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නේ යැයි ආක්‍රෝෂ කළාය. ඒ පවින් નિરાදුක් විඳින්නට වූවාය. දහදාහක් જાතියෙන්හි ගණිකාවක්ම වූවාය. නපුරු වූ විෂයක් අනුභව කලාක්මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නොහැකිව මේ අවසන් දිවියේද ගණිකාවක් වූවාය. පසු බුදු සසුනේ පැවිදිව රහත්ව සම්බුදු දුවණියක් වූවාය. පරමත්ත දීපනේ නම් තේරී ගාතට්ට කතා 162 වෙනි පිට. බොහෝ ස්වාමි පුරුෂයන්ට බොහෝ ස්වාමි පුත්‍රයන්ට හිඟමනේ ගොස් ජීවත් වූ මිනිසාට දෙපා වූ අහිංසකාවිය මේ නමෙන් 216 වේ අවන්ති රට සිටුතුමාගේ එකම දුව විය තම තත්වයට ගැළපෙන සිටුපාලක සිටු පුත්‍රයෙකු හා සරණ ගියේ විය ඇය අනලසව, පඬිතව, උත්සාහවන්තව දාසියක් මෙන් සියලු කටයුතු තම ස්වාමියාට කර දුන්නේ. නමුදු නිරන්තරයෙන්ම ඒ සිටු පුත්‍රයා ඇයට බැනවදින්නේ. අවසානයේ ඔහු විසින් ඇයව මාපියන් වෙත යවන ලදී. ඉසි දාසියගේ පියා ඇයව නැවත මධ්‍යම පන්තියේ සිටුවරයෙකුට සරණ පාවා දුන්නාය. ඒ සිටු පුත්‍රයාටද තම ජීවිතයෙන් ආදරය කළේද සෙනෙහස දැක්වීය. මෑගේ කර්මය නිසා ඔහුටද එපා විය. ඔහුද මෙතුමිය දෙමාපියන් ළඟට යව්වේ. පසුව සිටුපියා පාරේ ඉඳුල් කමින් යන සිඟින්නකු දැක ඔහු තම දුවට ස්වාමිකුටදී ඒ සිටුමැදුරේම නැවැත් මහා පුදුමයකි. අහෝ කර්මයක ඇති බලවත්කම මේ ඔහුට දතිසෙයින්ම ආදරයෙන් සෙනෙහසෙහි මවක් මෙන්ද සයනයෙහි විසඟනක් මෙන්ද කටයුතු කළ නමුදු මේ හිඟන මෙනසාට දැයපා වී සිටු මැදිරියෙන් බැහැර වී යන්නට ගියේ. අහෝ මේ අකුසල කර්මයන්ට නිඳා වේවා. පසු ඇය මහාන වීමට හෝ සියදිව නසා ගැනීමට තීරණය කළාය. පෙර පින් ඇති අය මහාන වූවාය. මහාන වී දින සතකින් රහත් වී ත්‍රිවිධ්‍යාලාභී වූවාය. මේ රහත් මෙහෙණින් වහන්සේ තමාගේ పూర్ව කර්මය මෙසේ කීවාය. ඇය පෙර ඒරකච්ච නුවර මහත් ධන ඇති රංකරුවෙක්ව සිටියේදී තරුණ මදයෙන් මත්ව පරදාර සේවනයේ යෙදී දිගු කලක් निराදුක් වින්දේය. ඉන් මෙදී වැඳිරියක කුස පිළිසිඳ ඉපදුන කල්හි නායක වඳුරාමේ කුඩා වඳුරාගේ පුරුෂ ලකුණ විනාශ කළේ. මේද පරදාර සේවනයේ දුක් විපාකයකි. පසුව මැරී ගොස් අන්ධ වූ කුදු වූ එළුදෙනක කුස පිළිසිඳ බිහි වූ අතර එහිදීද බීජෝද්ධාරණය කරන ලදී. තවත් පුරුෂ නිවෙස්ස ප්‍රදේශයේ පණුවන් ගස අවුරුදු 12ක් මහස්සේ දුක් විඳින්නට සිදුවිය. මේද පරදාර සේවනයේ පාක වේ. පසුව අන්ධ වී මහත් දුක් විඳ මැරී 16ක කුස නපුංසකයෙක්ව ඉපදුණි. මේද පරදාර සේවනයේ පාක වේ. පසු අවුරුදු 30න් මැරී ගොස් දිලිඳ වූ අසරණ පවුලක උපන්නාය. ගිරිදාස නම් ගල් අයිති තරුණයෙක් හා විවාහ වූවාය. ඔහුට තවත් බිරිඳක් විය. එබැවින් මේ දිලිඳු කත ඒ බිරිඳ කෙරේ ස්වාමි පුත්‍රයා බිඳවා තමාගේ වසඟයේම පවත්වා ගැනීමට විද්වේෂණ කර්මය කළාය. ස්වාමියාට බිරිඳ පෙරෙන විට අතිශයින්ම කිපනසේ කරන කටයුත්තකි. ඒ කල පහත් අකුසලය හේතුවෙන් මේ විදිහේ ඈ තම ස්වාමියාට කොපමණ ආදරය කළත් සෙනෙහස දැක්වුවත් දාසියක් මෙන් සියලු වැඩපල කළත් හොඳක් නම් අසන්නට නොලැබුණි. ඇය සියලුම ස්වාමි පුත්‍රයන්ට එපා වූවාය. පාරේ ඉඳුල් කමින් ගිය හිඟන මිනිසාට පවා එපා විය. එබැවින් සත්පුරුෂයනි, කර්මයේ ඇති බරපතලකම තේරුම්ගෙන අතිශයින්ම පරිස්සමෙන් අකුසල් නොකොට ජීවත් වෙත්වා තේරී ගාථා චත්තාලීස නිපාතය ඉසි දාසී තේරිය අනුන්ගේ වැසිකිලි පිරිසිදු කොට ජීවත් වෙන අසරණ සුනීතගේ పూర్ව කර්මය මෙතුමා පෙරෙක් ජීවිතයක දඟකාර කුඩා ළමයෙකු සිටියේදී දිනක් පසේ බුදු කෙනෙක් දැක මොකද නුඹ වහන්සේ තුවාලකාරයෙක් වගේ මුළු සිරුරම පොරවාගෙන පින්නපාත යන්නේ. මොකද ඔබ වහන්සේට බැරිද කුෂිකර්මාදී රැකියාවක් කොට ජීවත් වෙන්න? ඉතින් අපට මොනවත් බැරි නම් අනුන්ගේ වැසිකිලි වල අසුචිවත්ද ජීවත් වෙන එකනේ තියෙන්නේ කියා කියන ලදී. මෙහි විපාක වශයෙන් නිරේ පැසී පසුව බොහෝ ආත්මසිය ගණනක් අනුන්ගේ වැසිකිලි වල අසුචි අදින පුද්ගලයෙක්ව ජීවත් වන්නට සිදු වුණා. අප බුදුසසුන කාලයේද රජගහ නුවර අනුන්ගේ වැසිකිලි පිරිසිදු කරන අසරණයෙක් වී ඉපදුණා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ කරුණාදලට හසුව පෙර පාරමී ඇති මෙතුමා පැවිදි කළ අතර නොබෝ දිනක්ම නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් වී ඖරස පුත්‍ර උතුමෙකු වුණා. පරමත්ත දීපනේ නම් තේරගාතට්ට කතා 540 වෙනි පිට මෝගරාජ හිමිගේ මහා කුෂ්ඨ රෝගයට හේතුව අප බුදුසසුනේහි රළු සිවුරු දරන භික්ෂූන් අතර අගතම්පත් වූ මේ හිමියෝ උපත ලබා සිටියේ රජ කුලයක පියාගේ ඇවෑමෙන් රජ විය නමුදු මහත් වූ කුෂ්ඨ රෝගයකින් දුක් විඳ බැවින් රජ සපත හිස් එකක් විය ආරෝග්‍ය පරමාලාභ නිරෝගික පරම ලාභය වේ එබැවින් මෝග රාජ්‍යය ප්‍රසිද්ධ විය. පසුව සසුනේ පැවිදිව රහත් විය. මේ මහා කුෂ්ඨ රෝගයට හේතුව නම් පියමතරා බුදු සසුනේ පැවිදි වී සිටියේදී ආසන ශාලාවක බිම ගිනි තැබීම වේ. ඒ හේතුවෙන් අවුරුදු 1000ක් නිරයේ පැසුණු අතර ආත්ම 500කම උසස් කුලවතෙක් වුණත් උපතින්ම ශරීරයේ ලපකල උපන් ලප බොහෝ ඇතෙක් වී ඇත. මේ පච්චම ජීවිතයේද වාත රෝගයකින් මහා දුක්ගෙන දී ඇත. අපදාන පාළියේ 540 වන ප්‍රදානයි. දබ්බ මල්ල පුත්ත හිමි අමෝලික බොරු චෝදනාවලට ලක්වුණු හේතුව දබ්බමල්ල පුත්ත හිමි සත් අවුරුදු වේදී පැවිදි වී රහත් වූ අතර උපන්දා සිට සිහිනෙනදු මෛතන ධර්මයේ යෙදී නැත. නමුදු මෙත්තියා මෙහෙන තමා දූෂණය කළේයයි බුදුරජුන් හමුවේ පවා බුරු චෝදනා කළේය. සවක භික්ෂූන්ද බොහෝ භික්ෂූන් මැද ලාමක හැසිරීම සම්බන්ධව බොහෝ චෝදනාවන් එල්ල කළේය. එසේ අභූත චෝදනාවලට ලක්වීමට හේතුව මුන්වහන්සේ පෙර විපස්සේ බුදුසසුනේදී පිරිසිදු සිල් ඇති භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ පිරිසිදු භික්ෂුවක් ඇය දන දනද අමූලික චෝදනාවක් කොට නිඳා කළ බැවින් බව අපදාන පාළියේ දැක්වේ. ইহත දැක් වූ සියලු අඳුරු කර්මයෝ ශ්‍රාවක ශ්‍රාවිකා උසු උසියන්ට විපාක දුන් වේවාය. තුන් ලෝකයට පිහිටවන්නට ලෝ පහළ වී වදාළ ශාන්ති නායක බුදුරජාණන් වහන්සේටද කළ කර්මයේ විපාකයෙන් බේරී සිටීමට නොහැකි බව දත යුතුය. මෙත් බුදු රජුන්ගේ මතු විපාක දෙන කර්මයේද එබන්දකි. මහවැලි ගඟෙහි කුඹුලක වූ මහා කාල උපාසකතුමා මෙතුමා සිරිලක අන්තර ගංගා නම් ගමෙහි විසූ අතර බුදු සසුනෙහි පැහැදී දානාදී පින්කම් කරමින් සෝවාන් වන සිතින් 30 අවුරුද්දක් ද්වත්ෙන්සාකාර කර්මස්ථානයේ වැඩූ පිනැත්තකි. එසේ භාවනා කලේද පාරමී නොපිරී ඇති බැවින් හා වරදවා කළ බැවින් ආලෝක මාත්‍රයකට නොලබන ලදී. බුදුසසුන නෛර්යානික නවන බැවින් විශේෂයක් ලබන නොහැකි වී යයි වරදවා වටහාගෙන මෙසදිරු ගත්තේය. මරණාසන්නයේදී මෙසදිරු අදහස සිහිවිය. ඒ හේතුයෙන් මහවැලි ගඟෙහි නව ඉස්බක් පමණ දිග ඇතිව එයට සරිලන මහත් ශරීරයක් ද ඇති මහත් කිඹුලෙක් උපන්නේය. මේ කිඹුලා දිනක් ආහාර සොයා කසාතොටට පැමිණියේය. එදින ගල්ටැම් පිර වූ ගල් සැටක් ගඟින් එතරට ඇද යන ගව සමූහය කරත්ත සහිතව ගිලෙන ලදී. නමුත් කුසගින්න සංසිදවාගත නොහැකියයි වරදවාගෙන මෙසිරිතු ගත පැවෙන් වූ විපාක අප බුදුසසුනෙහි පෙන්වා ඇති වැරදි අතර ලොකුම වරද නම් මෙසිරිතු ගැනීම වේ. මේ පංචානන්තරියක කර්මවලටද වඩා දීර්ඝ කාලයක් මහත් දුක් විඳීමට වන කර්මයකි. එබැවින් නිවන දක්වාම මෙසෙතට ගැනීමක් අප අතින් නොවේවායි ප්‍රාර්ථනා කරමු. විභංග අට කතා මනෝරත පූර්ණී අටුවාව සද්ධර්මා ලංකාරය 162 වෙනි පිට. අසීමිත ගුණ ඇති මහා ප්‍රඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේටද විපාක දුන් කර්ම 12. දසබලධාරී බුදුරජාණන් වහන්සේටද పూర్වයේ කරන ලද කර්ම 12ක් මෙලවදී පාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළසේක. පුබ්බකම්ම පිලෝති කපදානයට අනුව එමෙසේය. සුන්දරේ පරිබ්බාජිකාවගේ විහාර ස්ථානයට එන යන ගමන හේතුයෙන් විශාල අපවාදයක් නැගුණා. ඊට හේතුව පෙර මොණලී නම් දූරතකව සිටියදී සරබුවනම් පසේ බුදුරජාණන් වහන්සේට කළ දෝෂාරෝපණය බව දත යුතුය. පෙර ලෝ පහළ වූ සබ්බා විභූනම් බුදුරජාණන් වහන්සේගේ නන්දනම් ශ්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියලා දොස් නගන්නට යෙදුණා. ඒ හේතුවෙන් සසර බොහෝ දුකටපත් වුණා. මේ සාරා සංකේකල්ප ලක්ෂයකටත් පෙර කරන ලද කර්මය බුදු බව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චින්ච මානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් වුණා. පසු කාලයකදී සුන්දරී පරිබ්බාජිකාව මරා මල් අසුන ළඟ වලලා බුදුරජාණන් වහන්සේ ඇය දූෂණය කොට මරා සංගවන ලද්දේයයි මහත් දෝෂාරෝපණයක් දින හතක් තුල පැවතුණා. දින හතකින් පසු සත්‍ය එළි වුණා. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීමනම් සුසීන් වහන්සේට බැනවැදීම බව දත යුතුය. මහ බෝසතාණන් වහන්සේ පෙර වත්තු ලෝභය නිසා තම සොහයුරා කන්දකින් පහලට තල්ලු කර ගලක්ද පෙරලා මරා දැමුවේය. ඒ හේතුයෙන් සසර බොහෝ දුකටපත් වී බුදු වූ ජීවිතයේද දෙව්දත් තෙරුන් වහන්සේ විසින් ගල පෙරළූ බව දත යුතුය. බෝසතාණන් වහන්සේ දිනක් කුඩා ළමයෙකු සිටියේදී පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුයෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් දුනුආයන් යෙදූ බව දත යුතුය. පෙර බෝසතාණන් වහන්සේත් ගොව්වෙක් වී සිටියේදී පසේ බුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම නිසා එතා මෙහෙව්වා. උන්වහන්සේ සුද්ධියෙන් වැඩියා. නමුත් පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ Taman වහන්සේ මැරීම පිණිස මහත් වූ නාලාගිරිය අතු ඉදිරියට ආභාව වදාළා. දේවදත්ත තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටණු සිතින් ගිජ්ජකූට පව්වේදී මහගලක් සක්මන් කරන බුදුහිමියන්ගේ හිසට පෙරළුවා. පෙරපිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවා ගත්තා. නමුත් ගල් පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටි මාපට ඇඟිල්ල තලියේ ලේ කැට ගැසුණා. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළා. මෙසේ ශ්‍රී පතුල පලන ලද්දේ පෙර පෘථිවීශ්වර රජව සිටියදී මිනිසෙකු මරවන ලද පස්චිම බව පවින් බව දත යුතුය. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියේදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩ දාතු වෙනවා දැක සතුරු සිනා පහල කළ පාපයේ බව දත යුතුය. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීන් මේ ජීවිතයේද ඥාතීන් වේ ඉපදුනා. ඒ සැමටේ ප්‍රාණඝාත කර්මයේ විපාක දීම් ලෙස විදෝඩබ කුමරු අතින් මිය යන්න වන බව දක්වා ඇත. තුන් ලෝකය පුරා පැතුරුණු දායක උපස්ථායක ශ්‍රාවක ශාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්සාන කාලයේ එක්වත් ඇටයකුද නොලැබී ගියා. අශ්වයන්ට දෙන යවහල් වළඳලා ජීවත් වන්න වුණා. මෙසේ වීමට හේතුව පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මේ ප්‍රනීත අල්හාල් වළඳනවාට වඩා හොඳයි ජවහාල් වළඳුවා නම් කියා දොස් නැගූ පාපය බව දත යුතුය. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබුණා. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුනම සරියුත් ස්වාමින් වහන්සේට දන් දෙසුම පවරා විවේක ගැනීමට වඩින බවද සඳහන් වෙනවා. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව සිටියේදී විරුද්ධවාදී මල්ලව පොරකරුවෙකුගේ කොන්ද කැඩූ පව බව දත යුතුය. බුදුරජාණන් වහන්සේට වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා හෙවත් ලේ අතිසාර රෝගයට හේතුව පෙර වෛද්‍ය වරයෙකු සිටියේදී සිටු වරයෙකුට බෙහෙත් කළා. ඔහු નિયમિત මුදල් නොගෙව්වා. පසුව විරේක බෙහෙතක් දුන්නා. ඔහුට ලේස් සමග විරේක වුණා. සිටුවරයා බිය වී નિયમિત මුදල් ගෙවූ කල නැවත සනීප කළා. නමුත් ඒ කර්මයේ විපාක දුන් බව දත යුතුය. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ. පෙර ජෝතිපාල මානවකව සිටියේදී ගටිකාර බමුණා සමග කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දොස් කී පාපයේ බව දත යුතුය. සත්පුරුෂ පින්වතුනි බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ශ්‍රද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටද పూర్වයේ කරන ලද කර්ම සඳහා එන විපාක වලින් බේරී සිටීමට නොහැකි නම් එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ශ්‍රද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේනම් ගැලවෙන්නද? එබැවින් පසතැවිලි වන්නට සිදුවන දෑ නොකරන්න. කිසි දිනක කාටවත් දුකක් පීඩාවක් සිත් ඇවුලක් ඇති නොකරන්න. කිසිවෙකුට හිංසාවක් පීඩාවක් දුකක් දුම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නොකරන්න. සත්පුරුෂයනි ඔබ කිසිවෙකු නොවෙහසන මුළු ලොවක් සනසන දයතක් ඇත්තකු වන්න. එබඳුම අවිහිංසාවාදී දෙපා යුක්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නොරවටන්න. අනුන් නොරිදවන්න. මුළු ලොවක් සනසන දෙනතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමකට නොයදන්න. සුමකට යොදවන්න. කය සංවර කරගන්න. නිතරම ඔබ කතා කරන වචන නිවැරදිදයි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සමසිත නිවන සනසන වචනම කතා කරන්න. ඔය සිත නමකට නොයදන්න. සුමකට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුනා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිස දිනක පහස් සිතවිලි නොසිතන්න. පින්නතුනි මලක් වුණත් පැහැය පමණක් තිබුණාට මදි. දසත පැතිරෙන සුවඳද තිබීම වැදගත්. එසේම ඔබද ලස්සන සුවඳවක් මලක් වගේ ගුණයෙන් නුවණින් හිමි මිනිසෙකු වන්න. පින්වතුනි මේ ලෝකයේ ගස්කොළන් තිබුණට සඳුන් ගස් බොහෝම අඩුයි. එසේම නොයෙක් පාසාන ඇතත් මණික්ගල් බොහෝම අඩුයි. ඇතුන් සිටියත් ගජමුදු තිබෙන ඇතුන් බොහොම අඩුයි. පින්නතුනි මේ වගේ තමයි ලෝකයේ මිනිසුන් හිටියට කළගුණ දන්න පහත් වැඩ නොකරන අනුන්ට දුක් නොදෙන හැදුණු සිතක් ඇති මිනිස්සු බොහෝම අඩුයි. සත්පුරුෂයනි ඔබ ගස් අතර සඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුත තිබෙන ඇතෙක් වගේ, මුවන් අතර කස්තුරේ තියෙන මුවෙක් වගේ, පාෂාණ අතර බබලෙන මණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත් අනුන්ට දුක් නොදෙන සාදු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ මානව හිතවාදී දයානුකම්පිත මිනිසකු වන්න අදිස්ථාන කරගන්න සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි චිරන් තිට්ඨතු සද්ධම්මෝ සම්මා සම්බුද්ධ ශාසනං සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය